චිත්තේ චිත්තානුපස්සේ විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සං බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා ආතාපි සම්පජානෝ කෙලස් තවන වීරියෙන් යුක්තව මනා දැනීමෙන් යුක්තව සතියෙන් යුක්තව විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සං ඇලීම ගැටීම නැති වී යන ආකාරයට සිත දෙස සිතින් බලන්නේ කියලා චිත්තේ චිත්තානුපස්සේ විහෙරති සිත දෙස සිතින් බලනෝ කොහොමද කෙලෙස් තවන වීරියෙන් යුක්තව සතියෙන් යුක්තව රාග දෝෂ මර්ධනය වෙන ආකාරයට සිත දෙස බැලීම. චිත්තානුපස්සනා කියලා කියන්නේත් ඒකයි. සති ප ဋ ාණ චිත්ත අනුපස්සනා. සම්මා සතිය සිතට පිහිටවගෙන සිත අනුව ඇත්ත දකිනවා. සතිපට්ඨාන භාවනාවෙහි තුන්වැනි කොටසයි දැන් අපි දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ තුන්වෙනි කොටසත් දෙවෙනි කොටසත් දෙකම එකට ගන්නේ නැතුව බෑ. මොකද වේදනානුපස්සනාවත් චිත්තානුපස්සනාවත් දෙකම එකට ගන්න සිද්ධ වෙනවා. මොකද මේ වේදනාව කියන්නේ චෛතසිකයක්. ඒ වේදනාව තියෙන්නේ මේ සිත තුලමයි. ඒක නිසා වේදනානුපස්සනා, චිත්තානුපස්සනා දෙකම එකට සම්බන්ධ කරගෙනයි මේ දේශනාව කරන්නේ. එතකොට සති ප ဋ ාණ කාය අනුපස්සනා සම්මා සතිය පිහිටව ගන්නවා කයට කය අනුව ඇත්ත දකිනවා මොකක්ද ඇත්ත අනිත්‍යයි දුකයි අනාත්මයි මෙන්න මේක තමයි ඇත්ත මේකට ත්‍රිලක්ෂණය කියලත් කියනවා එතකොට මේ ත්‍රිලක්ෂණයෙන් පටිච්ච සමුප්පාද න්‍යායට අනුව ඉස්සල්ලාම දකින්නේ දුක්ඛ ලක්ෂණය අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයෙහි ඵල ලක්ෂණය තමයි දුක එතකොට අපි කායානුපස්සනාවෙන් කලේම් කුමක්ද කය සම්බන්ධ කරගෙන සත්වයා දුක් විඳින ආකාරය බැලුවා. ඊළඟට සිත සම්බන්ධ කරගෙන දුක් විඳින ආකාරය බලන්නයි හදන්නේ. ඒතර කය සම්බන්ධ කරගෙන දුක් විඳින ආකාරය බැලුවේ කොහොමද? චතු සම්පජඤ්ඤ ඉරියාපත පබ්බ. සතර ඉරියව් සහ සියලුම ඉරියව් වලට සිහිය පිහිටව ගන්නවා. එතකොට සෑම ඉරියව්වක්ම අපි වෙනස් කරන්නේ මක් නිසාද? එක ඉරියව්වක ඉන්න බෑ දුකයි. ඒක නිසා අපි ඉරියව් මාරු කරනවා. ඉරියව් මාරු කරනවා කියන්නේ දඟලනවා කියන එක. ඇයි මේ දඟලන්නේ? එක විදියක ඉන්න බැරි හන්ද දඟලන්නේ. ඉඳ ගන්නවා, හිට ගන්නවා, හිට මෙහෙට යනවා, නිදා ගන්නවා, ඈ හොදනවා පිහ දානවා එහෙ බලනවා මෙහෙ බලනවා මල මූත්‍ර පහ කරනවා ඈ නොයේක් දේවල් කරන තරමක් අපි මේවා කරන්නේ මොකද දුක නැති කර ගැනීම නිසා මිසක් වෙන දෙයක් සඳහා නෙමෙයි කය සම්බන්ධ කරගෙන විඳින දුක ඊළඟට අපි මනස මානසික දුක මන සම්බන්ධ කරගෙන ඒ මානසික දුක දැක්කා අපි ඊළඟට සිත සම්බන්ධ කරගෙන සිතේ කෙලෙස් සිටවිලි නිසා අපි දුක් විඳින ආකාරය බැලුවා. තර ප්‍රධාන වශයෙන්ම කය සම්බන්ධ කරගෙන දුක් විඳින ආකාරය තමයි බැලුවේ. ඊළඟට අපි කය කියන්නේ කුමක්ද කියලාත් පරීක්ෂා කරලා බැලුවා. මේක දුකක් වුණත් කමන්නේ වටිනා දෙයක් නම් කියලා අපි හොයලා බැලුවා. මේ පරීක්ෂණයේදී අපට පැහැදිලි වුණා කය කියන්නේ රූපයක් පමණයි. කිසියම් ප්‍රාණියක් ජීවයක් හැඟීමක් දැනීමක් නැහැ. අප්‍රාණික අවිඥානික වස්තුවක් පමණයි. ඒක සකස් වෙලා තියෙන්නේ අනිත්‍ය හේවත් වේගය තුලින්, චලනය තුලින්. සියලුම රූප සකස් වෙලා තියෙන චලනය තුලින්. එහෙනම් මේ කය කියන රූපයත් චලනයක් පමණයි. වේගයක් පමණයි. අනිත්‍යයි කියන්නේ ඒකයි. දුකයි. ඒතර මේ සම්බන්ධ කරගෙන අපි දුකකටපත් වෙනවා. අනාත්මයි. එහෙමනම් මේක වටිනා දෙයක් වෙන්න බෑ. ඊළඟට අපි මේ අනික් රූප සම්බන්ධ කරගෙන අනික් රූප සමග සංසන්දනය කරලා බැලුවා මේ කය කියන රූපය. අනික් රූප වලට වඩා අසාරයි අසුබයි පිළිකුලයි දුර්වර්ණයි දුර්ගන්ධයි. මේක අනිත්‍ය වුණත් කමක් නැහැ පිරිසිදු දෙයක් නම් පිරිසිදු දෙයක් නම් ඒත් කමක් නැහැ තනිකරම අසුචි ගොඩක් අසාර ධර්මයක් පිළිකුල් සහගත දෙයක් මෙන්න මේ ටික දකිනකොට මොකද වෙන්නේ? කය කියන කොටස ප්‍රතික්ෂේප වෙලා යනවා. දැන් අපි ලෝකය කියලා කතා කළේ කුමකටද? කයයි හිතයි දෙකේ එකතුව ලෝකය කියන්නේ. ඒකෙන් ඉස්සල්ලාම අරමුණු වෙන්නේ කය. පළමුවෙන්ම ඇලෙන්නේ ගැටෙන්නේ කයට. මක් නිසාද? කය කියන්නේ කුමක්ද කියා නොදන්නා නිසා. ආන් ඒක නිසා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා කය නිසා විඳින දුක දකින්න ඊළඟට කය සකස් වෙලා තියෙන්නේ කොහොමද කියලා දකින්න මේ කය තුල තියෙන්නේ මොනවද කියලා දකින්න මෙන්න මේ ටික දකිනකොට හරි අඩක් ලෝකයෙන් හරි අඩක් ප්‍රතික්ෂේප වෙලා යනවා. ඒතර කය කියන්නේ මොකද්ද? ගත හැකි දෙයක්ුත් නෙමෙයි, ගත යුතු දෙයක්ුත් නෙමෙයි. මේක අනිත්‍ය නම් ගත හැකි නෑ. මේක දුකක් නම් අසාර ධර්මයක් නම් පිළිකුල් සහගත නම් ගත යුතු නෑ. ඒතර මේ කය කියන එක ගත හැකි දෙයක්ුත් නෙමෙයි, ගත යුතු දෙයක්ුත් නෙමෙයි. අන්න එතකොට සම්පූර්ණයෙන්ම ලෝකයෙන් අඩක් ගැලවිලා යනවා. ප්‍රතික්ෂේප වෙලා යනවා. ඊළඟට අපිට ඉතුරු වෙන්නේ කුමක්ද? සිත. කයයි හිතයි දෙකේ එකතු වෙන ලෝකය කියන්නේ. කය ප්‍රතික්ෂේප වෙලා ගියාන් පස්සේ ඉතුරු වෙන්නේ හිත. ඊළඟට බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා හිත කියන්නේ කුමක්ද කියා දකින්න කියලා. ආන් එතකොට ඒ කොටසත් ප්‍රතික්ෂේප වෙලා යන්න පුළුවන්. ආන් ඒක නිසා අපි චිත්තානුපස්සනාව මුල් කරගෙන වේදනානුපස්සනාවත් සමග මේ දේශනාව පවත්වාගෙන යමු. දැන් අපේ ප්‍රශ්නේ මොකද්ද? කය කියන්නේ කුමක්ද කියලා අපි දන්නවා දැන්. ඒ ගැන කිසිම ප්‍රශ්නයක් අපිට නැහැ. හොඳටම දන්නවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? සිත කියන්නේ කුමක්ද? මේකයි ප්‍රශ්නේ. මේ ප්‍රශ්නයට ලෝකයේ මහා විද්වතුන්, මහා පඬිවරයින්, මහා ධර්මදරයින්, මහා චින්තකයින් නොයෙකුත් දේවල් ප්‍රකාශ කරමින් වාද විවාද කරනවා. ප්‍රකාශන ඉදිරිපත් කරනවා. වාද කරනවා කියන්නේ ප්‍රකාශන ඉදිරිපත් කරනවා කියන එකයි. තමන්ගේ හැඟීම් මෙහෙම නැත්නම් තමන්ගේ මත ඉදිරිපත් කරනවා. විවාද කියලා කියන්නේ තවත් එකක් ඉදිරිපත් කරලා අරකට එක්කලා ගැටෙනවා. වාද විවාද කියන්නේ ඒකයි. එතකොට නොඑක් දෙනා නොඑක් කටන්දර කියනවා. හිත කියලා කියන්නේ මන, හිත කියලා කියන්නේ විඥාණය. ඈ එතකොට මේ හිතේ නොඑක් නොඑක් දේවල් තැම්පත් වෙලා තියෙනවා. උඩු හිත, යටි හිත, යටි මේ යටි හිත. ඔන්න ඔය නොයෙකුත් මත ඉදිරිපත් කරනවා. මේක තියෙන්නේ කොහෙද කියලා අහපුවාම පෙනහැල්ලේ තියෙනවා කියනවා සමහරුන්ගේ. සමහරුන්ගේ පපුවේ තියෙනවායි කියනවා. අඩපතක් පමණ ලේ සහිත නෙළුම් පොහට්ටුවක් වගේ ස්ථානයක් තියෙනවලු Papuwe. එතන හිත තියනවලු. ඈ ඉතින් හිත කියන්නේ මන කියලත් කියනවා. අසරීරං ගුහාසයන්. මේක ගුහාවක වාසය කරනවා ශරීරයක් නැහැ. යේ චිත්තං සංයමෙස්සන්ති මොක්칸ති මාර බන්ධනා මේ මේ සිත මාර බන්ධණයෙන් බැඳිලා තියෙන්නේ. ඒ මාර බන්ධණයෙන් මුදා ගන්න කියලා ඉදිරිපත් කරනවා බුද්ධ දේශනාවම ඉදිරිපත් කරනවා. එතකොට මේක ගුහාසයන් ගුහාවක සයනය කරනවලු. ඒක මාර බන්ධණයෙන් බැඳිලාලු තියෙන්නේ. ඉතින් මේ සියලුම දේවල් අපි එහෙමම තියද්දී අපි ඒ කිසි දෙයක් ප්‍රතික්ෂේප කරන්නේ නැතුව මේ දේශනාව අපි අහගෙන ඉන්නවා. ඔබ මේ දේශනාව අහගෙන ඉන්න. අහගත්ත තරමට පිළිගන්න එපා. ප්‍රතික්ෂේප කරන්නත් එපා. අසාගන්න, දරාගන්න එකපාරට පිළිගන්නේ නැතුව සිතන්න විමසන්න. මම කියන්නම් හිත කියන්නේ මොකක්ද කියලා. හිත කියලා කියන්නේ ලෝකයේහි ක්‍රියාකාරීත්වයට. අපි දැන් ලෝකය ගැන තරමක් අවබෝධ කරගත්තා. මොකද්ද මේ ලෝකය? යම් තැනක දුකද එතන ලෝකයයි. යම් තැනක ලෝකයේද එතන දුකයි. ඒතර අපි දැන් අල්ලාගත්ත මොකද්ද ලෝකය කියන්නේ කියලා. දුක යම් තැනක තියෙනවා නම් ආන් ඒකයි ලෝකය. ඒතර දුක තියෙන්නේ කොහෙද? ජීවිත පැවැත්ම තුල. කයයි හිතයි දෙක එකතු වුණ තැන. ආන් ඒකයි බුද්ධානුමත ලෝකය. එතකොට මේ ලෝකේ සකස් වෙලා තියෙන්නේ කයයි හිතයි දෙක එකතු වෙලා. එතකොට මේ සිත කියලා කියන්නේ මොකද්ද? ලෝකයේ ක්‍රියාකාරීත්වය කියන එකයි. ලෝකයේ ක්‍රියාකාරීත්වය. දැන් මේගොල්ල මේක අහන්න, දරාගන්න. දරාගෙන එකපාරටම පිළිගන්නේ නැතුව විමසන්න. මාත් පොඩ්ඩක් උදව් කරන්න. මොකද්ද හිත කිව්වේ? ලෝකයේ ක්‍රියාකාරීත්වය. ලෝකය කියන්නේ කයයි හිතයි දෙකේ එකතුව. දැන් බලන්න මේ ක්‍රියාකාරීත්වය තියෙන්නේ කොහෙද කියලා. සිත ඉවත් වෙලා ගිය කයක් ළඟට යන්න. කියන්නේ මල කඳක් ළඟට යන්න. ගිහිල්ලා කතා කරන්නයි කියන්න. ඇස් දෙක අරින්න කියන්න. වාඩි වෙන්නයි කියන්න. ඇඟිල්ලක් උස්සන්න කියන්න. මොකවත් බෑ. මොකවත්ම බෑ. අප්‍රාණික රූපයක් විතරයි එතන තියෙන්නේ. ඇයි ඒව කරන්න බැරි? ක්‍රියාකාරීත්වයේ ඉවත් වෙලා ගිහිල්ලා. කියන්නේ සිත ඉවත් වෙලා ගිහිල්ලා. ඒක නිසා මේ කයට කිසිම දෙයක් කරන්න බෑ. එහෙමනම් මේ ක්‍රියාකාරීත්වය තියෙන්නේ කොහෙද? සිත තුල. කය තුල නෙමෙයි. කය කියන එක ක්‍රියාකාරීත්වයට උපකරණයක් වෙනවා. මේ ඇස කන දිව කය මන මේ ඉන්ද්‍රිය ඒ ක්‍රියාත්මක වීමට උපකාර වෙනවා. සිත සකස් වීමටත් උපකාර වෙනවා. නමුත් ක්‍රියාකාරීත්වයේ තියෙන්නේ කොතනද? මේ ඉන්ද්‍රිය තුල නෙමෙයි, ඇහැ තුල නෙමෙයි, දිව තුල නෙමෙයි, කන තුල නෙමෙයි, මන තුල නෙමෙයි. ඒවා උපකාර කරගෙන හටගත්තා වූ සිත තුල තමයි ක්‍රියාකාරීත්වයේ තියෙන්නේ. දැන් ඕක අපිට ඊටාම් පහසුවෙන් දැනගන්න පුළුවන් සිතක් කියලා කියන්නේ ක්‍රියාවක්. දැන් අපි පොඩ්ඩක් ක්‍රියාත්මක කරලා බලමු. දැන් අත උස්සන්න. ඔව් මාත් අත උස්සනවා ඔය. ඔසවන හිත. ඔසවන ක්‍රියාව කියලා කිව්වක් කමන්නේ. පාත් කරන්න. පාත් කරන හිත. පාත් කරන ක්‍රියාව. අකුලන්න. අකුලන හිත අකුලන ක්‍රියාව මෙන්න මේ විදිහට මේවා ක්‍රියාත්මක කරලා බලන්න ඕනේ. පච්චත්තං වේදිතබ්බෝ කියලා කියන්නේ තමා තුළින්මයි මේවා බලන්න ඕනේ. බලන හිත බලන ක්‍රියාව අහන හිත අහන ක්‍රියාව අහන ක්‍රියාව අහන හිත රස විඳින ක්‍රියාව රස විඳින හිත එතකොට බලන්න අහන්න රස විඳින්න මලමිනියකට බෑ. මොකද හිත ඉවත් වෙලා ගිහිල්ලා තියෙන්නේ. ඒතකොට දැන් පැහැදිලි නේද? හිත කියලා කියන්නේ මොකද්ද? ජීවිත පැවැත්මෙහි හෙවත් ලෝකයේහි ක්‍රියාකාරීත්වය. හිත කියලා කියන්නේ. හිතක් කියලා කියන්නේ ක්‍රියාවක්. දැන් මලමිනියකගේ අතින් පොරවක් තියලා ගහක් කපන්නේ කියන්න බලන්න. කපන්න බෑ. සිතක් සහිත පුද්ගලයෙකුගේ අතින් පොරවක් තියලා ගහක් කපන්න කියන්නේ කපනවා. එතකොට අර මලමිනියකට ගහ කපන්න බැරි මොකද හිතක් නැති නිසා. දැන් අර ජීවත් වෙන පුද්ගලයෙකුට පුළුවන්කම තියෙන ගහ කපන්න හිත තියෙන නිසා අත උපකරණයක් කොටගෙන පොරව උපකරණයක් කොටගෙන ගහ කපනවා මොකෙන්ද කපන්නේ හිතෙන් කපන්නේ පොරවට ගස් කපන්න බෑ. අතට ගස් කපන්නත් බෑ. හිතෙන් කපන්නේ. ඒකට අපි කියනවා කපන හිත කියලා. මේ මිනිහට මේ ගහ පෙරලන්න හිතක් ඇති වුණොත් පොරව පැත්තකට දානවා මෙහෙම අත උපකරණයක් කොටගෙන ගහ පෙරලනවා මේ ගහ පලන්න ඕනේ කියලා හිතක් ඇති වුණොත් ආයසරයක් පොරව ගන්නවා ගහ පලනවා ඒතර මේ ගහ පෙරලන්නේ පලන්නේ පෙරලන්නේ අතින් නෙමෙයි. හිතෙන් පෙරලන්නේ. ඒතර ගහ පලන්නේ පලන්නේ පොරවෙන් නෙමෙයි. පොර උපකරණයක් පමණයි. හිතෙන් පලන්නේ. එතකොට මෙන්න මේ විදිහට හිත පිළිබඳව අපි සාමාන්‍ය දැනීමක් ඇති කරගන්න ඕනේ ඊට පස්සේ තමයි ගැඹුරට යන්න ඕනේ. ඒතකොට දැන් අපි පරීක්ෂා කරලා බැලුවා මේ කයට කිසිම ප්‍රාණයක් ජීවියක් හැඟීමක් දැනීමක් මොකවන්නේ හැඟීම දැනීම ප්‍රාණයේ ක්‍රියාකාරීත්වය හැම දෙයක්ම තියෙන හිත තුල මේ ජීවිත පැවැත්ම දිහා බලනකොට අපිට පේනවා තප්පරයක්වත් මේකට ක්‍රියාත්මක නොවී ඉන්න බෑ මේ ඇහැ කන දිව නාසය කය මන වැඩ කරනවා ක්‍රියාත්මක වීමක් ඇත්ත වශයෙන්ම ජීවිත ජීවිත පැවැත්ම කියන්නේ ක්‍රියාදාමයක් කොටින්ම කියනවා නම් ක්‍රියාදාමය කිව්වත් එකයි ජීවිත පැවැත්ම කිව්වත් එකයි. එතකොට මෙන්න මේ ක්‍රියාදාමයේ තියෙන තැන තමයි හිත කියලා කියන්නේ. ලෝකෙහි ක්‍රියාකාරීත්වය. දැන් ඊළඟට අපි බලන්න ඕනේ මේ සිත සකස් වන්නේ කෙසේද කියලා. මේ ක්‍රියාකාරීත්වයේ තියෙන්නේ කොතනද? සවිඥානකත්වයේ තුල. මේ ලෝකේම අපි අරගෙන කොටස් දෙකකට බෙදනවා අවිඥානක සවිඥානක කියලා. මේ ජීවිත පැවැත්මත් බෙදන්න පුළුවන් ඕනනම්. අවිඥානක කියන්නේ කය. සවිඥානක කියන්නේ සිත. ඉතින් සමස්තයක් වශයෙන් ගත්තාම අවිඥානකත්වයට තමයි මේ ගස් ගල් පර්වත ආදී දේවල් යන්නේ අවිඥානකත්වයට. සත්වයා යන්නේ කොහාටද? සවිඥානකත්වයට. මේ මේ සත්වයා තුළ තමයි ක්‍රියාකාරීත්වය තියෙන්නේ. සවිඥානිකත්වයේ තුල. එහෙමනම් මේ ක්‍රියාකාරීත්වයේවත් හිත හට ගැනීමේ ශක්තිය මොකක්ද කියන එක දැන් පැහැදිලියි. විඥානය. සිත හට ගැනීමේ ශක්තියට කියන්නේ මොකක්ද? විඥානය කියලා. විඥානය කියන්නේ මොකක්ද? සිත හට ගැනීමේ ශක්තිය. විඥානය කියන්නේ. මේක ධාතුවක්. විඥාන ධාතුව. එතකොට මේ විඥාන ධාතුව හටගන්නේ බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා දෙකක් නිසා විඥානය හටගන්නවා කියලා. සත්වයා තුල හටගන්නේ දෙකක් නිසා. මොකද්ද මේ දෙක? රූප දෙකක්. රූප දෙකක්. මේ සියලුම රූපස්කන්ධය අපි කොටස් දෙකකට බෙදනවා ඇතුළත රූප හා පිටත රූප කියලා ආධ්‍යාත්මික බාහිර කියලා ආධ්‍යාත්මික රූප කියලා කියන්නේ මේ සත්වයා තුළ ඇති ඇස කන දිව නාසය කය මන කියන මේ රූප බාහිර රූප කියලා කියන්නේ ඒවට ගොදුරු කරගන්න පුළුවන්කම ඇති ඒවට අරමුණු වෙන වර්ණ රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප, ධම්ම රූප මේ මේවා තමයි රූප. ආධ්‍යාත්මික රූප, බාහිර රූප. මෙන්න මේ රූප එකතු වෙනවා. මොනවද? ආධ්‍යාත්මික රූපයයි බාහිර රූපයයි එකතු වෙනවා. එකතු වෙන්නේ කොහොමද මේ ආධ්‍යාත්මික රූපයේ තුල තියෙනවා ප්‍රසාද ගතියක් දීප්තිමත් ස්වභාවයක් පැහැදිලි ස්වභාවයක් ඒවට කියනවා ප්‍රසාද රූපය කියලා. චක්ෂු ප්‍රසාද, සෝත ප්‍රසාද, ගාන ප්‍රසාද, જીවහා ප්‍රසාද, කාය ප්‍රසාද, මනෝ ප්‍රසාද. ඒවා තියෙන්නේ කොහෙද? ආධ්‍යාත්මික රූප තුල. ආධ්‍යාත්මික රූප කියන්නේ මොනවටද? ඉඳුරන්ට. මේ තියෙන්නේ මේවට ආයතන කියලා කියනවා ආධ්‍යාත්මික රූප කියලා කියනවා ద్వාර කියලා කියනවා ඉඳුරන් කියලා කියනවා මෙන්න මේවා මේවා තුල මේවා ඇතුලේ තියෙනවා ප්‍රසාද රූපය කියලා එකක්. ප්‍රසාද රූපය කියන්නේ පැහැපත් ස්වභාවයේ දීප්තිමත් ස්වභාවය කියන එක. ආන්ගේ ආධ්‍යාත්මික රූපයේ තුල තියෙන පැහැපත් ස්වභාවයෙන් බාහිර රූප ඡායාව, ශබ්ද තරංග, ගන්ධ තරංග ඇදී පවතිනවා. ආන්න දෙකක් එකතු වෙන්නේ ආන්ගේ විදිහට. ඇදී පවතිනවා. සම්බන්ධීකරණය වෙනවා. දැන් උදාහරණයක් කියනවා නම් කණ්ණාඩියක් ඇල්ලුවොත් මේ ශාලාවේ පුටු ඔක්කොම කණ්ණාඩිය ඇතුලේ. මේ කණු, මේ බලු, මේ ෆෑන්, ඔයගොල්ලන්ගේ කය ඔක්කොම කණ්ණාඩිය ඇතුලේ. කළු ගලක් ඇල්ලුවොත් එහෙම වෙන්නේ නැහැ. මොකද කළු ගල තුල ප්‍රසාද රූපයක් නැහැ, දීප්තිමත් ස්වභාවයක් නැහැ. ඒක නිසා කළු ගලට ඒ බාහිර රූප ඇදී පවතින්නේ නැහැ. මේ කළු ගල මැදලා මැදලා මැදලා මැදලා උපවත් කරලා ඇල්ලුවොත් ආන්න තරමක් ඇදී පවතිනවා. දැන් මේ මූණ පේන කළු ගල් තියෙන්නේ. ඒතර ඊටාම පැහැදිලි උපමාවක් මම මේ කිව්වේ. ආධ්‍යාත්මික රූප තුල ඇති ප්‍රසාද රූපේට බාහිර රූප ඡායාව ශබ්ද තරංග ඇදී පවතිනවා. ආන් එතන දෙකක් සම්බන්ධීකරණය වෙනවා. දොයන් පටිච්ච විඥානං සම්භෝත කියන්නේ ඕන ඔක. දෙකක් නිසා විඥානය හටගන්නවා. එතකොට ආධ්‍යාත්මික රූපයයි බාහිර රූපයයි සම්බන්ධීකරණය වෙනකොටම ආධ්‍යාත්මික රූපයේ උපකරණයක් කොටගෙන බාහිර රූපයේ පිළිබඳව හඳුනා ගැනීම මාත්‍රයක් හටගන්නවා. ආන් ඒක තමයි විඥානය කියන්නේ. හැබැයි විඥානේ හටගන්නේ මේ ආධ්‍යාත්මික රූපය තුල නෙමෙයි. බාහිර රූපය තුල හටගන්නේ. ඇහැ උපකරණයක් කොටගෙන හඳුනාගන්නේ මොකද්ද? වර්ණ රූපය. කන උපකරණයක් කොටගෙන හඳුනාගන්නේ ශබ්ද රූපය. හැබැයි මේ බාහිර රූප ඇතුළට ගෙන්න ගන්න ඕනේ. නැත්නම් පිට තිබුණාට හටගන්නේ නැහැ. ඒ බාහිර රූප ඇතුළට ගෙන්න ගන්න ඕනේ. ඉන්න ගත්තොත් තමයි හටගන්නේ. දැන් අන්ධයට වර්ණ රූපය ගෙන්න ගන්න විදියක් නැහැ. මොකද හැවිනාශ වෙලා. ඒක නිසා අන්ධයට චක්කු විඥානය හටගන්නේ දැන් බිහිරාගේ කන විනාශ වෙලා මේ ශබ්ද රූපය ගෙන්න ගන්න බෑ ඇතුළට. ඒක නිසා බිහිරාට සෝත විඥානය හටගන්නේ එතකොට ආධ්‍යාත්මික රූපවල තියෙන උපවස් ස්වභාවයෙන් බාහිර රූප ඇතුළට ගෙන්න ගන්න ඕනේ. ඇදී පවතින්න ඕනේ. ආන් එතකොට තමයි බාහිර රූපයේ තුල තමයි විඥානය හටගන්නේ. ඈ උපකරණයක් කොටගෙන වර්ණ රූපය හඳුනා ගැනීම සිද්ධ වෙනවා. ඒකට අපි කියන්නේ රූප විඥානය නෙමෙයි චක්කු විඥානය කියලා කියන්නේ. දැන් කන උපකරණයක් කොටගෙන සද්ද රූපේ හඳුනාගත්තා. ඒකට කියන්නේ සද්ද විඥානය නෙමෙයි සෝත විඥානය. මොකද මේ උදව් කරපු ඉන්ද්‍රයන් අමතක කරන්න හොඳ නෑනේ. අපිට කෙනෙක් උදව් කළා නම් මොනවා හරි දෙයකට අපි යාගේ නම ඒකට මුලින් දාන එක යුතුයකමක්. ඒක නිසා අපි මේ නම දාලා තියෙනවා. චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගාන විඤ්ඤාණ, જીවහා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ, මනෝ විඤ්ඤාණ කියලා. එතකොට විඤ්ඤාණය කියන්නේ ධාතුවක් මේ විඥාන ධාතුව හටගන්නේ දෙකක් එකතු වෙනකොට එකතු වෙන්නේ මොනවද? ආධ්‍යාත්මික රූපයයි බාහිර රූපයයි. එකතු වෙන්නේ ආධ්‍යාත්මික රූපයේ තුල තියෙන උපවස් ස්වභාවයක්. ඒ උපවස් ස්වභාවයෙන් තමයි බාහිර රූපය ඇදී පවතින්නේ. එතකොට මේ ආයතන එහෙම නැත්නම් මේ ඉඳුරන්ට නම් තුනක් තියෙනවා. ඒකත් මේ කලම දැනගත්තොත් හොඳයි. ආධ්‍යාත්මික රූපවලට නම් තුනක් දීලා තියෙනවා. ආයතන, ඉන්ද්‍රිය, ద్వාර. ආයතන කියන්නේ යමක් නිස්පාදනය වෙන තැන. දැන් gadul කර්මාන්ත ආයතනය, උළු කර්මාන්ත ආයතනය, සීනි කර්මාන්ත ආයතනය, ආයතන කියන වචනේ තේරුම යමක් නිස්පාදනය වෙන තැන. ඒතර අපේ මේ ආධ්‍යාත්මික රූපවලටත් ආයතනය කියන නම එදලා තියෙනවා. එහෙනම් මොනවා හරි නිස්පාදනය වෙන්න ඕනේ. මොනවද නිස්පාදනය වෙන්නේ? සිත්. මොනවද? සිත් නිස්පාදනය වෙන්නේ. සිත් වර්ග හයක් නිස්පාදනය වෙනවා. හ්ම් බලන හිත, අහන හිත, ආග්‍රහණය කරන හිත, රස විඳින හිත, ස්පර්ශ කරන හිත, මෙනෙහි කරන හිත. හය වර්ගයයි. සිත් හතක් නිස්පාදනය වෙන්නේ නැහැ. හයයි නිස්පාදනය වෙන්නේ. ඒතර ආයතනයකින් යමක් නිෂ්පාදනය වෙන්න ආයතනයේ ශක්තිමත්ව තියෙන්න ඕනේ. අමුද්‍රව්‍ය ඇතුළට ගෙන්න ගන්න ඕනේ. නිෂ්පාදන ශක්තියක් තියෙන්න ඕනේ. දැන් gadol කර්මාන්ත ආයතනයේ තිබුණාට මැටි නැත්නම් ඒ නිෂ්පාදන ශක්තිය හේවත් උපකරණ හේවත් නිෂ්පාදකයෙක් නැත්නම් gadol නිෂ්පාදනය වෙන්නේ දැන් සීනි කර්මාන්ත ආයතනයේ තියෙනවා. පිට තියෙන්නේ උක්දඬු. ඇතුළට ගෙන්නගෙන නැහැ. ඒතර මේ මැෂින් එකකුත් නැහැ, නිෂ්පාදකයෙකුත් නැහැ. කර්මා ආයතන විතරයි තියෙන්නේ. සියෙන් නිෂ්පාදනය වෙන්නේ එහෙනම් නිෂ්පාදනයක් ඉදිරිපත් වෙන්න ආයතනයේ ශක්තිමත්ව තියෙන්න ඕනේ. අමුද්‍රව්‍ය පිටින් ගෙන්න ගන්න ඕනේ. නිෂ්පාදන ශක්තියක් තියෙන්න ඕනේ. මේ මේ තුනම එකතු වුණ තැන තමයි නිෂ්පාදන පිට වෙන්නේ. මේ චිත්තායතන චිත්තායතන කියලා කියන්නේ මේ අපේ ආධ්‍යාත්මික රූප. ඒවට කියන චිත්තායතන කිව්වක් කමක් නැහැ ඒවට. සිත් නිස්පාදනය වෙන නිසා. ඒ චිත්තායතනය ශක්තිමත්ව තියෙන්න ඕනේ. දුර්වල වෙලා කැඩිලා බිඳිලා විනාශ වෙලා තියෙනවා නම් කවදාවත් ඒ වැඩේ වෙන්නේ නැහැ. දැන් ඇහැ ශක්තිමත්ව තියෙන්න ඕනේ. කන ශක්තිමත්ව තියෙන්න ඕනේ. උපවත් ස්වභාවයේ තියෙන්න ඕනේ. ඊළාට අමුද්‍රව්‍ය ගෙන්න ගන්න ඕනේ මේක ඇතුළට. මොනවද අමුද්‍රව්‍ය? මැටි නෙමෙයි. උක්දඬු නෙමෙයි. බාහිර රූප. සිත් නිස්පාදනය කරන අමුද්‍රව්‍ය තමයි බාහිර රූප. ඒවා ගෙන්න ගන්න ඕනේ ඇතුළට. නිස්පාදන ශක්තියක් තියෙන්න ඕනේ. ඒතර මේ බාහිර රූප ගෙන්න ගන්නේ කොහොමද? ලොරි වල පටවල නෙමෙයි. මේ ආයතනයේ තුලම තියෙන ප්‍රසාද රූපයක්. ඒකෙන් ඇදී පවතිනවා. ලොරි වල පටවල ගේන්නේ නැහැ. ඒතර බාහිර රූපයයි ආධ්‍යාත්මික රූපයයි එකට එකතු වෙනකොටම විඥාන ධාතුව පහළ වෙනවා. ආන් ඒක තමයි නිස්පාදන ශක්තිය. ආන් එතනින් පස්සේ මොකද වෙන්නේ? ආයතන වලින් සිත් නිස්පාදනය වෙනවා. ආන් ඒක නිසා මේවට ආයතන කියන වචනේ පාවිච්චි කරනවා සිත් නිස්පාදනය වෙන තැන. තව ద్వාර කියලා වචනයක් තියෙනවා. මේකටම ద్వාර කියනවා. ద్వාර කියන්නේ දොරටුව කියන එකයි. බාහිර රූපය ඇතුළු වෙන දොරටුව. තව තියෙනවා ඉන්ද්‍රිය කියලා වචනයක්. ඉන්ද්‍රිය කියන්නේ නායකත්වය. සිත නිස්පාදනය කිරීමේ නායකත්වයේ දරන්නේ මේ ඉන්ද්‍රිය. ඉන්ද්‍රිය නැත්නම් මොනවා කරලා සිත නිස්පාදනය වෙන්නේ නැහැ. ආන්ගේ නායකත්වය කියන වචනයෙන් ඉන්ද්‍රිය කියලා කියනවා. ඒතර ආධ්‍යාත්මික රූප වලට නම් තුනක් තියෙනවා මොකද්ද? ආයතන, ద్వාර, ඉන්ද්‍රිය කියලා. පැහැදිලි නේද? එතකොට මේ දෙකක් එකතු වෙනකොට විඥානය හටගන්නවා කියන්නේ තනියම නෙමෙයි. තනියම විඥාණයට හටගන්න බෑ. මොනවා කරලවත්. නාම රූප පත්‍ය විඥානං. නාම නාම රූප දෙකම තියෙන්න ඕනේ විඥාණයට හටගන්න. විඥාණය හටගෙන ඉවර වෙලා නාම නිකුත් කරනවා කිව්වොත් වැරදි. එතකොට කියන්න සිද්ධ වෙනවා විඥානේ නාම වලින් තොරව හටගන්නවා කියලා. කවදාවත් ඒක වෙන්නේ නැහැ. නාම රූප දෙකම ප්‍රත්‍ය වෙන්න ඕන විඥානය හටගන්න. එහෙමනම් දැන් රූප දෙකක් ප්‍රත්‍ය වෙලා තියෙන රූප තියෙනවනේ ආධ්‍යාත්මික රූපයයි බාහිර රූපයයි. එතන රූප තියෙනවනේ. ඒ දෙක එකතු වෙනකොටම ආධ්‍යාත්මික රූපයයි බාහිර රූපයයි එකතු වෙනකොටම විඥානය හටගන්නවා සිතිවිලි පහක් සමග. නාම කියන්නේ සිතිවිලි. ඒ සිතිවිලි පහ අනිවාර්යයෙන්ම හටගන්න ඕනේ. හට නොගෙන බෑ. මේක ස්වභාව ධර්මයක්. මොනවද මේ හිතවිලි පහ? පස්ස. පස්ස කියන්නේ මොනවද? ස්පර්ශ වීම. ආධ්‍යාත්මික රූපයයි බාහිර රූපයයි දෙක ස්පර්ශ වෙනවා. ස්පර්ශ වෙනකොටම විඥානය හට ගන්නවා. විඥානයත් ස්පර්ශ වෙනවා. ඉතින් අනිවාර්යයෙන් මේ පස්ස කියන එක ඇති වෙන්න එපාය. ස්පර්ශ වීම තියෙන්න මේ පාය. වේදනා වේදනා කියන්නේ අර ස්පර්ශ වෙලා තියෙන බාහිර රූපයේ පිළිබඳව කැමැත්ත අකමැත්ත ප්‍රකාශ වීම. ඒක සිද්ධ වෙන්නම ඕනේ. ඒ ස්පර්ශ වෙලා තියෙන බාහිර රූපේට කැමැති අකමැති බව වේදනා කියන්නේ ඒකයි. පස්ස වේදනා සංඥා සංඥා කියන්නේ ස්පර්ශ වෙලා තියෙන බාහිර රූපේ හඳුනා ගැනීම. ඒ හඳුනා ගන්නවා කියන්නේ ගහද්ද ගලද්ද පර්වතයක්ද නෙමෙයි වර්ණ රූපයක් කියලා විතරයි. දැන් සද්ද රූපයක් ස්පර්ශ වෙනකොටම හඳුනාගන්නේ සද්ද රූපයක් කියලා විතරයි. නරි හඩක්ද බලු හඩක්ද එහෙම එකක් නැහැ. හ්ම්. දැන් රසයක් හඳුනා ගන්නකොට රසයක් කියලා හඳුනා ගන්නවා මිසක් පැණි රසද, ඇඹුල් රසද, තිත්ත රසද ඒව මොකුත් නැහැ එතන. හඳුනා ගැනීම කියන්නේ ඒකයි. පස්ස වේදනා සංඥා චේතනා කියලා කියන්නේ ක්‍රියාත්මක වීම. මොනවද ක්‍රියාත්මක වෙන්නේ? ඇස කන දිව කය මන කියන මේ ආයතන හයෙන් එකක් ක්‍රියාත්මක වෙනවා. ඒක තමයි චේතනා කියලා කියන්නේ. එතකොට ඔය ඉඳුරංගෙන් කොයික ක්‍රියාත්මක වෙනවද කියලා තීරණය වෙන්නේ කොතනින්ද? හඳුනා ගැනීම තුලින්. හඳුනාගත්තේ වර්ණ රූපයක් නම් ක්‍රියාත්මක වෙන්නේ මොකද්ද? ඇහැ. හඳුනාගත්තේ ශබ්ද රූපයක් නම් ක්‍රියාත්මක වෙන්නේ කන. ආන් ඒක තමයි චේතනා කියලා කියන්නේ. පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර. මනසිකාරත් සිතවිල්ලක් ඔය සිත සමග හටගන්න සිතවිල්ලක්. නාම ධර්මයක්. මනසිකාරයෙන් සිද්ධ වෙන්නේ මොකද්ද? යොමු කරනවා. අර ස්පර්ශ වෙලා තියෙන බාහිර රූපය වේදනාවටයි සංඥාවටයි චේතනාවටයි මතක් කරලා දෙනවා යොමු කරනවා. ඒකයි මානසිකාරය කියන්නේ. එසේ යොමු කරනකොටම වේදනාවෙන් කැමැත්ත අකමැත්ත ප්‍රකාශ වෙනවා. සංඥාවෙන් හඳුනා ගැනීම සිද්ධ වෙනවා. චේතනාවෙන් ක්‍රියාත්මක වෙනවා. ඒතර මෙන්න මේ සිතිවිලි පහ සමග තමයි විඥානය හටගන්නේ. මොකද සිතිවිලි පහ පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර මේ මේ සිතිවිලි පහේ ක්‍රියාත්මක භාවය තමයි සිත කියලා කියන්නේ අඩුම වශයෙන් සිතක් හටගන්න සිතවිලි පහක් ඕනේ කරනවා. අභිධර්මයේ කියනවා හතක් ඕනේ කියලා. ජීවිතේන්ද්‍රිය ඒකාග්‍රතාවය කියලා තවත් දෙකක් දාලා තියෙනවා. නමුත් මේ පහෙන් නම් ඇති. අවමාසයෙන්. එතකොට මේ සිත සිතේ සැකිල්ල මේ කතා කරන්නේ ව්‍යෝහය සිත පිළිබඳව. ඉතින් මේකට ඊළඟට එනවා ඉතින් ශ්‍රද්ධා, කරුණා, මෛත්‍රී, ප්‍රඥා, ලෝභ, දෝෂ, මෝහ ආදී නොයේක සිතවිලි එනවා. සිතුවිලි 52ක් උගන්වනවානේ. ඒකෙන් ඉතින් ඒ සමහර ඒ අවශ්‍ය ප්‍රමාණයට එනවා. හැබැයි අනිවාර්යයෙන්ම අර පහ නම් තියෙන්න ඕනේ. හැම හිතකම මේ පහ තියෙන්න ඕනේ. ඊට අමතරව ඉතින් ලෝභ දෝෂ මෝහ, අලෝභ දෝෂ මෝහ, කරුණා මෛත්‍රී ආදී සිතුවිලි එනවා. එතකොට සිතක් කියන්නේ මොකක්ද කියන ප්‍රශ්නේ දැන් සාකච්ඡා කරගෙන යන්නේ සිතවිලි සමූහයක ක්‍රියාකාරීත්වය කිව්වත් කමක් නැහැ. සිතවිලි සමූහයක ක්‍රියාකාරීත්වය. ඒ සිතවිලි හටගන්නේ කොහොමද? විඥානය සමග. විඥානය හටගන්නේ රූප සමග. එතකොට නාම රූප විඥාන කියන මේ තුනම එකට හටගන්නේ. එකට හටගන්නේ. විඥානයේ තුල නෙමෙයි ක්‍රියාකාරීත්වය තියෙන්නේ. ක්‍රියාකාරීත්වය තියෙන්නේ සිත තුල. ඒක නිසා විඥාණයට හිත කියලා කියන්න බෑ. අද උගදෙනෙක් කියන කතාවක් තමයි සිත කියන්නේ මොකද්ද කියලා අහපුවම විඥානයලු. ඉතින් මේ විඥානය සියුම් කරගෙන සියුම් කරගෙන සියුම් කරගෙන යනවලු. ඈ විඥානය තුළ මොකවත් නැහැ. විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ පබං. විඥානය තුළ ඔය රාග දෝෂ මෝහ මොකවත් නැහැ. ඒක ධාතුවක් විඥානය කියන්නේ. ඈ අනන්තං අනන්තං කියන්නේ ලෝකේ හැමතැනම විඥානය තියෙනවා. මේ පුටුවෙත් තියනවාද? නැහැ. පුටුවේ නැහැ. ඇයි නැත්තේ? පුටුවට ලෝකේ කියන්න පුළුවන්. එතකොට ගස්ගල් පර්වතවල විඥානය තියනවාද? නැහැ නෑ ඒව නෑ. ලෝකයේ තුල තියෙන විඥානය. ලෝකය කියන්නේ මොකද්ද? ජීවිත පැවැත්ම සත්වයා තියෙනවා ලෝකය කිව්වත් එකයි සත්වයා කිව්වත් එකයි. එතකොට අනන්තං කියලා කියන්නේ ලෝකේ හැම තැනම විඥානය තියෙනවා. ලෝකය කියන්නේ කොතෙන්ද? සත්වයාට. දැන් කියන්නේ මොකද හැම සත්වයේ තුළ විඥානය තියෙනවා කියන එකයි. ඒතර මේ විඥානයේ පිරිසිදුද අපිරිසිදුද කියලා ඉතින් අපිට කතා කරන්න දෙයක් නැහැ. ඒක පිරිසිදු අපිරිසිදු දෙයක් නැහැ ඉතින් ඒක. විඥානයේ නෙමෙයි පිරිසිදු වෙන්නේ අපිරිසිදු වෙන්නේ. මේක ධාතුවක්, ශක්තියක් විඥානය කියන්නේ. මේක පේන්නේ නැහැ. සාමාන්‍ය හැට පේන්නේ අනිදස්සනං. විඥානං අනිදස්සනං අනන්තං. අනන්තං කියන්නේ ලෝකේ හැමතැනම තියෙනවා. ඈ සබ්බතෝ පබං හැම ආකාරයකින්ම මේක පිරිසිදුයි ප්‍රභාස්වරයි විඥාන ධාතුවේ හැටි තමයි ඔය කියලා තියෙන්නේ. ඕක චිත්ත කියන ගත්තොත් එහෙම අපි අමාරු වැටෙනවා. චිත්ත නෙමෙයි විඥාණයට කියන විඥාණය කියලාම කියමු. ඊළඟට මේ මන කියන සමහර මේ සිත කියන්නේ මන කියලාත් ඉදිරිපත් කරනවා. ඔය විද්වතුන් එක්ක විඥාණය කියනවා. එහෙම නැත්නම් මන කියනවා. මේගොල්ල මේ කියන වචනවල තියෙනවා මොකක් හරි මේ මේ ඒගොල්ල නිකම්ම ප්‍රකාශ කරනවා නෙමෙයි. මොකක් හරි දෘෂ්ටියක් අරගෙන ප්‍රකාශ කරන්නේ. මං හිතන්නේ ඔය කියනම ඇත්තේ මේකයි. විඥාණයෙන් තොරව හිතකට හටගන්න බෑනේ. ඒක නිසා හිත කිව්වත් එකයි විඥාණය කිව්වත් එකයි කියලා කතා කරන්න පුළුවන්. එතකොට මේ සිත හට ගැනීමේ නායකත්වයේ ප්‍රධානත්වයේ දරන්නේ මන. මානසිකාරය නැත්නම් කොච්චර ස්පර්ශ වුණත් වේදනා සංඥා චේතනා වලට වැඩ කරන්න බෑ. ඒක නෑ මනෝ පුබ්බංගමා ධම්මා කියලා කියන්නේ. ධම්මා කියන්නේ හිත පූර්වාංගමිලා තියෙන මන. ඔය මානසිකාර්ය කියලා කියන්නේ මනෙහි ක්‍රියාකාරීත්වය කියන එකයි. මන කියන්නේ රූපයක්. එහි ක්‍රියාකාරීත්වයට තමයි මානසිකාර්ය කියලා කියන්නේ. මානසිකාර්ය කියන්නේ නාමයක්. මන කියන්නේ රූපයක්. එතන මානසිකාර්යයේ ක්‍රියාත්මක වුණේ නැත්නම් කොච්චර ස්පර්ශ වුණත් වැඩක් නැහැ. ඒතර මේ මන ප්‍රධානත්වයේ දරනවා හිත සකස් වෙන්න. ඊළඟට මේ ඇහෙන් කනෙන් දිවෙන් නාසයෙන් කයෙන් ඒවා මුල් කරගෙන හටගන්න සිත් පහක් තියෙනවානේ. බලනවා අහනවා ආග්‍රහණය කරනවා රස විඳිනවා ස්පර්ශ කරනවා කියලා. අනෙක් ඒවා කරන්නේ මොකෙන්ද? ඉඳගන්නේ හිටගන්නේ ඈ එතකොට මේ කන්නේ බොන්නේ නාන්නේ පිහ දාන්නේ කොච්චර තියනවද අපි කරන වැඩ? වැඩ පහ නෙමෙයි නෑ තියෙන්නේ. ඒ හැම එකක්ම කරන්නේ මනෙන්. ආන් ඒකයි මනෝ පුබ්බංගමා කියලා කියන්නේ. ඒ නිසා වෙන්න ඇති මන කියන්නේ හිත කියලා සමහරු කතා කරන්න මේ මේ යොමු වෙලා තියෙන යාන් ඒක නිසා. දැන් මේ අත නමනවා මම මේ අත නමන්නේ මොකෙන්ද? මනෙන් නමන්නේ මේක. අත නමන්න ඕනේ කියලා ධම්ම රූපයක් එනවා. ඈ අරමුණක්. මනෝවිඤ්ඤාණය හට ගන්නවා. සිතුවිලි පහක් සමග. ඒකේ චේතනාව වැඩ කරනවා මේ තියෙන චේතනාව. ඔන්න. මේක දිගාරින්නෙත් මනෙන්. ඒ විදිහට ඔය ඇස කන දිවනාසය කය කියන පහෙන් සැතුවේ හටගන්න සිත් ටික අයින් කරපුවා. මෙතන පහනේ තියෙන්නේ බලනවා, අහනවා, ආග්‍රහණය කරනවා, රස විඳිනවා කියලා. අනික් ඔක්කොම කරන්නේ මොකෙන්ද? මනෙන්. ආන් ඒකයි ඔය සිත කියන්නේ මන කියලා වෙන නොයෙකුත් මත ඇති කරගෙන තියෙන්නේ. ඒතර හිත කියන්නේ මොකද්ද? ලෝකෙහි ක්‍රියාකාරීත්වය. මේ ක්‍රියාකාරීත්වයේ තියෙන්නේ කොතනද? සිත තුළ. චේතනාව. චේතනාම් භික්කවේ කම්මං වදාමි. චේතනාව තියෙන්නේ සිත තුළ. ඒතර චේතනාවට වැඩකරනද පස්ස වේදනා සංඥා මේ ඔක්කොම ක්‍රියාත්මක වෙන තැන තමයි චේතනාව වැඩ කරන්නේ. පස්සේන්තරෝ වේදනාවට වැඩ කරන්න බෑ. ඒතර පස්සේන්තරෝ සංඥාට වැඩ කරන්න බෑ. පස්සේන්තරෝ විඥාන චේතනාවට වැඩ කරන්නත් බෑ. ස්පර්ශ වුණත් මානසිකාරය නැත්තම් ওই මොකේටවත් වැඩ කරන්න බෑ. ඒතර මෙන්න මේ විදිහට විඥානයේ සමග හටගන්නා වූ සිතවිලි පහක ක්‍රියාකාරීත්වය තමයි සිත කියලා කියන්නේ. තේරුණා නේද? එතකොට දැන් අපි සිතක් හටගන්න ආකාරය බලමු ඈ. මෙයන් මේ මේක රූපයක්. මේකට කියනවා සද්ද රූපය කියලා. මේක එන්නේ ඇහැට නෙමෙයි. නායට එන්නේත් නැහැ. මේක ඇදී පවතින්නේ කොහටද කනට. ආන් දෙකක් එකතු වෙනවා. මොකක්ද එකතු වෙන්නේ? ආධ්‍යාත්මික රූපයයි බාහිර රූපයයි. එකතු වෙනකොටම විඥානය හට ගන්නවා නාම ධර්ම පහක් සහිතව. ඒ නාම ධර්ම පහේ චේතනාව වැඩ කරනවා කියන්නේ ඔය අහනවා කියලා කියන්නේ. ඔය චේතනාවේ තියෙන්නේ. ඉතින් මේවා ඔක්කොම එකට සිද්ධ වෙන්නේ. විඥානයේ හටගෙන ඊට පස්සේ නාම හටගෙන පස්ස පස්සේ ක්‍රියාත්මක වෙලා ඊට පස්සේ වේදනාව එහෙම නැහැ. මේ ඔක්කොම එකටම හටගන්නේ. ඒක තමයි හටගන්නේ, ඒක තමයි නැති වෙන්නේ. ඒකුප්පාද නිරෝධාච ඒකාලම්බන වත්තුකා. ඒකුප්පාද නිරෝධාච ඒක තමයි හටගන්නේ, ඒක තමයි නිරුද්ධ වෙන්නේ. මොකක් එක්කලද හටගන්නේ? විඥානයත් එක්කලා. විඥානයත් සමගම එකටම උපදිනවා මොනවද? නාම ධර්ම පහක්. එකටම නිරුද්ධ වෙනවා. ඒක උප්පාද නිරෝධාච. ඒකාලම්බන එකම අරමුණක තමයි එල්බ හිටින්නේ මේක. දැන් අපි සද්ද රූපයක් නම් අරමුණු කරගෙන තියෙන්නේ ඒකමයි මේක එල්ලිලා හිටින්නේ. අවත්තුක වස්තුවක් නෑ මෙතන. මොකද්ද තියෙන්නේ? ක්‍රියාත්මක භාවයක් පමණයි. විඥානයත් සමග එකටම සිතිවිලි පහකට ගන්නවා එකටම ක්‍රියාත්මක වෙනවා එකටම නැති වෙලා යනවා හටගෙන තියෙන්නේ මොකද්ද? වස්තුවක් නෙමෙයි. රූපයක් නෙමෙයි. ක්‍රියාවක් පමණයි. මේ මේකයි සිත සකස් වීම පිළිබඳව සාමාන්‍ය ක්‍රමය ඔන්න ඕකයි. එතකොට සකස් වන්නේ හිතක් දකින්න හම්බ වෙන්නේ මොකද්ද? ක්‍රියාවක්. මේ ඇහැට කනට දිවට නාසයට කයට මොය කිසිම දෙයක් කරන්න බෑ. ඕක තනිකර රූපයක් විතරයි. නමුත් දඟලනවා. නටනවා. උඩ පයින්නවා. බලනවා. ඒ ඔක්කොම තියෙන්නේ කොහෙද හිත ඇතුලේ? එයා නූල නටවනකොට මෙයාත් නටනවා. ඒ රූකඩ තියෙන්නේ. රූකඩේට කිසිම ප්‍රාණයක් නැහැ. ලී කෑ ලෑලි කෑල්ලක් ඔක රූකඩ කියලා කියන්නේ. නමුත් නටනවා. කොහොමද නටන්නේ? රූකඩ මාස්ටර් නූල බැඳලා තියෙනවා රූකඩේ රූකඩ මාස්ටර් නූල හොල්ලනකොට රූකඩේ නටනවා. ආන්ගේ රූකඩ මාස්ටර් වගේ තමයි මේ සිත රූකඩේ තමයි කය. ඒ කය ක්‍රියාත්මක වෙන්නේ සිතස් හටගත්තොත් පමණයි. ආන් ඒක නිසා සිතක් කියන්නේ කුමක්ද? ක්‍රියාවක් සිත කියලා ගත්තොත් මොකද්ද හිත කියලා කියන්නේ? ලෝකයෙහි ක්‍රියාකාරීත්වය. ලෝකය කියන්නේ කොතෙ මොකේද? ජීවිත පැවැත්මට ලෝකය කියලා කියන්නේ. ඇයි? යම් තැනක දුකද එතන ලෝකයයි. යම් තැනක ලෝකයේද එතන දුකයි. එතකොට මෙන්න මේ දර්ශනයට අනුව අපි ලෝකය කියලා කතා කරන්නේ ජීවිත පැවැත්මට. මේ ජීවිත පැවැත්ම කොටස් දෙකකට බෙදෙනවා කයයි හිතයි කියලා. කය තුල ක්‍රියාකාරීත්වයක් නැහැ. ක්‍රියාකාරීත්වය තියෙන්නේ කොහෙද? හිත තුල. ඒ ක්‍රියාකාරීත්වයේ තියෙන්නේ සවිඥානිකත්වයේ තුල. විඥානී හටගත්තොත් තමයි ක්‍රියාකාරීත්වයක් දකින්න හම්බ වෙන්නේ. ඒතර විඥානී හටගන්නේ සත්වයා තුල. නාම ධර්ම පහක් සහිතව. ඒ විඥාන නාම රූපයාගේ ක්‍රියාකාරීත්වය තමයි හිත කියලා කියන්නේ. ඒතර හිතක් කිව්වත් එකයි ක්‍රියාවක් කිව්වත් එකයි. ඔය ඔසවන හිත ඔසවන ක්‍රියාව පාත් කරන ක්‍රියාව පාත් කරන හිත ඈ අකුලන හිත ඔන්න අකුලන ක්‍රියාව කිව්වක් කමන්නේ මේෙන් දැන් ඊටාම පැහැදිලි නේද හිත කියන්නේ මොකද්ද කියන එක පිළිබඳව ලෝකයෙහි ක්‍රියාකාරීත්වයටයි හිත කියලා කියන්නේ ඒ හිත හෙවත් ක්‍රියාකාරීත්වයේ හට ගැනීමේ ශක්තිය තමයි විඥානය කියන්නේ විඥානයේ හටගන්නේ නාම ධර්ම සමූහයක් සමග නාම රූප දෙකම තියෙන්න ඕනේ විඥාණයට හටගන්න. තනියෙන් හටගන්නේ නැහැ. තර විඥාන නාම රූප මේ විඥාන නාම රූපයාගේ ක්‍රියාකාරීත්වය. ඒ හිතක් කියන්නේ මොකද්ද? ක්‍රියාවක්. හිතක් කියන්නේ ක්‍රියාවක්. මේ මෙතෙන්ද එනකන් අපි මේ දේශනාව දැන් කරගෙන ගියා. දැන් අපි ඊළඟට මේ සිත තුළ සකස් වෙන්නේ කුමක්ද කියලා බලන්න ඕනේ. හිතක් කියන්නේ ක්‍රියාවක් කියන තැනට අපි දැන් පැහැදිලි කරගත්තා. මම කිව්වට පිළිගන්න එපා කියලා මම කතා කළේ. දේශනාව පටන් ගත්තේ මම කිව්වට පිළිගන්න එපා. ඔයගොල්ලෝ හිතලා බලන්න මේක අපිට පිළිගන්න පුළුවන්ද කියලා. හිත කියන්නේ මොකද්ද? ලෝකයේහි ක්‍රියාකාරීත්වය. දැන් අපි එතන ටික වෙලාවකට නවත්තනවා. නවත්තලා ඊට පස්සේ අපි බලනවා මේ හිත ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. හිත ඇතුලට කිඳා බහැලා පරීක්ෂණ පවත්වන්න ඕනේ. හිත ඇතුලට බහින්ද හිත කියන්නේ කුමක්ද කියලා දැනගන්න එපාය. දැන් අපි ජලාශයක් එහෙම නැත්තම් ලිඳක් ඇතුලට බහින්ද නම් ලිඳ කියන්නේ මොකක්ද කියලා ඉස්සෙල්ලා දැනගන්න ඕනේ. නැත්නම් බහින්න බෑනේ අපිට. එහෙම නැත්නම් මඩ <laughs> වලකට බැස්සොත් එහෙම නිදක් කියලා නේද? හරි කරදරේ වෙන්නේ. ඒතකොට ඔකට බැහැලා පරීක්ෂණ පවත්වන්න හිත කියන්නේ මොකද්ද කියලා දැනගන්න ඕනේ. ආන් ඒක තමයි මේ දේශනාවෙන් කළේ. එතන ඉඳන් අපි මේ හිත ඇතුලේ මොනවද තියෙන්නේ කියලා හොයලා බලමු. සිත ඇතුලේ සිටිවිලි පහක් තියෙන බව අපි දැන් සාකච්ඡා කළා. විඥානය හටගන්නේ සිතිවිලි පහක් සමග. මොකක්ද ඒ සිතිවිලි පහ? පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර. මේ මේ සිතිවිලි පහේ ක්‍රියාකාරීත්වය තමයි හිත කියලා කියන්නේ. පස්ස ස්පර්ශ වීම ආධ්‍යාත්මික රූපයයි බාහිර රූපයයි විඥානයයි. වේදනා ඒ ස්පර්ශ වෙලා තියෙන බාහිර රූපය පිළිබඳව කැමැත්ත අකමැත්ත ප්‍රකාශ වීම සංඥා ඒ බාහිර රූපය හඳුනා ගැනීම චේතනා හඳුනා ගැනීමට අනුව ක්‍රියාත්මක වීම එතකොට මානසිකාරයේහි කාර්යභාරයේ තමයි යොමු කරවීම ආ ස්පර්ශ වෙලා තියෙන රූපය වේදනා සංඥා චේතනා කියන සිතිවිලි තුනට යොමු කරවීම මෙන්න මේ ටික ක්‍රියාත්මක වෙලා අවසාන වෙනකොට තමයි ඔය සිත හටගන්නේ දැන් බලමු මේවා ස්පර්ශ වෙලා තියෙන්නේ මොනවද හඳුනාගෙන තියෙන්නේ මොනවද ආදී වශයෙන් පරීක්ෂා කරලා බලමු ස්පර්ශ වෙලා තියෙන්නේ මොනවද රූප ආධ්‍යාත්මික රූපයයි බාහිර රූපයයි විඥානයයි. එතකොට පස්ස කියලා කියන්නේ එහෙම නැත්නම් පස්සෙහි කාර්යභාරය තමයි රූපස්කන්ධය ස්පර්ශ වීම. ආධ්‍යාත්මික රූපයයි බාහිර රූපයයි විඥානයයි. වේදනාවෙන් ප්‍රකාශ වෙන්නේ මොනවද? වේදනාස්කන්ධය. වේදනාවෙන් ප්‍රකාශ වෙන්නේ. සංඥාවෙන් ප්‍රකාශ වෙන්නේ සංඥාස්කන්ධය හඳුනා ගැනීම. චේතනාවෙන් ප්‍රකාශ වෙන්නේ සංකාර. සංකාර කියන්නේ ක්‍රියාත්මක භාවය. කර්මනේ සංකාර කියන්නේ. එතකොට විඥානස්කන්ධය මේ හැම නාම ධර්මයක් තුළම බැහැගෙන තියෙන්න ඕනේ. ඒ කියන්නේ විඥාණයෙන් තොරව නාම හටගන්නේ නැහැ. විඥානයේ ඇතුළේ නාම තියෙනවා කියන එක නෙමෙයි මේ බැහැගෙන තියෙනවා කියන එකේ තේරුම. මේ විඥානය හැම තැනම තියෙන්න ඕනේ. හැම නාම ධර්මයක් සමගම තියෙන්න ඕනේ. විඥාණයන්තරව නාම වලට හට ගන්නවත් බෑ. නාම වලින්තරව විඥාණයට හට ගන්නවත් බෑ. දැන් බලමු මේ මම මොනවද මේ කිව්වේ? රූප, වේදනා, සංඥා, සංකාර රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංකාරස්කන්ධය. විඥානස්කන්ධය මේ හැමතැනම තියෙනවා. මෙන්න මේක තමයි පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ. ඔකට පංචස්කන්ධය කියලත් කියනවා පංච උපාදානස්කන්ධය කියලත් කියනවා. පංචස්කන්ධය කියන තැන උපාදානයට ගිහින් නෑ ඕක. තණ්හාවෙන් බරිත වුණොත් තමයි උපාදානයට යන්නේ. ඒ තණ්හාවෙන් බරිත වුණා වූ සිතිවිලි ගැන කතා කරනකොට තමයි උපාදානස්කන්ධය කියලා කියන්නේ. තණ්හාවෙන් තෙතමනේ තෙතමනේ උනේ නැතිනම් එතන උපාදාන නෙමෙයි එතන තියෙන්නේ පංචස්කන්ධය විතරයි. දැන් අපි සාමාන්‍ය ජනතාවට මේ ධර්ම දේශනා කරන්නේ සාමාන්‍ය ජනතාවට සිත හටගන්නකොටම අවිද්‍යාවෙන් මුලාවටපත් වෙලා තණ්හාවෙන් තෙතමනේ වෙලා උපාදානයෙන් බරිත වෙලා තමයි හටගන්නේ. ඒක නිසා සාමාන්‍ය ජනතාවගේ සිත පංච උපාදානස්කන්ධය කියන වචනේනුයි අපි හඳුන්වා දෙන්නේ. එතකොට සිත හට ගන්නකොටම අපිරිසිදු වෙලා හටගන්නේ. අපිරිසිදු වෙලා. මෙන්න මේ වෙලා කියන එක වචනය ගැන කල්පනාකාරී වෙන්න ඕන. අපිරිසිදු වෙලා කියන තැන තියෙනවා මේ පිරිසිදු දෙයක් ගැනයි මේ කතා කරන්න කියලා. අපිරිසිදු දෙයක් ගැන කතා කරනවා නම් අපිරිසිදු වෙලා කියන්න ඕනේ නෑනේ. මේක අපිරිසිදු වෙලා කියන්න හේතුව පිරිසිදු දෙයක් ගැනයි මේ කතා කරන්නේ. එහෙමනම් සිත පිරිසිදුයි පබස්සරමිදම් භික්කවේ චිත්තං තංචකෝ ආගන්තුකේහි උපක්ඛිලේසේ උපක්ඛිලිට්ඨං මේ සිත හටගෙන ඊට පස්සේ ආගන්තුක කෙලෙස් වලින් කිලිට වෙනවා කිව්වොත් වැරදි. එතකොට සිතේ අවස්ථා දෙකක් පෙන්눔 කරන්න වෙනවා. මේ සිත කියන එක ඇති වෙනකොටම නැති වෙනවා නැති වෙනකොටම ඇති වෙනවා නිසා තප්පර දශමයක්වත් අපිට මේ ස්ථාවර භාවයක් පෙන්වන්න බෑ. එහෙනම් පස්සේ අපි සාකච්ඡා කරමු. එතකොට මේක අපිරිසිදු වෙලාමයි හටගන්නේ. සිත පිරිසිදුයි. අන්න ඒ අපිරිසිදු වෙලා හටගත්තා වූ සිත පිරිසිදු කරගත හැකියි. ඒ මේකේ මූල එහෙම නැත්තම් මේකේ මේ ස්වභාවය පිරිසිදු නම් පස්සේ නම් හට ගන්නකොට නම් මේ මඩ ගෑවිලා උඩට ආවේ මේ මඩ ඉවත් කරන්න පුළුවන්. මෙන්න මෙතන හොඳට තේරුම් ගන්න ඕනේ. අපිරිසිදු වෙලා හටගත්තට මොකද මේකේ ස්වභාවය පිරිසිදුයි. ඒක නිසා මේක පිරිසිදු කරගත්ත හැකි දෙයක්. මේක හොඳට තේරුම් ගන්න ඕනේ. කොහොමද අපිරිසිදු වුනේ කියලා තේරුම් ගන්න ඕනේ. පිරිසිදු කරගන්න ඕනේ කොහොමද කියලා තේරුම් ගන්න ඕනේ. මෙන්න මේක තමයි බුදුදහමෙන් උගන්වන්නේ. සිත අපිරිසිදු වෙන්නේ කොහොමද? ඒක පිරිසිදු කරගත හැක්කේ කොහොමද? මෙන්න මේ කාරණාව තමයි බුද්ධ ධර්මයේ කියලා කතා කරන්නේ. චිත්ත පාරිශුද්ධිය ලබන ක්‍රමය බුදුදහම කියලා කියන්නේ. චිත්ත පාරිශුද්ධිය ලබනවා. ඒතර චිත්ත පාරිශුද්ධිය ලැබීම ගැන කතා කරනකොට මේ සිත පිරිසිදු බවත් මතක තියාගන්න ඕනේ. දැන් රෙද්දක් ඇඳගෙන පාවිච්චි කරනකොට අපිරිසිදු වෙනවා. ඒක පිරිසිදු කරගන්න හිතෙන්නේ මේ රෙද්ද පිරිසිදුයි. මේක අපිරිසිදු වෙලා තියෙන්නේ. කොහොම හරි අපිරිසිදු වෙලා තියෙන්නේ මේක. ඒ ගැන දන්නේ කෙනාට තමයි රෙද්ද හොදන්න හිතෙන්නේ. නැත්තම් රෙද්ද හොදන්නේ නැහැ යා. මේක හැටි මෙහෙමමයි කියලා හිතාගත්තොත් කවදාවත් ඒ රෙද්ද හොදන්නේ නැහැ. මේක පිරිසිදුයි කිසියම් හේතුවක් නිසා අපිරිසිදු වෙලා තියෙනවා. දැන් ඉතින් මෙයා රෙද්ද හොදන්න පටන් ගන්නවා. ආන් මේ වගේ සිත පිරිසිදුයි කිසියම් හේතුවක් නිසා අපිරිසිදු වෙලා තියෙනවා. මොකද්ද හේතුව? අවිද්‍යාවෙන් වැසී යාම. තුලින් ආත්මදිට්ඨිය හට ගැනීම. ආත්මදිට්ඨිය නිසා මේ අනිත්‍ය වූ සිත නිට්ටයයි කියලා පිළිගැනීම. ඒ තුළින් තණ්හාව ඇතිවීම. ඒ තුළින් උපාදානය ඇතිවීම. ඒ තුළින් භවයට යාම. මෙන්න මේක තමයි මේ සිත අපිරිසිදු වීමේ ක්‍රමය. මොකද්ද හේතුව? පළවෙනි හේතුව අනවබෝධය. සිත පිළිබඳව අනවබෝධය. අවිද්‍යාව කියන්නේ ඒක තමයි. එහෙමනම් මේ සිත පිරිසිදු කරගන්න නම් මොකද කරන්න ඕනේ? සිත කියන්නේ කුමක්ද කියලා අවබෝධ කරගන්න ඕනේ. සිත කියන්නේ කුමක්ද? මේක අපිරිසිදුනේ කෙසේද? පිරිසිදු කරගත හැක්කේ කෙසේද? මේ ගැන තමයි මේ චිත්තානුපස්සනාවෙන් කතා කරන්නේ. සිත කියලා කියන්නේ දැන් අපි හොයාගෙන තියෙන ආකාරයට විඥාන නාම රූපයාගේ සංකලනය. එහෙම නැත්නම් සිතවිලි සමූහයක ක්‍රියාකාරීත්වය. ජීවිත පැවැත්මෙහි ක්‍රියාකාරීත්වය කියන්නේ ඒකයි. එතකොට ආයතනයක් මම මෙතන ගැන කියන්නම්. මේක හොඳට තේරුම් ගන්න ඕනේ. සිත පිරිසිදුයි. හටගන්නේ අපිරිසිදු වෙලා. ඇයි? ආත්ම දිට්ඨියෙන් වැසී ගියත්තන් සම්බන්ධව මේ කතා කරන්නේ. ආත්ම දිට්ඨිය කියන්නේ ලෝකය නිට්ටයයි සැපයි හොඳයි කියන පිළිගැනීමනේ. ඒ පිළිගැනීම ඇති වෙනකොටම මේකට ඇලෙනවා, ගැටෙනවා. ආන් එතනින් තණ්හාවෙන් තෙතමනේ වෙනවා. උපාදානයට බර බර උපාදානයෙන් බර වෙනවා. ආන් ඒක නිසා සාමාන්‍ය ජනතාවට මේ සිත හටගන්නෙම අපිරිසිදු වෙලා. එතකොට සාමාන්‍ය ජනතාව ගැන කතා කරනකොට අපිට කතා කරන්න සිද්ධ වෙන්නේ පංච උපාදානස්කන්ධය කියන වචනේ. පංච උපාදානස්කන්ධය. එතකොට මෙන්න මේ සිත පිරිසිදු කරගන්නේ කෙසේද කියා දැනගෙන එය පිරිසිදු කරගත් අවස්ථාවේදී එහෙම නැත්නම් අවිද්‍යා අන්ධකාරයෙන් ඉවත් වෙලා ආත්ම දිට්ඨිය නැමැති ආවරණය ඉවත් කරගත්තට පස්සේ ඒ අයට හටගන්නෙම පිරිසිදු භාවයෙන්මයි අපිරිසිදු වෙලා හටගන්නේ නැහැ ඒ අය කියන්නේ කාටද රහතන් වහන්සේලා. රහතන් වහන්සේට හටගන්න සිත පමණයි පිරිසිදු. ඒ තුළ උපාදානේ නැහැ. ඒක නිසා අපි එතෙන්ද කියනවා පංචස්කන්ධය කියලා. පංචස්කන්ධය කියන්නේ ගොඩවල් පහ කියන එකයි. ගොඩවල් පහ. එතකොට මේ වේදනා සංඥා චේතනා එතකොට රූප වේදනා සංඥා සංකාර විඥාන ඕවනේ කොටවල් කියන්නේ. මේවට මේ ගොඩ කියන අර්ථය තමයි ඊළඟට අපි තේරුම් ගන්න ඕනේ. දැන් අපි රූප නම් දෙකක් තියෙනවා කියමුකෝ. නමුත් වේදනාව එක සිත සම්බන්ධව තියෙන එක වේදනාවයි. වේදනා දෙකක් නෑනේ. එතකොට සංඥා සංඥා තියෙන එකයි. සංඥා චෛතසිකය උතන තියෙන්නේ. නොයෙකුත් සංඥා තියෙන්න පුළුවන් ඒක වෙනම කතාවක්. මෙතන තියෙන්නේ වේදනා චෛතසිකයයි සංඥා චෛතසිකයයි. චේතනාවත් ඒ වගේ චේතනාව කියන්නේ චෛතසිකයක්. එතකොට මේ ගොඩක් ගැන කතා කරන්නේ. ගොඩක් ගැන කතා කරන්න සිද්ධ වෙලා තියෙන්නේ මෙහි චලනය පිළිබඳව බලනකොට. දැන් ඉරටයක් ගන්න ඉරටයක් අරගෙන මෙහෙම චලනය කරන්න බලන්න. ඕම චලනය කරන්න. ඉරටු ගොඩක් කියලා නේද අපිට පේන්නේ. ගිනි අඟුරක් ගන්න, ගිනි අඟුරක් අරගෙන ගිනි අඟුර චලනය කරන්න. ගිනි අඟුර ගොඩක් කියලා පේන්නේ. ආන්නේ චලනය දිහා බලලා තමයි මේ ගොඩ කියන වචනේ පාවිච්චි කළේ. ගොඩ ස්කන්ධ කියන්නේ ගොඩ කියන එකයි. එතකොට දැන් මේ හිත ඇතුලේ මොකද මොනවද සකස් වෙලා තියෙන්නේ? පංච උපාදානස්කන්ධය. මේ පංච උපාදානස්කන්ධය පිරිසිදු කරගත් අවස්ථාව තමයි පංචස්කන්ධය කියලා අපි කතා කරන්නේ. ඒතර පංචස්කන්ධය හටගන්නේ රහතන් වහන්සේලාට පමණයි බුද්ධාදී රහතන් වහන්සේලාට. උන්වහන්සේලාට හැර අනෙක් සියලුම දෙනාට හටගන්නෙම අපිරිසුදු වෙලා. පැහැදිලි නේද? එතකොට එහෙමනම් දැන් හිතක් කියන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධයට හිත කියලා කියන්නේ. දැන් අපි ඉස්සෙල්ලා හිතක් කියන්නේ ක්‍රියාවක්, හිත කියන්නේ ලෝකයේ ක්‍රියාත්මක භාවය, හිතක් කියන්නේ ක්‍රියාවක් කියලා ඉගෙන ගත්තා. හිත සකස් වෙන ආකාරය අපි දැන් ඉගෙන ගත්තා. දැන් අපි ඉගෙන ගත්තේ මොකද්ද? හිත ඇතුලේ පංච උපාදානස්කන්ධය සකස් වෙන ආකාරය. උන් ආයතරයක් බලන්න මම මේ දකුණු අතර ගන්නවා සිටිවිලි ටික වම් අතේ පංචෝපාදානස්කන්ධය සකස් කරනවා රූප එතන තියෙන්නේ මොකද්ද පස්ස කියන සිටිවිල්ල තියෙන්නේ වේදනා වේදනා සිටිවිල්ල සංඥා සංඥා සිටිවිල්ල සංකාර චේතනා සිටිවිල්ල චේතනා කියලා කියන්නේ ක්‍රියාත්මක භාවයනේ කර්මනේ. සංකාර කියන්නේ ඒක. ඊළඟ විඥානේ. මේ විඥානේ කියන එක මේ හැමතැනම තියෙන්න ඕනේ විඥාණයෙන් තොරව කිසිම නාමයකට හටගන්න බෑ. ආයතනයක් මම අනිත් පැත්තෙම පෙන්නන්නම් ඈ. පස්ස රූපස්කන්ධය. වේදනාවෙන් ප්‍රකාශ වෙන්නේ වේදනාස්කන්ධය. සංඥාවෙන් ප්‍රකාශ වෙන්නේ සංඥාස්කන්ධය. චේතනාවෙන් ප්‍රකාශ වෙන්නේ සංකාරස්කන්ධය. විඥානස්කන්ධය මේ හැමතැනම බැහැගෙන තියෙනවා. එහෙනම් සිතක් කියන්නේ මොකේද? පංච උපාදානස්කන්ධයට. සිතක් කිව්වත් එකයි පංච උපාදානස්කන්ධය කිව්වත් එකයි. එතකොට මේ බුද්ධාමෙන් උගන්වන්නේ බුද්ධාමෙන් උගන්න අපිරිසිදු වෙලා හටගත්ත සිත පිරිසිදු කරගන්න ආකාරය තමයි උගන්වන්නේ. මේක අපිරිසිදු නීමක් නිසාද අනවබෝධය නිසා. අනවබෝධය කියන්නේ අවිද්‍යාව. අවිද්‍යාව කියන්නේ වැරදියට දැකීම. මම ඔතන වැරදියට දැකීම කියන වචනයටත් වඩා වැරදි පිළිගැනීම කියන එකයි මට කියන්න හිතෙන්නේ. දකින්න බෑනේ නැති දෙයක් නේද? දකින්න ඇති දෙයක් වෙන්න එපාය. එතකොට නිට්ටයයි සුඛයි ආත්මය කියන එක මේ ලෝකයේ ඇති දේවල් නෙමෙයි. මේක මේ මුලාවක් විතරයි. මේ අවිද්‍යාව කියන්නේ වරදවා දැකීම කියනවට වඩා මම කැමති මුලාවක් මෙතන වැරදි වැරදියට පිළිගැනීමක් මෙතන තියෙන්නේ. මොනවද මේ වැරදියට පිළිගන්නේ? ඒ අවිද්‍යාවටත් හේතුවක් තියෙන්න එපාය. පටිච්ච සමුප්පාදයේහි අගක් මුලක් මැදක් නැහැ. හැම ඵලයකටම හේතුවක් තියෙන්න ඕනේ. හැම හේතුවකටම හේතුවකින්ම ඵලයක් හට ගන්න ඕනේ. හේතුවක් තියෙනවා නම් ඵලයක් තියෙනවා. ඵලයක් තියෙනවා නම් හේතුවක් තියෙනවා. එහෙමනම් අවිද්‍යාවටත් හේතුවක් තියෙන්න ඕනේ. මොකක්ද අවිද්‍යාවට හේතුව? මොනවද මේ වැරදියට පිළිගත්තේ? විඥාන නාම රූප මේවා හටගත්ත දේවල් කොහොමද හටගත්තේ වේගය තුලින් අනිත්‍යය තුලින් චලනය තුලින් චලනය තුලින් ධාතු හට ගන්නවා ධාතු හතරක සංකලනය තමයි රූප කියලා කියන්නේ ධාතු කියන්නේ ශක්තියක් ශක්තියක් හටගන්නේ චලනය තුලින් ඕනම තැනක ශක්තියක් හටගන්නේ චලනය තුලින් චලනය කියන්නේ අනිත්‍යයි එහෙනම් රූප කියලා කියන්නේ මොකද්ද? මේ ධාතු හතරක සංකලනයක්. එතකොට අවබෝධයෙන් බලන කල්හි විද්‍යාවෙන් බලන කල්හි රූප කියලා කියන්නේ මොකද්ද? අනිත්‍යයි. චලනයක් පමණයි. විඥාන ධාතුව හටගන්නේ රූප දෙකක් එකතු වෙනකොට. ඒතර රූප නිතරම ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා නැති වෙනවා රූපය ඇති වෙනකොට විඥානය ඇති වෙනවා රූප නැති වෙනකොට විඥානය නැති වෙනවා එහෙනම් රූපයාගේ වේගය විඥානයයි වේගයට සමානයි විඥානයාගේ වේගය රූපයාගේ වේගයට සමානයි එහෙනම් රූපත් අනිත්‍යයි විඥානයත් අනිත්‍යයි නාම විඥානය ඇති වෙනකොට නාම ඇති වෙනවා විඥානය නැති වෙනකොට නාම නැති වෙනවා එහෙනම් නාමත් අනිත්‍යයි එතකොට විඥානයත් අනිත්‍යයි, රූපත් අනිත්‍යයි, නාමත් අනිත්‍යයි. මෙන්න මේක තමයි ඇත්ත. වැරදියට දකින්නවා කියන්නේ නිට්ටයයි කියලා දකින්නවා. නිට්ටයයි කියලා මුලාවක් එතන තියෙන්නේ. ආන් ඒක අවිද්‍යාව කියලා කියන්නේ. මේවා නිට්ටයයි කියන පිළිගැනීම ඇති වෙනකොට මොකද වෙන්නේ? ඇලෙනවා. ගැටෙනවා. ආන්න තණ්හාවට ගියා. එතකොට මේවා තණ්හාවෙන් බරිත වෙනකොටම උපාදානයට යනවා. එතකොට මේ තණ්හාවට ගියමක් නිසාද? අනවබෝධය නිසා. අවිද්‍යාව නිසා. තණ්හාවෙන් තෙතමනේ වුණ සිතට තමයි කර්ම කියලා කියන්නේ. දැන් සිතක් කියලා කියන්නේ ක්‍රියාත්මක භාවයක් කියලා මම කිව්වනේ. මේක තණ්හාවෙන් තෙතමනේ වුණ හැටි කරුණ බවටපත් වෙනවා. එහෙනම් සාමාන්‍ය ජනතාවට ක්‍රියාත්මක භාවය නෙමෙයි දකින්න හම්බ වෙන්නේ ක්‍රියාත්මක භාවය තමයි. ඒ වුණාට අපි එතෙන්ද කතා කරන්නේ සංඛාර කියලා. මොකද තණ්හාවෙන් තෙතමනේ වෙලාමයි සාමාන්‍ය ජනතාවට මේක හටගන්නේ. එතකොට චේතනා කියන්නේ සංඛාර කියන එකයි. මක්නිසාද මේ චේතනාව සංකාර වුනේ? අවිද්‍යාව නිසා. අවිද්‍යා පත්‍ය සංකාරා කියන්නේ ඔන්නෝකයි. අවිද්‍යා පත්‍ය සංකාරා. මෙතන අවිද්‍යාව නිසා සංකාර කියන වචනේ තේරුම කර්ම කියන එකයි. අවිද්‍යාව නිසා කර්ම රැස් වෙනවා. ආන්නේ කර්ම බවට පත් වුණාන් පස්සේ තමයි භවයට යන්නේ. අවිජ්ජාපච්චය සංඛාරා සංඛාරපච්චය විඥානං. එතනත් විඥානය ගැන කතා කරනවා. එතන විඥානය කියන්නේ ප්‍රතිසන්දි විඥානය කියන එක. නැවත වතාවක් කොතන හරි ගිහිල්ලා මව කුසක එහෙම නැත්නම් ඕපපාතිකව එහෙම නැත්නම් කුමන ආකාරයකින් හෝ ප්‍රතිසන්දියක් අල්ලනවා. ආන් එතන විඥානය තමයි ඔය සංකාරපච්චය විඥානං කියලා කියන්නේ. අවිජ්ජාපච්චය සංඛාරා. අවිද්‍යාව නිසා මේක තණ්හාවෙන් තෙතමනේ වෙලා භවයට යන්න සකස් වෙනවා. සංඛාරපච්චය විඥානං. ඒ සංඛාරයවත් කර්ම නිසා ප්‍රතිසන්දි විඥානය අල්ල ගන්නවා කියලා. විඥානපච්චය නාම රූපං. අන්න විඥාණයට නාම රූප වලින් තොරව ඉන්න බෑ කිව්වනේ. කොහේ හරි ගිහිල්ලා විඥානයේ තැම්පත් වුණා නම් එතන නාම රූප විඥාන ඔය තුනම තියෙන්න ඕනේ. නාම රූප පත්‍ය සලආයතන. මේ නාම රූප කොටේ තමයි ආයතන 6 තියෙන්නේ. මේ තියෙන්නේ නාම රූප, මේ තියෙන්නේ ආයතන, ඇස කන දිව නාසය කය මන. ඒවා තියෙන නාම රූප කොටේ. නාම රූප පත්‍ය සලආයතනං කියන්නේ ආන් ඒකයි. දැන් සලආයතන හටගත්තා කියන්නේ සත්වයාගේ නිර්මිතිය. මේ සත්වයා භවයට යන්න සකස් වෙලා නිර්මාණය වුණ අවස්ථාව සකස් වුණ හැටි. එතන ඉඳන් මොකද කරන්නේ? ඔන් සලායතන පත්‍යා පස්සෝ. අන්න ඊළඟට පස්ස ස්පර්ශ වෙන්න පටන් ගන්නවා. ඒ සලායතන වල තියෙනවනේ උපවාස ස්වභාවය. ඒ උපවාස ස්වභාවයෙන් අනේ බාහිර රූප ස්පර්ශ වෙනවා. ඇදී පවතිනවා. මෙයා මේ කවුරුවත් කරන දේවල් නෙමෙයි. මේ සත්වයා නිර්මාණය වෙලා සත්වයා කරන දේවල් නෙමෙයි. ඒ සත්වයාගේ නිර්මාණයත් සමග නිර්මාණය කියන්නේ හට ගැනීමත් සමග සලායතන හටගත්තා නම් සලායතන තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේ බාහිර ලෝකේ ස්පර්ශ වෙන්න ඕනේ. සලායතන පත්‍ය පස්සෝ ස්පර්ශ වෙනවා. පස්ස පත්‍ය වේදනා. ස්පර්ශ වෙනකොටම වේදනා කියන චෛතසිකය ඇති වෙනවා. වේදනා පත්‍ය තණ්හා. වේදනාව නිට්ටයයි කියලා දකිනකොටම ඒකට ඇලෙනවා ගැටෙනවා. තණ්හාපච්චය උපාදානං. තණ්හාව නිසා අන්න උපාදානයට ගියා. තණ්හ උපාදානය කියන්නේ තණ්හාවගේ දැඩි බව. උපාදානපච්චය භව. අන්න දැන් උපාදානය නිසා භවයට යන්න සකස් භවේ සකස් වුණා. භවයට යන්න සකස් වුණා නෙමෙයි භවේ සකස් වුණා. මොනවද මේ භවය කියන්නේ? කාම භව, රූප භව, අරූප භව. මේ උපාදානයේ ඇති වෙලා තියෙන කාම ලෝකයේත් නම් ඔහු කාම භව කියන තැන නැතර වෙනවා. කාම ලෝකයේ තුල කොහෙට ගිහිල්ලා වැටෙනවා. මේ උපාදාන වෙලා තියුනේ රූප ලෝකයේ පිටිබඳව නම් එයා කාම ලෝකේ වැටෙන්නේ නෑ එයා ඒ පංච උපාදාන ස්කන්ධේ වැටෙන්නේ කොහෙද රූප ලෝකේ ගිහිල්ලා අල්ලගන්නේ හ්ම් එතකොට කාම සංඥා රූප සංඥා රූප සංඥා ඉවත් කරලා තිබුණා නම් මේ හිත තුළින් අරූප ලෝකයේ ගිහින් අල්ල ගන්නවා. වෙනේව සංඥාන සංඥාතන ආදී කියන ආකාසානං ඡායතන විඥානං ඡායතන ඒ සංඥාත් ඉවත් කරලා තිබුණා නම් සියලුම ලෝක සංඥා ඉවත් කරලා තිබුණා නම් ලෝකයේ කිසිම තැනක අල්ලන්න විදියක් නැහැ. ආන් ඒ සිත ලෝකයේ තුල වැටෙන්නේ නැහැ. ආන් ඒ සිත තමයි ලෝකෝත්තර හිත කියලා කියන්නේ. මෙන්න මේ ලෝක සංඥා ඉවත් කිරීම තමයි බුදුදහමේ උගන්වන්නේ. කොහොමද මේ ඉවත් කරන්නේ? සංඥා කියන්නේ මොනවද? සංඥා කියන්නේ රූප. වර්ණ රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප, ධම්ම රූප. මෙයන්නේ සංඥා කියන්නේ. රූප කියන්නේ වේගයක් එතන තියෙන්නේ. අනිත්‍යයි. මේ රූප අනිත්‍යයි කියලා අවබෝධ කරගත්තා නම් කියන්නේ සංඥා අනිත්‍යයි කියලා අවබෝධ කරගත්තා නම් මේක වේගයක් පමණයි කියලා අවබෝධ කරගත්තා නම් කිසිම සංඥාවක් අල්ලන්න බෑ. ආන් එතන තමයි සංඥා වේදිතේ නිරුද්ධ වෙන්නේ. පස්ස නිරෝධය කියන්නේ තෝකමයි. ඉතින් මම මේ සිත ගැන ගැඹුරට ගියා වැඩිද මන්දා කමන්නේ මම කියන දේවල් ඔක්කොම ඔය කට්ටියගේ මේ කොහෙවත් ටේප් වෙන්නේ නැහැ. මේ දේශනාවකින් සාමාන්‍ය ඥානයක් තමයි බලාපොරොත්තු වෙන්න ඕනේ. ගුරුවරයා කියන දේ ඔක්කොම ඒ විදිහටම ලැබෙයි කියලා හිතන්න එපා වෙන්නේ නැහැ කවදාවත් ඒක. මේ මම මේ ප්‍රකාශ කරන්නේ මම දන්න දේවල් වලින් 1000න් එකයි ප්‍රකාශ කරන්නේ. ඉතින් අර ශ්‍රාවකයාට ඒ ප්‍රකාශ කරන දේවල් වලින් 10න් එකක් විතර තමයි ගෑවිලා යන්නේ. ගෑවිලා ගියාම ඇති ඒක. මේ වෙලාවේ යන්තම් ගෑවිලා ගියා නම් ඇති. එතකොට සිත කියන කාරණාව එහෙම නැත්නම් සිත කියන්නේ කුමක්ද කියන කාරණාව පිළිබඳව තමයි මේ කතා කරන්නේ. දැන් අපි අවදින් තියෙනවා සිත කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයට. එහෙනම් සිතක් කිව්වත් එකයි පංච උපාදානස්කන්ධය කිව්වත් එකයි. දැන් ඒක අපි පැහැදිලි කරගත්තා. පස්ස රූපස්කන්ධය වේදනා වේදනාස්කන්ධය සංඥා සංඥාස්කන්ධය චේතනා චේතනා ගැන ක්‍රියාත්මක භාවයනේ සංකාරස්කන්ධය විඥානස්කන්ධය මේ හැමතැනම තියෙනවා අනන්තං කියලා තියෙන විඥාණයට විඥාණයෙන් තොරව ලෝකයක් නැහැ ලෝකේ හැමතැනම තියෙනවා විඥාණය එහෙනම් මේ ලෝක ධර්ම ගැන කතා කරන්නේ. රූප පස්ස වේදනා සංඥා චේතනා මේ ඔක්කොම ලෝක ධර්ම. ඒ හැමදෙනා විඥානස්කන්ධය තියෙන්න ඕනේ. එහෙනම් සිතක් කියන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධය. සිතක් කිව්වත් එකයි පංච උපාදානස්කන්ධය කිව්වත් එකයි. සිත කියන්නේ පංච උපාදානස්කන්ධය. ඔතෙන්ද පරිස්සම් වෙන්න ඕන තැන තමයි සිතක් කියන්නේ පංච උපාදානස්කන්ධයක් කියලා කියන්න එපා. අල්කයන්න කියන්න එපා. අල්කයන්න කිව්ව හැටියේ ඒකට හිතෙනවා තවත් පංච උපාදානස්කන්ධ කීපයක් තියෙනවද කියන්නේ. එහෙම එකක් නැහැ. පංච උපාදානස්කන්ධ එකයි දෙකක් නැහැ. මොනවද මේ පංච උපාදානස්කන්ධය කියන්නේ? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. පංච උපාදාන ස්කන්ධයක් කියපු හැටියෙම එයාත් හිතන තව කීපයක් ඇති කියලා. එහෙම නැහැ. සිත කියන්නේ පංච උපාදාන ස්කන්ධය. දැන් මේක අපි ප්‍රායෝගිකත්වයට දාන්න ඕනේ මෙහෙමයි. ඒ කියන්නේ කමඨහනක් වශයෙන් ඉදිරිපත් කරන්න මෙන්න මේ විදිහට. යම් තැනක සිතද එතන පංච උපාදාන ස්කන්ධය මිසක් වෙන දෙයක් නැහැ. එතකොට මේ ජීවත් වෙන සියලුම සත්වයා තුළ හිතක් තියෙන්න ඕනේ. හිතකින්තරෝ ජීවත් වෙන්න බෑ. හැම තැනම හිත තියෙන්න ඕනේ. දැන් මෙතන 1000ක් විතර ඉන්නවා සෙනඟ. මේ 1000න් කිසිම කෙනෙක් මැරිලා නැහැ තව. හිත ඉවත් වෙලා ගිහින්නේ නැහැ. හිත තියෙනවා. එහෙනම් මේ 1000 ගැනම එකම වචනයක් මම කියන්නම්. හිත තියනානේ පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධය හැර මෙතන කිසිවෙක් නැත. කිසිවක් නැත. ඉතින් මේ මෝඩකමටත් එක්කලා මේවට ඉතින් සම්මත දාලා තියෙනවා. ඉතින් මෝඩකමටම කියන්නත් බෑ මොකද සම්මත නැතුව ජීවත් වෙන්න බැරි හන්දා. ඒක මෝඩකමක් නෙමෙයි. කියන්නේ ජීවත් වෙන්න බෑ නෑ ඉතින්. ඈ අභිමේෂය, පුටුව, ගෙය, එතකොට යාන වාහන, එතකොට මිනිසා, ගැහැණිය, එතකොට මම, සත්වයා, පුද්ගලයා මේ ඔක්කොම සාමාන්‍ය ලෝකයේහි පැවැත්ම සඳහා එහෙම නැත්නම් භාවිතාව සඳහා සම්මත කරගෙන තියෙනවා මිසක් ඊට වඩා දෙයක් මෙතන නැහැ. මේ සම්මත ලෝකය ගැන බුදුහාඳුර කතා කරනවා බුදුහාඳුර කතා කරන්නේ මේ මේ සත්වයා දුක් විඳිනවා කියලා. පුරුෂය පුද්ගලය අට දෙනෙක් ඉන්නවා. අට පුරුෂ පුද්ගලා. මම මගේ මහණෙනි මම මෙසේ කියමි. ආනන්ද මගේ සිවුර අරන් එන්න. ඒතර සිවුර කියන එකත් සම්මතයක්. මගේ කියන එක සම්මතයක්. ඉතින් ඒ භාවිතාව සඳහා ලෝකයාගේ විවහාර පැවැත්ම සඳහා දාලා තියෙන වචන ටිකක් තියෙනවා. ඒවා මෙතන මේ දාර්ශනික මෙතන විද්‍යාගාරයක් ඇත්ත වශයෙන්ම මෙතෙන්දී ඒවා ටිකක් අයින් කරලා බලන්න ඕනේ. හ්ම් අයින් කරලා බලන්න ඕනේ. අන්න එතකොට මොකද්ද තියෙන්නේ? මේ ශාලාවේ 1000ක් සෙනග ඉන්නවා. හැමතැනම තියෙන්නේ හිත. හැමතැනම තියෙන්නේ එකයි. පංච උපාදානස්කන්ධය විතරයි තියෙන්නේ. වෙන මොකවත් නැහැ. අජ්ජත්තං වා කායේ කායන පස්සේ විහෙරති. බහිද්ධා වා කායේ කායන පස්සේ විහෙරති. මේක ඉතින් ඒ විදිහට දාලා බලන්න පුළුවන්. මෙතනත් හිත තියෙනවා, ඔතනත් හිත තියෙනවා. එහෙනම් මෙතන තියෙන්නේ පංච උපාදානස්කන්ධය, ඔතන තියෙන්නේ ඒකමයි. ඔබේ රූපේ මගේ රූපය කියලා රූප දෙකක් නැහැ. රූපේ එකයි. මොකද්ද මේ රූප කියන්නේ? ධාතු හතරක් එකට එකතු වුණු තැන. රූප කියලා කියන්නේ. ඔතන තියෙන ඒ ඒකමයි මෙතන තියෙන්නේ. වේදනාවත් ඒ වගේ වේදනා දෙකක් නෑ. වේදනා එකයි. ඉතින් ඔබ මේකට මෙතෙන්දි පුදුම එහෙම කියන්න එපා හාමුදුරනේ. මගේ වේදනාව සුඛ වේදනාව මේ වෙලාවේ තියෙන්නේ. ඔබේ වේදනාව දුක්ඛ වේදනාව වෙන්න පුළුවන්. ඒක වෙනම කතාවක්. ඒ සුඛ දුක්ඛ උපේක්ඛා කියලා කියන්නේ වේදනාවලට නම් දාලා තියෙනවා අපි. ඒ නම් වලින් වෙනස් වෙලා තියෙන බව ඇත්ත. නමුත් වේදනාව වේදනාවමයි. වේදනාව වේදනාව. සංඥාව සංඥාවමයි. හඳුනා ගැනීම. ඒකත් අර විදිහට ඔබට රූප සංඥා තියෙන්න පුළුවන් මේ වෙලාවේ මට සත්ත්ව සංඥා තියෙන්න පුළුවන්. නමුත් සංඥාව එක එකයි. තේරුණේ? දැන් එකම පුද්ගලයෙක් එක එක විවිධ මාදිලියේ ඇඳුම් ඇඳ ගන්නවා. ඉතින් ඒ ඇඳුම් වල තියා බලලා ඉවරලා අපි නම් කියනවා. නමුත් අර එකම පුද්ගලයා එතන තියෙන්නේ. බණ්ඩා සුදු කෝට් එක ඇඳ ගන්නවා, කළු කෝට් එක ඇඳ ගන්නවා, නිල් කෝට් එක ඇඳ ගන්නවා. රතු කෝට් එකක් ඇඳ ගන්නවා. ඉතින් ඒ ඇඳගත්ත වෙලාවට අපි ඉතින් කියනවා රතු කෝට් කාර්යය සුදු කෝට් කාර්යය කියලා. නමුත් අපි මේ මේ මොන විදිහේ වෙනස් වචන කිව්වත් බණ්ඩ බණ්ඩමනේ. ආන් ඒ වගේ සංඥාව සංඥාවමයි. වේදනාව වේදනාවමයි. ඈ රූප වේදනා සංඥා. චේතනාවත් ඒ වගේ. චේතනාව කියන්නේ චෛතසිකයක් ඒක. ඒ සියලුම දෙනා ළඟ ඒ චෛතසිකය තියෙනවා. වේදනා චේතනා චෛතසිකය. මෙතනක් තියෙනවා, ඔතනක් තියෙනවා. විඥානයත් ඒ වගේ. විඥානය ඔබේ විඥානය මගේ විඥානය කියලා එහෙම එකක් නැහැ විඥාන ධාතුව රූප දෙකක් එකතු වෙනකොට එතන විඥාන ධාතුව හට ගන්නවා එතකොට මේවා ගොඩක් නෑ එකයි තියෙන්නේ. ලෝකය කිව්වත් එකයි පංච උපාදානස්කන්ධය කිව්වත් එකයි. ලෞකික හිත ලෝකෝත්තර හිත කිව්වත් එකයි පංචස්කන්ධය කිව්වත් එකයි. ඒතර ලෝකෝත්තර කියන වචනය කියනකොටම ඒක තණ්හාවෙන් ඉවත් වෙලා කියන එකයි ලෝකෝත්තර කියන්නේ. ලෝකයෙන් ඉවත් වෙලා. දුකින් ඉවත් වෙලා. ඒතකොට මේක දැන් කමඨාණක් වශයෙන් ගන්නවා නම් හැම හිතක් ළඟදීම පංච උපාදානස්කන්ධය පංච උපාදානස්කන්ධය කියලා බලන්න ඕනේ. ඉස්සෙල්ලාම බලන්න ඕනේ තමාගෙන බලන්න ඕනේ. මමත්වයේ කඩා ගන්න. ඊට පස්සේ තමයි සත්පුද්ගල සංඥාව කඩලා දාන්න ඕනේ. ඉස්සෙල්ලා මෙතන කඩන්න එපාය. මමත්වය කියන එක. දැන් බලන්න මේ පංච උපාදානස්කන්ධය. ඉතින් කෙනෙකුට කියන්න පුළුවන් අත දිගාරිනවා කියලා. එතන අත දිගාරිනවා නෙමෙයි මෙතන තියෙන හිත. හිතක් තියෙන්නේ මේ. ඔය අකුලන හිත. මං අකුලන හිත කියලා හිතන්න හොඳ නෑ. පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධය. හැම හිතක් ළඟදීම පංච උපාදානස්කන්ධේ පංච උපාදානස්කන්ධය කියලා දකින්න ඕනේ. <clears throat> ඉඳ ගන්නවා, හිට ගන්නවා, හිට මෙහෙට යනවා. එතකොට කනවා බොනවා. ඈ නානවා, පිහ දානවා, එහෙ මෙහෙ බලනවා. හැම තැනම හිතනේ තියෙන හිතක් නැන්නම් බෑ නෑ කරන්න. හිතක් හිතක් හිතක් කියලා හිතන්න එපා ඇතෙන්දී. දැන් ටිකක් අපි දියුණු ඊට වඩා. ඉස්සෙල්ලා හැම ක්‍රියාවක් ළඟදීම හිතක් හිතක් හිතක් හිතක් කියලා බලන්න ඉගන්වන්නේ දැන් ඊට වඩා දියුණුයි. දැන් හිත ඇතුලේ මොනවද තියෙන්නේ කියලාත් අපි හොයාගෙන තියෙනවා. පංච උපාදානස්කන්ධය තියෙන වෙන මොකවත් නැහැ. දැන් ඉතින් ඇහිල්ලක් කෙල්ලුවත් මේ මේ කන කහනවා ඔය මූණ අත ගන්නවා කෑම කනවා හැම තැනම පංච උපාදානස්කන්ධේ පංච උපාදානස්කන්ධේ පංච උපාදානස්කන්ධේ පංච උපාදානස්කන්ධේ පංච උපාදානස්කන්ධය ආන් ඒක තමයි හැම ක්‍රියාවක් ළඟදීම සතියෙන් ඉන්න කියලා උගන්වන්නේ. ක්‍රියාවක් කියන්නේ හිතක් නෑ. හැම හිතක් ළඟදීම සතියෙන් ඉන්න කියලා උගන්වන්නේ ඔන්න ඕකයි. සම්මා සතියෙන් ඉන්න. සම්මා සතිය කියන්නේ මොකද්ද? දැනගත්ත හොඳ දේ සිහිපත් කරගෙන ජීවත් වෙනවා කියන එකයි. දැන් මේ දැනගත්ත හොඳ දේ මොකද්ද? සිතක් කියන්නේ සිත කියන්නේ ක්‍රියාත්මක භාවයේ සිතක් කියන්නේ ක්‍රියාවක් ඒ සිත ඇතුලේ තියෙන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධය. ඕකනේ <clears throat> ඉගෙන ගත්තේ. <clears throat> ඉතින් හැම ක්‍රියාවක් ළඟදීම මේ දැනගත්ත දෙයට අනුව හැසිරෙන්න ජීවත් වෙන්න. ආන් ඒක තමයි සති භාවනා කියලා කියන්නේ. අප්‍රමාදීව ඉන්නවා කියන්නේත් ඒකයි. ක්‍රියාවක් හට ගන්නකොටම පංච උපාදානස්කන්ධය කියලා හිතන්න ඕනේ. පංච උපාදානස්කන්ධය, පංච උපාදානස්කන්ධය, පංච උපාදානස්කන්ධය. අප්‍රමාදීව ඉන්නවා කියන්නේ සතියෙන් ඉන්නවා කියන්නේ තෝක තමයි. සතිපට්ඨාන භාවනා කියන්නේ තෝක තමයි. සතිපට්ඨාන චිත්ත අනුපස්සනා. සතිය පිහිටව ගන්නවා සිතට සිතක් කියන්නේ මොකද්ද කියලා දකිනවා. සිතක් කියන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධය. අනුපස්සනා. ඔන්නෝමයි බලන්නේ අනුපස්සනාගෙන් ඇත්ත දකිනවා. සිතට සිහිය පිහිටවගෙන ඇත්ත දකින්න. මොකක්ද ඇත්ත? සිත කියලා කියන්නේ පංච උපාදානස්කන්ධය. ඒ පංච උපාදානස්කන්ධයේ හැර කිසිවෙක් නැත. කිසිවක් නැත. මමෙක් නැත. සතේ පුද්ගලයෙක් නැත. මොකද්ද මේ තියෙන්නේ? පංච උපාදානස්කන්ධයාගේ පැවැත්මක් පමණයි. මේ මේක තමයි සතිපට්ඨාන චිත්ත අනුපස්සනා කියන්නේ. සම්මා සතිය සිතට පිහිටවාගෙන සිත අනුමැත්ත දකිනවා. කයට සිහිය පිහිටවාගෙන කය අනුමැත්ත දකිනවා. තේරුණේ? ඊළඟ වේදනාවට සිහිය පිහිටවාගෙන වේදනාව අනුමැත්ත දකිනවා. එතකොට සති සම්බොජ්ජංගය කියන්නේත් ඕකයි. සම්බොජ්ජංග කියලා කියන්නේ බෝධි අංග. බෝධි අංග කියන්නේ මහා බෝධිය වැඩිවීමට අවශ්‍ය කරන කොටස් කියන එකයි. හතක් තියෙනවා. සති සම්බොජ්ජංගය කියලා. සත්තබොජ්ජංගය කියලාත් කියනවා ඔකට. සත්තබොජ්ජංගය. බෝධි අංග හතක් තියෙනවා. ඒ සත්තබොජ්ජංගයේ වැඩිලා අවසාන වෙනකොට තමයි මහා ප්‍රඥා ලැබෙන්නේ. ඒ සත්තබොජ්ජංගයේ පළවෙනි බෝධිංගය මොකද්ද? සති. ඒ කියන්නේ සතිපට්ඨානය කියන එක. සිය පිටවා ගැනීම. සති. සම්මා සතිය පිටවා ගන්නවා හිතට. <coughs> මොකද්ද පංච උපාදානස්කන්ධය හිත කියලා කියන්නේ. ඉතින් හැම තැනම මේක පරීක්ෂා කරගෙන යනකොට යාට ඇත්ත පේන්න පටන් ගන්නවා. මොකද්ද ඇත්ත? මේ ලෝකය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයගේ පැවැත්මක් හැර වෙන කිසිවක් නෙමෙයි. පංච උපාදාන ස්කන්ධය හැර කිසිවෙක් නැත. සතේ පුද්ගලයෙක් මමෙක් නැත. මෙන්න මේක දකින්න අය. ඒක තමයි ධම්ම විචය කියලා කියන්නේ. සති ධම්ම විචය. ඊළඟට මෙයාට මේ යෝගාවචරයට විශාල ප්‍රීතියක් ඇති වෙනවා. මම මෙච්චර කාලයක් මුලා වෙලා හිටියා. මමෙක් ඉන්නවා, සතෙක් ඉන්නවා, පුද්ගලයෙක් ඉන්නවා කියලා මුලා වෙලා හිටියා. දැන් මම පැහැදිලිව ඇත්ත දැක්කා. දිගටම මං ඇත්ත බලාගෙන ඇත්ත හොයාගෙන යන්න ඕනේ කියලා මහා වීරියක් ඇති වෙනවා මේ කමඨහන දිගටම වඩන්න ඕනේ කියලා. ආර්ණ්‍යක තමයි විරිය සම්පොජ්ජංගය. සති ධම්මවිචය විරිය ඊළඟ පීටි දැන් මෙයාට හැම තැනම පේන්නේ මොනවද පංච උපාදානස්කන්ධය විතරයි වෙන මොකක්වත් පේන්නේ නැහැ එයා පුදුම සතුටකටපත් වෙනවා හොයාපු දේ හම්බ වුණා කියලා. ඇත්ත හම්බ වුණා. ධම්ම ප්‍රීති කියලා මේකට කියන්නේ ධම්ම කියන්නේ ඇත්ත ඇත්ත දැකීම තුලින් ඇතිවෙන ප්‍රීතිය. ධම්ම ප්‍රීති. සත්‍යේ ධම්ම විචේ විරිය පීටි පස්සද්දි පස්සද්දි කියන්නේ සැහැල්ලු බව. දැන් ඉතින් මම එක් නැත කියලා මේක අවබෝධ කරගත්ත පුද්ගලයාට ගොඩ ගහ ගන්න තැනක් තියෙනවද? මගේ මගේ මගේ කියලා ගොඩ ගහන්න කොහේද? මමත්වයේද ලොකට ගහන්නේ. දැන් ඉවරයි ගොඩවල් ඔක්කොම කඩාගෙන වැටෙනවා. අන්න පස්සද්දී. සමාධි. සති ධම්මවිචේ විරිය පීති ප්‍රසද්දි සමාධි. සමාධිය කියන්නේ හැම තැනම පංච උපාදානස්කන්ධය හැර කිසිම දෙයක් පේන්නේ නැතුව යනවා. ඒ තුලම චිත්ත ඒකාග්‍රතාවය ඇති වෙනවා. සමාධිය කියන්නේ ඒකයි. දැන් ඉතින් ආශ්‍රය කරන්න එකෙක් ඉන්නවද? ඔය නෑනේ. මොකෙක්වත් නෑනේ. උපේක්ඛා. ඇලෙන්න එකකුත් නැහැ, ගැටෙන්න එකකුත් නැහැ. ආශ්‍රය කරන්න එකෙත් නැතුව යනවා. ආම් බලන්න මේ චිත්තානුපස්සනාව තුළින් සත්‍යපොජ්ජංගේ වැඩෙන හැටි. සති, ධම්මවිචය, විරිය, පීති, පස්සද්දි, සමාධි, උපේක්ඛා. සත්‍යපොඥංගේ නෙමෙයි සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම වැඩෙන්න ඕනේ මේ කමඨහන් තුලින් තේරුණා නේද? දැන් මට මෙතෙන්දී අවශ්‍ය කරන්නේ සත්පුජ්ජංගේ වැරෙන බව පෙන්වන්න විතරයි. මට ඕන නම් අර චත්තාරෝ සතිපට්ඨානා චත්තාරෝ ඉද්ධිපාදා චත්තාරෝ සම්මප්පදානා පංච ඉන්ද්‍රිය පංච බල ඕවත් පෙන්වන්න පුළුවන් වැඩන ආකාරය. ඒවා ඉතින් ඊතරම් අවශ්‍ය නැහැ ශ්‍රාවකීන්ට ඔය ඔය ටික හොඳටම සෑහෙනවා. ආන් ඒක නිසා දැන් මේ පින්නතුන් මේක කමටහනක් වශයෙන් අරගෙන ටික වෙලාවක් හැම හිතක් ළඟම පංච උපාදානස්කන්ධේ පංච උපාදානස්කන්ධේ පංච උපාදානස්කන්ධය කියලා බලන්න ඕනේ. හැම හිතක් ළඟදීම එක හිතකටවත් යන්න දෙන්න එපා. ඉස්සල්ලා මෙතන තමා පිළිබඳව බලන්න ඕනේ. මමෙක් ඉන්නවද කියලා බලන්න ඕනේ. අන්න එතකොට තේරෙනවා පංච උපාදානස්කන්ධේ හැර මෙතන එහෙම එකෙක් නැහැ මමෙක් නැහැ. ඒ පංච උපාදානස්කන්ධයට මම කියන සම්මතය දීලා තියෙනවා. ඔය හැම තැනම හැම ක්‍රියාවක් ළඟදීම බලන්න පටන් ගන්න ඕනේ. සතියෙන් ජීවත් වෙනවා කියන්නේ ඒකයි. අජත්තං වා කායේ කායනුපස්සේ විහෙරති. ඊළඟ බහිද්ධා වා කායේ කායනුපස්සේ විහෙරති. ඉතින් බාහිර සමාජයේදී බලන්න <coughs> දැන් මෙතන 1000ක් සෙනග ඉන්නවා බලන්න මෙතන හැමතැනම හිත නේද තියෙන්නේ එක්කෙනෙක්වත් මැරිලා නැහැ හැම කෙනෙක් ළඟම හිත තියෙනවා එහෙනම් මෙතන 1000ක් ගැන කතා කරන්න බෑ එකයි තියෙන්නේ මොකද්ද පංච උපාදානස්කන්ධය ඕනනම් කෙනෙකුට කියන්න පුළුවන් පහයි තියෙන්නේ කියලා ඒක කමන්නේ ඒ පහ තමයි රූප වේදනා සංඥා සංකාර විඥාන අපි ඒක පංච උපාදානස්කන්ධය කියලා එකකට දාගත්තනේ එහෙනම් මේ ශාලාව තුළ පංච උපාදානස්කන්ධයේ හැර කිසිවක් නැත කිසිවෙක් නැත මේකේ කෝඹි කියලා ඉන්න පුළුවන් කෝඹි එතකොට හූනෝ මැස්සෝ එතකොට පණුවෝ මිනිස්සු ගැහැණෝ ඒ ඔක්කොම සම්මත දැන් ඒ සම්මත ටික ගලවන්න බලන්න මොකද්ද ඉතුරු වෙන්නේ එකයි <coughs> පංච උපාදානස්කන්ධය විතරයි දැන් කූඹි රැළක් ළඟට යන්න. ගිහිල්ලා බලාගෙන ඉන්න. ඔබ බලාගෙන ඉන්නේ හිතකින්. ඒ කූඹි රැළ ගමන් කරනවා. ඒ හිතකින් ගමන් කරන්නේ. ඒතර එතනත් හිත, මෙතනත් හිත. එතනත් හිතක්, මෙතනත් හිතක්. එතන තියෙන්නේ පංච උපාදානස්කන්ධය, මෙතන තියෙන්නේ තේකමයි. දැන් එතකොට මේ කූඹි 1000ක් ගැන කතා කරන්න බෑ ඕගොල්ලන්ට. එක කූඹියක්වත් නෑ එතන. මෙතන මමෙක් නෑ. එතන තියෙන්නේ එකමයි මෙතන තියෙන්නේ. එතන තියෙන්නේ පංච උපාදානස්කන්ධය මෙතන තියෙන්නේත් ඒක. මේ කමඨහන වඩනකොට පින්නතුනේ මමත්වය දෙදරුම් කරනවා. ආත්ම දිට්ඨිය සත්පුද්ගල සංඥාව දෙදරුම් කරනවා. මේව හැබැයි වඩන්න ඕනේ. <clears throat> විද මහත්තයාගෙන් බේත් ටික අහගෙන බේත් ටික මේසේ උඩ තියාගෙන වේද මහත්ය ගුණ වර්ණනා කළාට වැඩක් නැහැ. මේවා වඩලම බලන්න ඕනේ. පච්චත්තං වේදිතබ්බෝ. පච්චත්තං කියන්නේ මොකද? ක්‍රියාත්මක භාවය කියන එක. තමා තමා තුළින් දකින්නවා කියන්නේ තමා කියන්නේ තමා කියන්නේ හිත. තමා කිව්වත් එකයි හිත කිව්වත් එකයි. තමා කියන්නේ පංච උපාදානස්කන්ධය නේ නේද? ඒකනේ හිත කියලා කියන්නේ. ඒතකොට තමා තුලින් බලනවා කියන්නේ හිතක් තුලින් බලනවා කියන එකයි. හිත කියන්නේ ක්‍රියාත්මක භාවය. ඈ ක්‍රියාත්මක භාවය තුලින් තමයි සත්‍ය අවබෝධ කර ගන්න ඕනේ. ප්‍රායෝගිකත්වය කියන්නේත් ඕක. පච්චත්තම් කියන්නේත් ඕක. දැන් අප ඉදිරිපත් කරන ලද චිත්තානුපස්සනාවට අනුව හිතක් කිව්වත් එකයි ක්‍රියාවක් කිව්වත් එකයි පංච උපාදානස්කන්ධයක් කිව්වත් එකයි එහෙමනම් හැම ක්‍රියාවක් තුළම පංච උපාදානස්කන්ධය සකස් වෙන්න ඕනේ. මේක අපි දැන් එක එක ක්‍රියා ආරම් බලමු. ගම්මු අපි බලන ක්‍රියාව. බලන ක්‍රියාව තුළ තියෙන රූපස්කන්ධය මොකද්ද? වර්ණ රූපය. වේදනාස්කන්ධය ඒ වර්ණ රූපයට ඇලිලා හෝ ගැටිලා. රූප වේදනා සංඥා ස්කන්ධය ඒක හඳුනා ගන්නවා වර්ණ රූපයක් කියලා. සංකාර ස්කන්ධය කියන්නේ ඒක තියා බලාගෙන ඉන්නවා. සංකාර කියන කර්මනේ. විඥාන ස්කන්ධය මොකද්ද? චක්කු විඥානය. එතකොට දැන් අහන හිත ගම්ම බලන්න. අහන හිත, අහන ක්‍රියාව. මෙතනත් පංච උපාදාන ස්කන්ධය සකස් වෙන්න ඕනේ. එතන තියෙන රූපස්කන්ධය මොකද්ද? ශබ්ද රූපය. වේදනාස්කන්ධය ඒකට කැමැත්ත එහෙම නැත්නම් අකමැත්ත. සංඥාස්කන්ධය සද්ද රූපයක් බව හඳුනා ගැනීම. සංකාරස්කන්ධය කියන්නේ ශබ්දය අහගෙන ඉන්නවා. සංකාර කියන්නේ කර්මයනේ, ක්‍රියාවනේ. විඤ්ඤාස්කන්ධය සෝත විඥානය. ඊළඟට ආග්‍රහණය කරන ක්‍රියාව ගම්ම බලන්න. එතරම් තියෙන රූපස්කන්ධය මොකක්ද? ගන්ධ රූපය. වේදනා ස්කන්ධය ඒකට ඇල්ල හෝ ගැටිලා. සංඥා ස්කන්ධය ගන්ධ රූපයක් බව හඳුනා ගැනීම. රූප වේදනා සංඥා සංකාර ස්කන්ධය කියන්නේ ඒක උරමින් ඉන්නවා. මොකද්ද විඥාන ස්කන්ධය? ගාන විඥානය. දැන් අපි රස විඳින හිත අරන් බලමු. රස විඳින හිත තුළ තියෙන රූපස්කන්ධය මොකද්ද? රස රූපය. අර ස්පර්ශලා තියෙන රස රූපයක්නේ. ඒක තමයි රූපස්කන්ධයට එන්නේ. වේදනාස්කන්ධය ඒකට ඇලිලා හෝ ගැටිලා. සංඥාස්කන්ධය රස රූපයක් බව හඳුනා ගැනීම. සංකාරස්කන්ධය තමයි රස විඳින්මින් ඉන්නවා. විඥානස්කන්ධය ජීවා විඥානය. එතකොට ස්පර්ශ කරන ක්‍රියාව ගැන ගමු බලන්න. රූපස්කන්ධය මොකද්ද? පොට්ටබ්බ රූපය. වේදනාස්කන්ධය ඒකට ඇලිලා හෝ ගැටිලා. සංඥාස්කන්ධය පොට්ටබ්බ රූපයක් බව හඳුනා ගැනීම. සංකාරස්කන්ධය මේ ස්පර්ශ කරමින් ඉන්නවා. විඥානස්කන්ධය කාය විඥානය. ඊළඟ මෙනෙහි කරන හිත ගම්ම බලන්න. මොකද්ද රූපස්කන්ධය? ධම්ම රූපය. රූපස් ධම්ම රූප කියලා කියන්නේ අපි අතීතයේ කරන කියන ලද දේවල් වල සටහන්. එහෙම නැත්නම් අනාගතයේ ගහලා තියෙන plan වල සටහන්. ඒවා එන්නේ කොහටද? මනට එන්නේ. ඒවා තමයි ධම්ම රූප කියන්නේ. එතකොට මෙනෙහි කරන හිත තුල තියෙන රූපස්කන්ධය තමයි ධම්ම රූපය. වේදනාස්කන්ධය ඒ ධම්ම රූපයට ඇල්ලලා හෝ ගැටිලා. රූප වේදනා සංඥා සංඥාස්කන්ධය ඒක හඳුනා ගන්නවා ඒ ධම්ම රූපය. ධම්ම රූපයක් බව හඳුනා ගන්නවා. රූප වේදනා සංඥා සංකාර ස්කන්ධය මෙනෙහි කරමින් ඉන්නවා. විඥාන ස්කන්ධය මොකද්ද? මනෝ විඥානය. ඒතර දැන් එහෙන් කනෙන් දිවෙන් නාසයෙන් කයෙන් මනෙන් හැම තැනින්ම බැලුවා අපි හැම ක්‍රියාවක් තුළම පංචස්කන්ධය සකස් වෙනවා. එහෙනම් සිතක් කිව්වත් එකයි ක්‍රියාවක් කිව්වත් එකයි පංච උපාදානස්කන්ධය කිව්වත් එකයි. මෙන්න මේක තමයි මම ඉස්සල්ලා කිව්වේ දැන් පොඩ්ඩකට ඉස්සල්ලා මේක බලන්නේ කියලා. හැම ක්‍රියාවක් ළඟදීම බලන්නේ කිව්වා. දැන් බලන්න මම මම අත දික් කරනවා මේ අත දික් කරනවා. මෙතන මොකද්ද හිතක්? පංච උපාදානස්කන්ධය. මොකද්ද රූපස්කන්ධය? මේ අත අකුලනවා. දික් කරනවා. රූපස්කන්ධය මොකද්ද? ධම්ම රූපය. අත දි අත දිගාරින්න ඕනේ. මේක ධම්ම රූපයක්. අනාගත ධම්ම රූපයක්. ඈ වේදනාස්කන්ධය ඒකට ඇලිලා හෝ ගැටිලා අධිකාරීන් පිළිබඳව ඇලීම හෝ ගැටීම. රූප වේදනා සංඥාස්කන්ධය දිගහරින්න ඕන කියන බව. මේ ධම්ම රූපේ හඳුනා ගන්නවා. අකුලන්න ඕනේ නෙමෙයි දිගහරින්න ඕනේ. රූප වේදනා සංඥා සංකාරස්කන්ධය තමයි මේ තියෙන්නේ. ඔය අත නමනවා. එහෙම නැත්නම් දිගහරිනවා සංඥා මේ සංකාරස්කන්ධය. විඥානස්කන්ධය මනෝ විඥානය. දැන් ඇහෙන් කනෙන් දිවෙන් නාසයෙන් කයෙන් මනෙන් මේ කරන ක්‍රියාපිලිබඳව පරීක්ෂණයක් කළා. එතකොට මේ ඇස කන දිවනාසය කය කියන මේ පහ හැර මේ පහෙන් මොනවද කරන්නේ අපි? බලනවා අහනවා ආග්‍රහණය කරනවා රස විඳිනවා ස්පර්ශ කරනවා මේ ක්‍රියා පහ විතරයිනේ අනික සියලුම ක්‍රියා කරන්නේ මොකෙන්ද මනෙන් කරන්නේ ඉඳ ගන්නවා හිට ගන්නවා ඈ මේ ඔළුව එහාට මෙහාට කරකවනවා මේ කහනවා අත ගන්නවා අතපය දිගාය ඔක්කොම කරන්නේ මනෙන් ආන් ඒක තමයි මනට විශේෂ තැනක් දීලා තියෙන්නේ මනෝ පුබ්බංගම ධම්මා කියලා තියෙන්නේ ධම්මා කියන්නේ මොකද්ද හිත ඇයි හිතට ධම්මා කියලා කියන්නේ මේ ඔක්කොම මේක ඇතුලේ තියෙන ආලෝක ධර්ම ටික ඒකයි ධම්මා කියලා කියන්නේ මනෝ පුබ්බංගම ධම්මා. පූර්වාංගම වෙලා තියෙන්නේ මොකද්ද? මන. දැන් ඔය ඇහෙන් කනෙන් දිවෙන් නාසයෙන් කරන වැඩවලටත් ක්‍රියාවලටත් මානසිකාරය නැත්තම් බෑ කරන්න ඒවා. මානසිකාරය තියෙන්න ඕනේ. එතකොට මේ පහ හැර අනික් සියලුම ක්‍රියා කරන්නේ මොකෙන්ද? මනෙන් කරන්නේ. ආන් ඒකයි මනෝ පුබ්බංගම ධම්මා කියලා කියන්නේ. ධම්මා කියන්නේ සිත පූර්වාංගමිලා තියෙන්නේ මන. ඇයි මේ හිතට ධම්මා කියලා කියන්නේ? මේ මේකේ ඔක්කොම තියෙනවානේ ලෝකේ තියෙන දේවල්. රූප වේදනා සංඥා සංකාර විඥාන ඔක්කොම මේක ඇතුලේ තියෙනවා. ඉතින් ඔය පහ හැර තවත් මොකවත් මේ ලෝකේ ඇතුලේ තියෙනවේ නෑ නේද? ඔච්චරයි තියෙන්නේ. හයක් නෑ. පහයි තියෙන්නේ. මේ ලෝකේ තියෙන්නේ පහයි. මොනවාද? රූප වේදනා සංඥා සංකාර විඥාන. ඔච්චරයි. වෙන මොකවත්ම නෑ මේ ලෝකේ. ඉතින් ওই දැන් නූතන විද්‍යාඥයෝ පඬිවරු ප්‍රකාශ කරන්නේ ඇඟිල්ල දික් කරන්නේ එකයිනේ රූපස්කන්ධේ විතරක් නෑ නේද ලෝකය කියලා ඇඟිල්ල දික් කරන්නේ. ඔය විශ්වයෙන් ඇඟිල්ල දික් කරන්නේ ලෝකය කියලා. එතන තියෙන රූපස්කන්ධය විතර නෑ. රූපස්කන්ධේ විතරක් නම් ලෝකය කියන්න පුළුවන්ද? බැහැ ඉතින් තව හතරක් අඩුයිනේ. නමුත් මේ පංච උපාදානස්කන්ධය ගත්තට පස්සේ ඊට වඩා අමතරව තවත් ලෝකයක් තියෙනවාද? නැහැ. ආන් ඒකයි ධම්මා කියන්නේ හිත කියලා කියන්නේ ආන් ඒකයි. ඔතෙන්දී හොඳ ධර්ම විවරණයක් මම කියලා දෙන්නම්. බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙනවා ධම්මෝපි භික්කවේ පහතබ්බෝ. පගේව අධම්මෝ කියලා. මහණෙනි ධර්මියත් අතහැරපල්ලා. ඉස්සෙල්ලා අධර්මිය අතාරින්න කිව්වා. ඉස්සෙල්ලා අධර්මිය අතාරින්න කිව්වා ඊට පස්සේ ධර්මියත් අතාරින්න කිව්වා. මොකද්ද මේ ධර්මය? මොකද්ද මේ අධර්මය? ධර්මයේ තමයි පංච පංචස්කන්ධය. කියන්නේ අර පිරිසිදු කරගත්ත හිත. අධර්මය කියලා කියන්නේ තණ්හාවෙන් බරිත වුණා වූ හිත. අසත් ධර්මය එතන තියෙන්නේ. ඒවට ඉස්සරලා මොකද්ද කරන්නේ? පංච උපාදානස්කන්ධය අතාරින්න ඕනේ. අධර්මය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයට. ඒ අධර්මය කියන්නේ ඒක ඇතුලේ තියෙන මොනවද? තණ්හාව, අවිද්‍යාව, ඈ උපාදානය. අසත් ධර්ම ගොඩක් ඒක ඇතුලේ තියෙන්නේ. ඒකයි ඒකට අධර්මය කියලා කියන්නේ. දැන් පංචස්කන්ධය තුළ එමුකක් නැහැ. ඒක සුද්ධ කර සුද්ධ කරලා තියෙන්නේ. අර අර කුණු ගෑවෙච්ච රෙද්දක් හොදලා පැත්තකින් වල්ලා තියෙනවා වගේ. ඒකත් අතාරින්න කිව්වා. ඇයි? ඒ ඒ ධර්මයේ කියන මේ පංචස්කන්ධයත් ඔය කොච්චර පිරිසිදු වුණත් පිරිසිදුයි තමයි. පිරි කොච්චර පිරිසිදු වුණත් හටගත්ත දෙයක් නෑ නේද? අනිත්‍යයි. දුකයි. අනාත්මයි. ඒකත් අතාරින්න කිව්වා. ආන් ඒකයි. ඕක ඉතින් තේරුම් ගන්න බැරුව උඟ දෙනෙක් කියනවා කරුණාව අතාරින්න ඕනේ, මෛත්‍රිය අතාරින්න ඕනේ, ප්‍රඥාව අතාරින්න ඕනේ, ඔක්කොම අතාරින්න ඕනේ. ලෝභ දෝෂ මෝහ විතරක් නෙමෙයි කරුණාව මෛත්‍රියත් අතාරින්න ඕනේ නේද? අසත් ධර්මයේ විතරක් නෙමෙයි ධර්මයත් අතාරින්න ඕනේ කියන එකට මේ මේ ධර්මයේ අධර්මයේ දන්නේ නැති බොහෝ දෙනෙක් කතා කරන්නේ මේ කරුණාව මෛත්‍රිය ප්‍රඥාවත් අතාරින්න ඕනේ කියලා. තේරුණේ? ඒව අතාරින්නේ නැහැ. දැන් රහතන් වහන්සේලාට තමයි හොඳටම කරුණාව තියෙන්නේ මෛත්‍රිය තියෙන්නේ. ඈ චත්තාරෝ සතිපට්ඨානා චත්තාරෝ ඉද්ධිපාදා චත්තාරෝ සම්මප්පදානා පංච ඉන්ද්‍රිය පංච බල සත්ත පොජ්ජංග ඔය ඔක්කොම වැඩිලා තියෙන්නේ කාටද? රහතන් වහන්සේලාට. ඔය අතහැරපු අවස්ථාව නෙමෙයි රහත් ඵලය කියන්නේ. ඔය පරිපූර්ණත්වයට ගිය අවස්ථාවක්. සත්තිස් බෝධිපාක්ෂික ධර්ම. සත්ත බොජ්ජංග. ඔය ඔක්කොම පරිපූර්ණත්වයට ගිය අවස්ථාව තමයි මේ රහත් ඵලය කියලා කියන්නේ. ඔය අතහැරපු අවස්ථාවක් නෙමෙයි. ඉතින් බලන්න කොච්චර අනෝබෝධය නිසා මේ ධර්ම විවරණ විකෘති කරනවද කියලා. එතකොට දැන් පැහැදිලි නේද? ධම්මෝපි වික්කවේ පහතබ්බෝ. පගේ වාදම්මෝ. පගේ කියන්නේ පළමු කොට කියන එක ඉස්සරලා. පංචස්කන්ධය අතහරින්න කියව. ඒ කියන්නේ පංචස්කන්ධය අතහරිනවා කියන්නේ ඒකේ තියෙන කුණු කන්දල් ටික ඉවත් කරගන්නවා කියන එකයි. ඒ කුණු කන්දල් බවට පත් වීමක් නිසාද? අවිද්‍යාව නිසා, ආත්ම දිට්ඨිය නිසා. එතකොට මේක පිරිසිදු කරගන්නවා කියන්නේ මොකද්ද? විද්‍යාව ඇති කරගන්න එක. යථාර්ථය දකින්න එක. සත්‍ය අවබෝධ කරගන්න එක. සත්‍ය අවබෝධ කරගන්නකොට මොකද වෙන්නේ? අර තණ්හාවෙන් තෙතමනේ වෙලා තිබුණු, උපාදානයෙන් බරිත වෙලා තිබුණු කෙලෙස් ගොඩ පිරිසිදුභාවයට අයින් වෙලා සිත පිරිසිදු වෙනවා. දැන් පිරිසිදු හිත ඒකත් අතාරින්න ඕනේ. <laughs> ඒකත් හටගත්ත දෙයක්. ඒකත් සංකතයක්. හ්ම් ඒක අසංකතයක් නෙමෙයි පිරිසිදු හිත කියන්නේ. දැන් ඔය හුඟක් උගත්තු මේ ඔය පිරිසිදු හිතට නිර්වාණය කියලා කතා කරනවා. මෙච්චර පැහැදිලිව මේක සංකතයක් බව පෙනි පෙනි මේක නිට්ටයයි කියලා හිතනවනේ. ඔය ඕක තමයි මේ මේ ආත්මදිට්ඨිය කියලා කියන්නේ. ඕක නිට්ටයයි කියලා හිතීම නිසා තමයි මේ ඇලෙන්නේ ගැටෙන්නේ ඕකට. එතනින් තමයි තණ්හාවට යන්නේ. අද හුඟක් මම දන්නවා මං සෑහෙන උගතුන් ආශ්‍රය කරලා තියෙන කෙනෙක්. ඇත්ත වශයෙන්ම මේ ඔය සිත පිළිබඳව අවබෝධ කරගන්න ඉස්සෙල්ලා අපිත් ওই කතාව කිව්වා. මේ පිරිසිදු හිත නිට්ටයයි ඕක තමයි නිර්වාණය කියන්නේ කියලා අපිත් ওই මතයේ හිටියේ උගත්තු අතර හිටියේ උගතෙක් මං. ඒකයි මට මෙච්චර පැහැදිලිව මේවා කියන්න පුළුවන්කම තියෙන්නේ. තේරුණේ? තනිකර ආත්මදිටියෙන් වැහිලා. ඉතින් හොඳට තේරුම් ගන්න ඕනේ. චිත්තානුපස්සනාව කියලා කියන්නේ මේ හිතත් සකස් වෙන ආකාරය දැනගන්න එක විතරක් නෙමෙයි. මේකේ ගොඩාක් දැනගන්න දේවල් තියෙනවා. හිත ඇතුළට බැස්සෑම් පස්සේ සෑහෙන දුරට යන්න පුළුවන් අපිට. එතකොට දැන් මම මේක කමඨහනක් වශයෙන් දුන්න හැම ක්‍රියාවක් ළඟදීම පංච උපාදානස්කන්ධය පංච උපාදානස්කන්ධය පංච උපාදානස්කන්ධය කියලා බලන්නේ කියලා. මෙතෙන්දී ඔය පිරිසට අත්දැකීමක් ඇති වෙනවා. මොකක්ද දන්නවද? පංච උපාදානස්කන්ධයකින් තොරව ජීවත් වෙන්න බෑ අපිට මොනවා කරලවත්. හිතකින් තොරව ජීවත් වෙන්න බෑ. හිත ඉවත් වෙලා ගියා කියන්නේ මලා කියන එක නේද? එහෙනම් හිතකින්තරව ජීවත් වෙන්න පුළුවන්ද? බෑ නේද? පංච උපාදානස්කන්ධයකින්තරව ජීවත් වෙන්න පුළුවන්ද? බෑ නේද? එහෙනම් හැම අවස්ථාවකම අපි ඉන්නේ කොහෙද? පංච උපාදානස්කන්ධය තුල. මේ පංච උපාදානස්කන්ධය තුල තියෙන්නේ මොනවද? ඇලීමයි ගැටීමයි. තණ්හාව. තණ්හාව නෙමෙයි ඒකත් තණ්හාව බරිත වෙච්ච අවස්ථාව උපාදානය කියන්නේ. තණ්හාවගේ දැඩි බව. ඇලීමේ ගැටීමේ දැඩි බව. තේරුණා නේද? සක්කාය දිට්ඨිය එහෙම කියලා කතා කරන්නේ. සක්කාය දිට්ඨිය නැති වුණත් ඉතින් පංච උපාදානස්කන්ධයේ තියෙන රහත් වෙන ගම්ම. නමුත් මේ ඇලීමේ ගැටීමේ දැඩි බව තමයි මේ පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ. ඕක නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. අනිත්‍යයි කියන්නේ ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා. මේක ඇතුලේ තියෙන ඇලීමයි ගැටීමයි. ඇලීම නැති වෙනකොට දුකයි ගැටීම ඇති වෙනකොට දුකයි. එහෙනම් මේ පංච උපාදානස්කන්ධය ඇති වුණත් දුකයි නැති වුණත් දුකයි. ඉතින් කෙනෙකුට කියන්න පුළුවන් ආමඳුරනේ ගැටීම නැති වෙනකොට හොඳා නේද කියලා. හොඳයි නේද? ආයෙ ඇති උනේ නැත්නම් හොඳා. නැති වෙනකොටම ඇති වෙනවනේ නේද? හොඳයි ආයේ ඇති උනේ ආයසරයක් ගැටීමක් ඇති වුණා කියන්නකෝ. ඒක ඇති වෙනකොටම දුකයි. හොඳයි ගැටීම නැති වෙලා ඇලීම ඇති වුණා කියන්නකෝ. ඇලීමත් ඇති වෙනකොටම නැති වෙනව නේ නේද? ඒත් දුකයි. ඒතකොට මේ පංච උපාදානස්කන්ධය ඇති වුණත් දුකයි නැති වුණත් දුකයි. එහෙනම් පංච උපාදානස්කන්ධයක් කියන්නේ මොකද්ද? දුකක්. පංච උපාදානස්කන්ධය කිව්වත් එකයි දුකක් කිව්වත් එකයි. එහෙමනම් දැන් අපි හැම මොහොතකම ජීවත් වෙන්නේ මොකක් ඇතුළේද බලන්න කියන්න. දුකක් ඇතුළේ. තප්පර දශමයක්වත් හිතකින්තරෝ ජීවත් වෙන්න බෑ නේද? එහෙමනම් තප්පර දශමයක්වත් දුකකින්තරෝ ජීවත් වෙන්න බෑ නේද? මෙන්න මේක තමයි දුක්ඛ සත්‍යය ගැඹුරින් දකින්නවා කියලා කියන්නේ. අර ඉස්සල්ලා අපි පෙන්වී සේරදේ දුකයි, බඩේ කැක්කම දුකයි, හිතගෙන ඉන්න එක දුකයි, ඉඳගෙන ඉන්න එක දුකයි කිය කියා පෙන්වන්නේ. දැන් සෑහෙන ගැඹුරකට ගිහිල්ලා කට්ටිය ඉන්නේ. හ්ම්. තප්පර දශමයක්වත් දුකෙන්තරෝ ජීවත් වෙන්න බෑ. හිතකින්තරෝ ජීවත් වෙන්න බෑ. මෙන්න දුක්ඛේ ඥානං කියන එක තවදුරටත් ගැඹුරට යන හැටි. මේ දුක්ඛේ ඥානය ගැඹුරට යන්න යන්න මොකද වෙන්නේ? නිර්වාණය කෙරෙහි පැහැදීම ඇති වෙනවා. නිර්වාණය කෙරෙහි පැහැදීම ඇති වෙන්න ඇති වෙන්න ආයේ ගමන නවත්තන්න බෑ කාටවත්. එතන ඉඳන් පාරමී පූර්ණය කියන එකත් බලවත් වෙනවා. තේරුණේ? ඒතර බුදු පියාණන් වහන්සේ කොතන හරි දේශනා කරලා තියෙනවද හිතක් කියන්නේ දුකක් කියලා? තියෙනවා. කොතනද? පළවෙනි ධර්ම දේශනාවේදී. දම්සක් බවතුන් සූත්‍රයේදී. දුක්ඛ සත්‍ය දේශනා කරගෙන කරගෙන කරගෙන යනවා. ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛෝ මරණම්පි දුක්ඛං අප්පියේ සම්පයෝගෝ දුක්ඛෝ පියේහි විප්පයෝගෝ දුක්ඛෝ යම්පි චන්නරපති ඒකත් දුකක් ඈ කියන කියන කියන යනවා ඉවරයක් නෑ නෝ ඉතින් අන්තිමට මොකද කළේ ගහලා දැම්ම අන්ඩර්ලයින් එකක් සංකීර්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා කොටින්ම කියනවා නම් පංච උපාදානස්කන්ධේම දුකක් කොටින්ම කියන වචනේ තේරුම දැන් අපිත් කියන්නේ ටිකක් අපිට නම් ටිකක් තද වෙන්න ඕනේ ඔක් කියන්න. මේ කොටින්ම කියනවා නම් ඔබ මායෙක් කළා කතා කරන්න මේ පාම ඊට පස්සේ. එහෙම අපි කියනවනේ නේද? කොටින්ම කියනවා නම් හතර මාමේ පා ගන්න එපා ඊට පස්සේ. ඒක ටිකක් තද වෙන්න ඕනේ එහෙම කියන්න. බුදුහාමුදුරන් තද වෙලා කිව්වා නෙමෙයි වෙන කරගන්න දෙයක් නැති හන්ද කිව්වේ. ඇයි අප්පා කියනවා කියනවා ඉවරයක් නෑනේ. ගහලා දැම්ම අඬලා එන්න එකක් යටින්. නෑ සංකිටේන පංච උපාදානස්කන්ධා දුක්ඛ පංච උපාදානස්කන්ධා කියන්නේ ලෝකයට කියන නමක්. මුළු ලෝකෙම දුකයි කියව කොටින්ම කියනවා නම්. පැහැදිලි නේද? එතකොට මෙන්න මේවා මේ කියන කමඨහන වඩනකොට හොඳට ඔන්න දුක්ඛ සත්‍ය අවබෝධ වෙනවා. අපි හැම මොහොතකම දුකක් ඇතුලේ ඉන්න බව පැහැදිලිව දකිනවා යා. එතකොට රහතන් වහන්සේලා නිතරම ඉන්නේ හිතක් ඇතුලේ නේද? රහතන් වහන්සේලාට හිතකින් තොරව ජීවත් වෙන්න බෑ. ඉතින් රහතන් වහන්සේලා දුක් විඳිනවද? නෑ. මොකද? රහතන් වහන්සේගේ හිත තුල තණ්හාව නෑ. තණ්හාව තියෙන හිත තමයි දුක. එහෙනම් දුක්ඛ සමුදය මොකද්ද? තණ්හාව. ඔන්න දුක්ඛ සමුදය. දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං එතකොට මේ තණ්හාව නැති කර නැති කරගත්තොත් දුක නැති කරගන්න පුළුවන් වෙන්න ඕනේ නේද? හේතු පටිච්ච සම්භූතං හේතු බංගා නිරුජ්‍යති. හේතුවක් නිසා නම් මේක හටගෙන තියෙන්නේ හේතුව බංග කරලා දැම්මොත් ඒක නිරුද්ධ වෙලා යනවා. මොකද දුක හටගෙන තියෙන හේතුවක් නිසානේ. මොකද්ද හේතුව? තණ්හාව. එහෙනම් තණ්හාව නැති කරලා දැම්මොත් දුක නිරුද්ධ වෙනවා නේද? ආන් ඒක තමයි දුක්ඛ නිරෝධ සත්‍ය කියලා කියන්නේ. මේ දුක නිරුද්ධ කළ හැකි. තේරුණේ? මේ දුක නිරුද්ධ කළ හැකි. එහෙමනම් මේ දුක නිරුද්ධ කළ යුතුයි. මොකද කරන්න ඕනේ? තණ්හාව නැති කරගන්න ඕනේ. තණ්හාව නැති කරගන්න මොකද කරන්න ඕනේ? සත්‍ය අවබෝධ කරගන්න ඕනේ. විද්‍යාව ඇති කරගන්න ඕනේ. අවිද්‍යාව නිසා නම් තණ්හාව ඇති උනේ විද්‍යාව ඇති කරගන්නකොට තණ්හාව නැති වෙනවා. ඒතර විද්‍යාව ඇති කරගන්න කොයි මාර්ගයකද ගමන් කරන්න ඕනේ? සම්මාදිට්ඨිය කියන්නේ බුද්ධ අංකුරයනේ. සම්මාදිට්ඨිය ඇති යම් මාර්ගයක් තියෙනවා නම් ඒ මාර්ගේ යන්න ඕනේ. ඒක තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආන් දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං. දැන් බලන්න මේ කමඨහන වඩනකොට චතුරාර්ය සත්‍යය ඇතුලෙන් අවබෝධ වෙනව නේද? දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධය ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ඥානං ඕන් චතුරාර්ය සත්‍යය පැහැදිලිද එතකොට චතුරාර්ය සත්‍ය විතරක් අවබෝධ වෙලා මදි අපිට ත්‍රිලක්ෂණයක් අවබෝධ වෙන්න ඕනේ මේ කමඨහන් තුළින් ඒවා දකින්න තමයි කමඨහන් දෙන්නේ අපි හැම මොහොතකම ඉන්නේ හිතක් ඇතුළේ නේද හිත නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. ඇයි මේ හිත අනිත්‍යයි කියන්නේ? ඇති වෙනව නැති වෙනවා කියන්න එපා. ඒක තමයි අනිත්‍යයි කියලා කියන්නේ. මං අහන්නේ හේතුව මොකක්ද කියලා. හේතුව. හේතුව තමයි මේ හිත හටගෙන තියෙන්නේ ධාතු පහක සංකලණයෙන්. ධාතුවක් කියන්නේ ශක්තියක්. ශක්තියක් ඇති වෙලා තියෙන චලනය තුලින්. චලනය කියන්නේ අනිත්‍යයි. ආන් එහෙම යන්න ඕනේ. රූප දැන් ධාතු හතරක සංකල්පනේ රූපයයි රූප නිතරම ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනවා රූප ඇති වෙනකොට විඥානය ඇති වෙනවා රූප නැති වෙනකොට විඥානය නැති වෙනවා ඒතර රූපත් අනිත්‍යයි විඥානියත් අනිත්‍යයි විඥානය ඇති වෙනකොට නාම ඇති වෙනවා විඥානය නැති වෙනකොට නාම නැති වෙනවා විඥාන නාම රූප කියන්නේ හිත ආන් එකයි හිත අනිත්‍යයි කියලා කියන්නේ එහෙමනම් අපි හැම මොහොතකම ජීවත් වෙන්නේ වේගයක් තුල නේද අනිත්‍යතාවයක් තුළ නේද? කොහොමද ඇලෙන්නේ? කොහොමද ගැටෙන්නේ? මේක අවබෝධ කරගත්තාම අනිත්‍යයි දුකයි යමක් අනිත්‍ය නම් එතන දුකයි තේරුණා නේද? ඒතර මේ ලෝකයේ තුල තියෙන්නේ තණ්හාව කියලා අපි කියවනේ මේ හිත ඇතුලේ තියෙන තණ්හාවනේ. එතකොට අනිත්‍ය නිසා තමයි මේ දුක ඇති වෙන්නේ. මොකද මේකේ අනිත්‍ය කියන්නේ ඇති වෙනව නැති වෙනව කියන එක නෑ. එතකොට මේක ඇලීම නැති වෙනකොට දුකයි ගැටීම ඇති වෙනකොට දුකයි. එතකොට අනිත්‍ය නිසා නේද මේ දුක? එතකොට යමක් අනිත්‍ය නම් දුක නම් ඒක වටිනා දෙයක් වෙන්න පුළුවන්ද? බෑ නේද? අන්න අනාත්මය කියන්නේ. Taman කියන දේ අහන්නෙත් නෑ, තමාගේ වසඟේ පවතින්නෙත් නෑ. මේක ගත හැකි දෙයක්වත් නෙමෙයි, ගත යුතු දෙයක්වත් නෙමෙයි. මේක අසාර ධර්මයක්. මෙන්න ත්‍රිලක්ෂණය අනිත්‍යයි දුකයි අනාත්මයි. ওই ත්‍රිලක්ෂණය තුල නේද අපි ජීවත් වෙන්නේ. ආන්න ත්‍රිලක්ෂණය දකින්න ඇති. දැන් එතකොට මේ කමඨහන වැඩිම තුලින් චතුරාර්ය චතුරාර්ය සත්‍ය සහ ත්‍රිලක්ෂණය මේ ආධ්‍යාත්මය තුල වැඩෙන බව පැහැදිලි නේද? මං හිතන්නේ ඔයගොල්ලෝ හිතන්න නැතිව ඇති මෙච්චර ගැඹුරකට යන්න පුළුවන් වෙයි කියලා. ඔය හැම මං කියුවේ මොකද්ද හැම ක්‍රියාවක් ළඟම පංච පංචස්කන්ධ පංච උපාදානස්කන්ධේ පංච උපාදානස්කන්ධේ කියලා බලබලා ඉන්න කිව්වච්චරයි. ඊට වඩා දෙයක් ඔය කට්ටිය දන්නේ නැහැ. නමුත් මම දන්නවා මේ කමටහන වඩනකොට මේ ශ්‍රාවකයන්ට ඇති වෙන්නේ මොනවද කියලා. ඒක වෛද්‍යවරයා මිසක් මේ මේ ලෙඩු දන්නේ නැහැ ඒවා. ලෙඩුන්ට බේත් ටිකක් දුන්නාම ගිල්ලලා දානවා එච්චරයි. කොහොමද කියලා ඒක කොහොමවත් නැහැ. ඉතින් ඕක ඇතුළට ගියා එච්චරයි. <laughs> ඈ. ඔච්චරයි ලෙඩ හදන්නේ. නමුත් වෛද්‍යවරයා දන්නවා. මේ බේත ක්‍රියාත්මක වෙනකොට ලැබෙන ප්‍රතිඵල මොකක්ද කියලා වෛද්‍යවරයා දන්නවා. තේරුණේ? හැබැයි ඉතින් ලෙඩේ සනීප වුණාන් පස්සේ ලෙඩේ සනීප වුණ බව වෛද්‍යවරයා දන්නවද? නෑ නෑ වෛද්‍යවරයා දන්නේ ඒක දන්නේ ලෙඩා. ලෙඩාගෙන් අහන්නේ වෛද්‍යවරයා ලෙඩේ සනීපද කියලා. වෛද්‍යවරයා දන්නේ නෑ. තේරුණේ? දැන් බඩේ දැවිල්ලක් හැදිලා තියෙනවා වෛද්‍යවරයා ඒකට සුදුසු විදිහේ බෙහෙත් දෙනවා. ඊට පස්සේ ලෙඩා දන්නේ නැහැ. ඉතින් කොහොම මෙයා ප්‍රතික්‍රියා කරනවද කියලා. වෛද්‍යවරයා දන්නවා. දැන් බඩේ දවිල්ල සනීපයි. වෛද්‍යවරයා දන්නේ නැහැ ඒක. ඒක දන්නේ ලෙඩා. ලෙඩාගෙන් අහන්න ඕනේ බලන්න. තේරුණේ? ඒතකොට මේකෙත් මේ වගේම තමයි කියන්න තියෙන්නේ. මේ කමඨාන් වඩනකොට ත්‍රිලක්ෂණේ පේනවා චතුරාර්ය සත්‍යය පේනවා පෙන්න පටන් ගන්නවා. ඒ නිසා මොකද වෙන්නේ කට්ටියට? රාග, දෝෂ, මෝහ තුනී වෙලා යනවා. මමත් ඒ කඩාගෙන හැලෙනවා. ආත්ම දිට්ඨිය දෙදරුම් කනවා. එතකොට ওই කට්ටියට ඒව තේරෙනවා. මෙච්චර කාලයක් අපේ රැවටිලා හිටියා. ඈ මොකේද මේ රැවටිලා හිටියේ? කියන බව ලෙඩාට පැහැදිලිව අවබෝධ වෙනවා. එතකොට එන්න එන්න මොකද වෙන්නේ? රාගය අඩු වෙනවා, ద్వේෂය අඩු වෙනවා, ඈ මෝඩකම අඩු වෙනවා. ඉතින් රාග දෝෂ මොහ නිසානේ අපි දැවෙන්නේ දැවෙන්නේ නේද? එතකොට මොකද වෙන්නේ? සැනසීම, සතුට, සහනය ලැබෙනවා. ඒක දන්නේ කවුද? මේ ශ්‍රාවකයෝ දන්නවා ඒක. මේ දේශකයා දන්නේ නැහැ ඒක. තේරුණා නේද? එතකොට මේ කමඨහන වැඩිම තුලින් ලබාගෙන තියෙන ප්‍රතිඵල ගැන මම මේ සාකච්ඡා කරන්න තවම. චතුරාර්ය සත්‍ය ත්‍රිලක්ෂණය අවබෝධ වෙනවා. ඊළඟට මෙතෙන්දී විපරිණාම දුක්ඛතාවය ගැනත් පොඩ්ඩක් මතක් කරන්න වෙනවා. මේ අපේ සම්ප්‍රදායේ මම සම්ප්‍රදායට කරහනවා නෙමෙයි නමුත් තියෙන දේ කියන්න එපාය. සම්ප්‍රදායේ විපරිණාම දුක්ඛතාවය හඳුන්ලා දෙන්නේ කොහොමද දන්නවද? මේ ලස්සන රූපයක් දිහා බලාගෙන ඉන්නකන් සැපලු. ඒක නැති වුණාන් පස්සේ දුකයිලු. ඈ මිහිරි ආහාරයක් අනුභව කරනකන් සැපයිලු. ඒ ආහාරය නැති වෙලාම ගියාන් පස්සේ දුකයිලු. ඔන්න විපරිණාම දුක්ඛතාවය. ඉතින් ඒ කට්ටිය කියනවා తాවකාලික සැප කියලා කියනවා ඒවට. දැන් ලස්සන බංගලාවක් ඇතුළේ ඉන්නකන් සැපයිලු. අවුරුදු 10ක් හිටියත් ඒ සැපයිලු. ඒක අවුරුදු 10කින් විනාශ වුණා කියන්නකො. අන්න එතකොටලු දුක තියෙන්නේ. ඒතර අවුරුදු 10ක් සැපයි. දැන් ලස්සන කාර් එකක් ඇතුළේ ඉන්නවා යම්කිසි කෙනෙක්. තණ්හාවෙන් යුක්තව ඉන්නවා. පංච උපාදානස්කන්ධයට පංච උපාදානස්කන්ධයෙන් යුක්තව ඉන්නවා. ඒ ලස්සන කාර් එක ඇතුලේ පැයක් ඉන්නවා කියන්නකෝ. ඒ පැයම සැපයිලු. කාර්යය කුඩු වුණාන් පස්සේ දුකයිලු. ඔන්න විපරිණාම දුක්ඛතේ හඳ දුක්ඛතාවේ හඳුන්වපු තැන. ඔන්න ක්‍රමය. දැන් hina යනවා නේද? මොනතරම් ලාබාල මං හිතන්නේ මොන්ටිසෝරි මට්ටමේ තත්ත්වේ ඉන්නේ කට්ටිය. ඕක නෙමෙයි විපරිණාම දුක්ඛතාවය කියන්නේ. සැප වේදනාව නැති වෙනකොට ඇති වෙන දුක තමයි. එතකොට මේ අපි දැන් බලන්න ඕනේ මේ සැප වේදනාව කොච්චර වෙලාවක් තියනවද කියලා. ඈ මේක සිත ඇතුලේ තියෙන දේවල් නෑ වේදනාව කියන එක නේද? එතකොට මේ සිතේ වේගය දැන් අපි බලන්න ඕනේ. අන්න එතකොට විපරිණාම දුක්ඛතාවය අවබෝධ වෙයි. සිතේ වේගය මේක නම් අපි බලන්න ඕනේ. විඥානයාගේ ලහු පරිවර්තිතාවයේ පිළිබඳව උපමාවක් දේශනා කරන්න අපහසුයි කියලා බුදුහාරෝ දේශනා කරලා තියෙනවා. ඉතින් මම කොහොමද දේශනා කරන්නේ බුදුහාරන්ට අපහසු නම්? ඈ ඒ වුණාට මේ මෝඩ ඇත්තන්ට යන්තම් හිතාගන්න මම මෝඩ උපමාවක් කියන්නම් ඈ. බුදුහාඳුරෝ දොස් කියයි දන්නේ නැහැ නේද? එහෙම කියන එක නැහැ. හොඳයි අහගෙනමක බුදුහාමුදුරන්ගෙන් ගිහිල්ලා බුදුහාමුදුරනේ මෙන්න මේ මේ මෝඩ ඇත්ත ටිකක් ඉන්න මේ කට්ටියට පොඩ්ඩක් මේ හිතේ වේගය පෙන්눔 කරන්න මෝඩ උපමාවක් කියන්නම් කියලා. හා හා නන්දසිරි කියන්නේ කියයි. හ්ම්. දැන් මෙතන ඉන්නවා අඩ කවයකට 1000ක් ඉන්නවා සෙනඟ. ওই 1000ම මම දන්න අඳුරන අය. 1000ක් ඉන්නවා. එතකොට මට කියනවා මේ 1000 අඳුනගන්නයි කියලා. ඕම් බලන්න ඈ. හරි. ඔන්නම් තප්පර 30ක් යන්නේ ඇති නේද? ඔය. ඔය හඳුනා ඉවරයි. 1000ක් විවිධ මාදිලියේ පුද්ගලයෝ හිටියේ. නමින් වෙනස්, හැඩයෙන් වෙනස්. 1000 හඳුනා ගන්න මට විනාඩි කීයක් ගියාද? තප්පර 30ක් යන්න ඇති වුණා. එක හිතකින් දෙන්නේ හඳුනන්න බෑ. දැන් දිසානායක මහත්තයා අඳුනගත්ත හිතින් කෝසල මහත්තයා අඳුරන්න බෑ මට. ස්වરૂපය වෙනස්. ඒතර ජිනදාස අඳුනගත්ත හිතින් සිරිපාල අඳුරන්න බෑ. කුසුමාවතී අඳුනගත්තේ හිතින් සෝමාවතී අඳුරන්න බෑ. එක එක්කෙනාට වෙනම හිත ඕනේ. තේරුණේ? එතකොට මේ දහස් දෙනා 1000ක් දෙනා අඳුනගන්න මට විනාඩි කීයද ගියේ? භාගයයි. තප්පර 30යි. තප්පරයකට කීයක් අඳුනන තියනවද මම? දැන් බලන්න ගණන් අතර 1000 30ෙන් බෙදන්නකෝ. තප්පර තප්පරයකට ගන්න හොයාගත්ත හැකි. තප්පරයකට 30ක් විතර වගේ නේද? තප්පරයකට විනාඩිය මෙතකට තප්පර 30කට 1000යි. එතකොට තප්පර 30ක් ඇතුළත මට හිත් 1000ක් ඇති වෙලා නැති වෙලා ගියා. එක හිතක් උඩ තව හිතක් ඇති වෙන්නේ එකක් ඇති වෙලා නැති වෙලා යන්න ඕනේ තව හිතක් ඇති වෙන්න. විනාඩියකට හිත 2000යි. විනාඩියකට හිත 2000යි. විනාඩි 5කට කීය 10000ක් නේද? හිත 10000ක්. මේක මහා මෝඩ උපමාවක්. මේක හරි කියලා නම් හිතන්න එපා. හොඳයි. අපි ඒ උපමාව මෝඩ උපමාව අරගෙන දැන් බලමු. විනාඩි 5කට හිත් 10000ක් නේ. එතකොට විනාඩි 5ක් අපි ලස්සන රූපයක් දිහා බලාගෙන ඉන්නවා කියලා හිතන්නකෝ. ඒ විනාඩි 5 ඇතුළතම අපිට මොන හිත්ද ඇති වෙන්නේ? ඇලෙන හිත් නේද? ගැටෙන හිත් නෙමෙයි ඇලෙන හිත් ඇති වෙන්නේ. එතකොට ඇලෙන හිත ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනවා. එතකොට ඇලෙන හිත නැති වෙන හැම වාරයක් පාසාම අපි දුක් විඳිනව නේද? එහෙනම් විනාඩි 5ක් ලස්සන රූපයක් දිහා බලාගෙන හිටියොත් 10000 වාරයක් දුක් විඳිනවා. විනාඩියකට 2000ක්. තේරුණේ? මෙන්න විපරිණාම දුක්ඛතාවය. දැන් විනාඩි 5ක් අපි රසවත් ආහාරයක් අනුභව කරනවා කියන්නකෝ. දිගටම ඇති වෙන්නේ ඇලෙන හිත නේද? දිගටම ඇති වෙලා තියෙන්නේ ඇති වෙනකොටම නැති වෙනවනේ නේද? ඒතර විනාඩි 5ක් රසවත් ආහාරයක් අනුභව කරන පුද්ගලයා 10000 වාරයක් දුක් විඳිනවා. මෙන්න මේකයි විපරිණාම දුක්ඛතාවය. මේක මෝඩ උපමාවක් මම මේ කිව්වේ. හ්ම් ඉතින් මේ චිත්තයාගේ වේගය කියන එක ඔය කට්ටියත් පොඩ්ඩක් හිතලා බලන්න. දැන් මේ මේ අත් අත් දෙකක් මෙතන තියෙනවා. මම එක අතක් මෙහාට ගන්නවා, අනික් අත මෙහාට ගන්නවා. එතකොට මේ දකුණට ගන්න හිතෙන් වමට ගන්න බෑ මොනවා කරලවත්. මේ අත දකුණට නම් ගන්නෙ මොනවා කරලා වමට ගන්න බෑ. මේ අත වමට ගන්නවා නම් දකුණට ගන්න බෑ. එතකොට දැන් බලන්නකෝ. දකුණට අරන් ඉන්න එපා වමට ගන්න නේද? වමට අරන් ඉන්න ඕන දකුණට ගන්න. ඔය <laughs> පැහැදිලි නේද? ඔය ඔන්න චිත්තයාගේ වේගය. ඒක ටිකක් හොඳයි. එච්චර මෝඩ නෑ ඒක. ඈ මේ හිත මේ අත අත මලමිනියකට නූල් දශමයක්වත් උස්සන්න පුළුවන්ද? බෑ නේද? එහෙනම් නූල් දශමයක් උස්සන්නත් හිතක් ඕනේ නේද? මෙතන ඉඳන් මෙතෙන්ට නූල් දශම කීයක් ඇද්ද? මෙතන ඉඳන් මෙතෙන්ට කීයක් ඇද්ද? කොහොම බලන්න. හරි නේද? ඔය දැන් කොහොමද? ඕම් ඕම අපි පරීක්ෂණ වාජන කරන්න ඕනේ. බලන හිතෙන් අහන්න බෑ. ආන හිතෙන් බලන්න බෑ. නමුත් සමහර ඉතින් කියනවා මං රූප බල බල සින්දු අහගෙන හිටියයි කියලා. එතකොට මේ සින්දු අහලා තියෙන්නේ රූප බලලා ඉවර වෙලා නේද? ඈ? සින්දු අහලා තියෙන රූප බලලා ඉවර වෙලා. රූප බලලා තියෙන සින්දු අහලා ඉවර වෙලා. හිතේ වේගය තේරුම් ගන්න බැරුව එකටම කරනවායි කියලා බොරුවට කියනවා. ඉතින් මෝඩකමටත් එක්කලා. නටන හිතෙන් සින්දු කියන්න පුළුවන්ද? සින්දු කියන හිතෙන් නටන්න පුළුවන්ද? බෑ. එහෙනම් නටලා ඉවර වෙලා තමයි සින්දු කියන්නේ. සින්දු කියලා ඉවරලා නටන්නේ. ඔන්න චිත්තයාගේ වේගය. අද මේ නූතන විද්‍යාඥයොත් මේ පරීක්ෂා කරලා තියෙනවා මේගොල්ලෝ නම් මේ රූපස්කන්ධයාගේ වේගය පරීක්ෂා කරලා තියෙන්නේ. ඒගොල්ල පුදුම වේගයක් මේකට දීලා තියෙන්නේ. මේ රූපස්කන්ධේ වේගයට. පරමාණු දක්වා පරීක්ෂා කරලා එතනනොත් එහාට ගිහිල්ලා මේ මෝෂන් චලනය පිළිබඳව ඒගොල්ල පරීක්ෂණ පවත්ලා තියෙනවා. තප්පරයකට කෝටි ප්‍රකෝටි වාරයක් මේ චලනය දැකලා තියෙනවා ඒ කට්ටිය. හ්ම් ඒ රූපස්කන්ධයාගේ වේගය රූපයාගේ වේගය. ඒතර රූපයාගේ වේගය සමානයි විඥානයාගේ වේගයට. රූපය ඇති වෙනකොට විඥානය ඇති වෙනවා රූප නැති වෙනකොට විඥානය නැති වෙනවා. විඥානයාගේ වේගය නාමයාගේ වේගයට සමානයි. නාමයාගේ වේගය විඥානයාගේ වේගයට සමානයි. විඥානය ඇති වෙනකොට නාමය ඇති වෙනවා විඥානය නැති වෙනකොට නාම නැති වෙනවා. ඔන්න හිතේ වේගය. පැහැදිලි නේද? එතකොට මෙන්න මේ චිත්ත වේගය සිතේ වේගය පිළිබඳව අවබෝධ කරගත්ත පුද්ගලයාට තමයි විපරිණාම දුක්ඛතාවය දකින්න පුළුවන්. හ්ම්. සැප වේදනාව නැති වෙනකොට තමයි ඉතින් ওই විපරිණාම දුක්ඛතාවයේ දුකයි කියලා කියන්නේ. සැප වේදනාව තප්පරයකට කීපාරක් නැති වෙනවද කියලා බලන්න ඕනේ අපි. තේරුණා නේද? දැන් මට කියන්න තප්පර දශමයෙන් කෝටියෙන් එකක්වත් අපිට සැපයක් කියලා දෙයක් කතා කරන්න පුළුවන්ද? බෑ නේද? ඔන්න විපරිණාම දුක්ඛතාවය. සංකාර දුක්ඛතාවය ඔයිටත් වඩා ගැඹුරුයි. හ්ම්. සංකාර දුක්ඛතාවය කියන්නේ හටගත්තා වූ සියලුම දේවල් නැති වෙනකොට අපිට ඉතුරු වෙන දේ මොනවද? මොකුත් නැහැ. මොකවම නැහැ. හිස් බවක් නැහැ එතන. වේදනාවක් නැහැ එතන. සුඛ වේදනා, දුක්ඛ වේදනා මොකවත් නැහැ එතන. හිස්මවත් නැහැ. ආන් ඒක තමයි ශූන්‍යතාවය කියලා කියන්නේ. මුළු සංකාර ඔක්කොම දෙකකට බෙදෙනවා අපි. ධන ඍණ කියලා. ධනත් අනිත්‍යයි ඍණත් අනිත්‍යයි. දෙකක් අනිත්‍යයි. අනිත්‍යය කියලා කියන්නේ වෙනස් වෙනවනේ. ධනත් වෙනස් වෙනවා ඍණත් වෙනස් වෙනවා. ෂේ වෙලා යනවා. ධනස් සේ වෙලා යනවා ඍණස් සේ වෙලා යනවා. දෙකක් සේ වෙලා යනවා. දෙකට කියන්නේ දෝ කියලා ෂේ වෙනවට කියන්නේ කය කියලා. දෝ කය දුක්ඛය. එතකොට හටගත්තා වූ සියලුම දේවල් නැති වෙනකොට ඉතුරු වෙන්නේ මොකද්ද? ශූන්‍යතාවය ඉතුරු වෙන්නේ. ශූන්‍යතාවය දැක්කට පස්සේ ඉතින් මොකවත් නැහැ නේද? සංඥා නැහැ එතන. සංඥා නැත්තම් විඥානය නැහැ. ආන් ඒකයි සංඛාර දුක්ඛතාවය කියන්නේ. එතකොට මේ දැන් මේ චිත්තානුපස්සනාවෙන් ඔයගොල්ලෝ ලබාගත් ප්‍රතිඵල මම මේ කතා කරන්නේ. විපරිණාම දුක්ඛතාවය දකිනවා. හ්ම්. ඒතර චතුරාර්ය සත්‍ය, ත්‍රිලක්ෂණය. ඔන්න ඔයාලට තමයි කමටහන් දෙන්නේ. ඒතර දැන් පංච උපාදානස්කන්ධය කියන්නේ දුකක් නේද? දුකක් නෑ ඉතින් පහක් වැඩි නේද? ටිකක් කෙටි කරගමුද ඔබ? පහක් වැඩි නේද? මං කෙටි කරලා දෙන්නම් ඕක. තුනක් බවට පත් කරලා දෙන්නම්. ත්‍රිවිධ උපාදානස්කන්ධය බවට පත් කරලා දෙන්නම්. ඔය ඔන්න පහයි ඈ. රූප වේදනා සංඥා සංකාර විඥාන. ඔය පහයි. ඕන් තුනක් කරනවා. ඕන් තුනයි. විඥාන නාම රූප මේ විඥානයේ සමග හටගත්ත නාම ධර්ම හතරක් තියෙනවා එක නාම ධර්මයක් තමයි පස්ස පස්සය පස්ස කියන්නේ රූපයාගේ ස්පර්ශය නේ රූප ස්පර්ශ වීමනේ පස්ස කියන්නේ ඒක අපි රූප කියලා දානවා මෙතන තියෙන්නේ නාම විතරයි මෙතන රූප නෑ වේදනා සංඥා චේතනා කියන්නේ නාම ඒක අපි නාම කරුට දැම්මා මේ තියෙන විඥානය විඥාන නාම රූප ඕම් 3යි. දැන් පහට බාධාවක් වුණාද? නැහැ. ඕම් 5යි. ඕම් 3යි. ඔය දෙන්නේ. මෙන්න මේක තමයි නාම රූප පරිච්ඡේද ඥානය කියලා කියන්නේ. නාම රූප දෙක වෙන් කරලා ගන්න උතනින් තමයි. එනම් දෙවිඥානයේ සමග හටගන්න මේ සිතිවිලි හතරක් මෙතන තියෙනවා. ඒ සිතිවිලි හතරෙන් රූප තියෙන්නේ කොතනද? පස්ස කියන සිතිවිල්ල තුල. අනිත්ව නාම මේ වේදනා සංඥා චේතනා ඒවා නාම. ඒවැ රූප නැහැ. ඕන් දැන් නාම රූප පරිච්ඡේද ඥානේ ලෝකේම නාම රූප ගොඩවල් දෙකකට බෙදලා දැම්මා. එහෙමනම් හිතක් කියන්නේ මොකද්ද? විඥාන, නාම, රූප. ඒකත් අර විදිහටම බලන්න ඕනේ. දැන් බලන හිත තුළ තියෙන විඥානය මොකද්ද? චක්කු විඥානය. රූපය, වර්ණ රූපය. වේදනා සංඥා චේතනා තියෙනවා. වේදනා කියන්නේ ඒ පිළිබඳව ඇලීම හෝ ගැටීම. සංඥා කියන්නේ හඳුනා ගැනීම, චේතනා කියන්නේ ක්‍රියාත්මක වීම. දැන් අහන හිත ගම්මකෝ. එතන තියෙන විඥානය මොකද්ද? සෝත විඥානය. රූපය, ශබ්ද රූපය. වේදනා සංඥා චේතනා තියෙනවා. ඇලීම හෝ ගැටීම හඳුනා ගැනීම සහ ක්‍රියාත්මක භාවය. ආග්‍රාණය කරන හිත ගම්මකෝ. එතනත් විඥාන නාම රූප තියෙනවා. එතන තියෙන විඥානේ ගහන විඥානේ. රූපේ ගන්ධ රූපය. වේදනා සංඥා චේතනා තියෙනවා. රස විඳින හිත ගමු බලන්න. එතනක් තියෙන විඥාන නාම රූප. විඥානේ ජීවා විඥානය. රූපය රස රූපය. ඇලීම හෝ ගැටීම හඳුනා ගැනීම සහ ක්‍රියාත්මක වීම වේදනා සංඥා චේතනා. ස්පර්ශ කරන හිත තුලත් ඕක තියෙනවා. ස්පර්ශ කරන හිත තුල තියෙන විඥානය කාය විඥානය. රූපය පොට්ටබ රූපය. වේදනා සංඥා චේතනා තියෙනවා. මෙනෙහි කරන හිත තුලත් තියෙනවා. මෙනෙහි කරන හිත තුල තියෙන විඥානය මනෝ විඥානය. රූපේ ධම්ම රූපය. වේදනා සංඥා චේතනා තියෙනවා. එතකොට පංච උපාදානස්කන්ධය කිව්වත් එකයි විඥාන නාම රූප කිව්වත් එකයි හිත කිව්වත් එකයි ලෝකය කිව්වත් එකයි. මේ ලෝකේ විඥාන නාම රූප වලට වඩා වෙනත් දෙයක් නැහැ. එහෙනම් හිතක් කිව්වත් එකයි විඥාන නාම රූප කිව්වත් එකයි ලෝකය කිව්වත් එකයි නේද? ඉතින් මේ කමටහනත් මේ අර විදියටම වඩන්න ඕනේ. අජ්ජත්තං මා කායේ කායන පස්සේ විහෙරති බහිද්ධා වා කායේ කායන පස්සේ විහෙරති. මෙතනත් හිත, ඔතනත් තියෙනවා හිත. මැරිලා නෑ නේද තව? අර අර කෑ ගහන්නේ පළඟ ගැටියෝ අරුන් සත්තු කෑ ගහන්නේ. එතන හිතක් තියෙන කෑ ගහන්නේ හිතකින්. එහෙනම් එතන තියෙන්නේත් විඥාන නාම රූප. මෙතන තියෙන්නේත් විඥාන නාම රූප. ඔතන තියෙන්නේත් ඒකමයි. තේරුණේ? ඔබේ විඥානයේ මගේ විඥානය කියලා විඥාන දෙකක් නැහැ. ඔබේ රූපේ මගේ රූපේ කියලා රූප දෙකක් නැහැ. ඔතන තියෙන්නේ ධාතු හතරක සංකලනය මෙතන තියෙන්නේ ඒකමයි. හ්ම් ඔබේ වේදනාව මගේ වේදනාව එහෙම එකක් නැහැ. වේදනා චෛතසිකය හැම හිතකම තියෙනව නේද? සංඥාවත් ඒ වගේ. චේතනාවත් ඒ වගේ. හ්ම්. එහෙමනම් මේකත් අර විදිහටමයි බලන්න ඕනේ. මේ හැම ක්‍රියාවක් ළඟදීම විඥාන නාම රූප විඥාන නාම රූප විඥාන නාම රූප විඥාන නාම රූප මෙහි බැලුවත් විඥාන නාම රූප මෙහි බැලුවත් විඥාන නාම රූප ඈ කනෙන් ආවත් විඥාන නාම රූප ඇහෙන් ආවත් දිවෙන් ආවත් කනෙන් ආවත් මේ හැමදැනම හිත නේද එහෙනම් හැම තැනින්ම එන්නේ මොනවද විඥාන නාම රූප ඉතින් මේ විඥාන නාම රූපයාගේ සංකලණයට මෙතෙන්න මම කියන මේ සම්මතිය දීලා තියෙනවා ඔතෙන්ද පුද්ගලයා කියන එක අර අර කෑ ගහන උන් ගස්තුට කෑ ගහන්නේ සත්තු දැන් මේ සම්මත ගලවන්න බලන්න විඥාන නාම රූප හැර මමෙක් නැහැ. පුද්ගලයෙක් නැහැ. සතෙක් නැහැ. මෙන්න මමත්වයේ කඩාගෙන හැලෙන්නේ ඇති. මේ සත්පුද්ගල සංඥාව දෙදුරුම් කන ඇති. අර පංච උපාදානස්කන්ධය සම්බන්ධව මම කළා කිව්වනේ ඒකමයි මෙතන තියෙන්නේ. ඊට වඩා පහසු කරලා දුන්න පොඩ්ඩක්. පැහැදිලි? එතකොට හැම ක්‍රියාවක් ළඟම සතියෙන් ඉන්න කියලා උගන්වනවානේ. සතියෙන් ඉන්නවා කියන්නේ මොකක්ද? දැනගත්ත හොඳ දෙයට අනුව ජීවත් වෙනවා කියන එකයි. දැන් අපි ජීවත් වෙනවා කියන්නේ මේ ක්‍රියාදාමයක පැටලිලා ඉන්නවා කියන එකනේ. ඉතින් හැම ක්‍රියාවක් ළඟම සතියෙන් ඉන්නවා කියන්නේ ක්‍රියාවක් කියන්නේ හිතක්, හිතක් කියන්නේ විඥාන නාම රූප. හැම ක්‍රියාවක් ළඟදීම විඥාන නාම රූප, විඥාන නාම රූප කියලා බලනවා. එතකොට ඒ තැනත්තාට හිතකින්තරෝ ජීවත් වෙන්න බෑනේ. විඥාන නාම රූප හැර කිසිවක් පේන්නේ නැතුව යනවා. සති ප ဋ ාණ චිත්ත අනුපස්සනා කියන්නේ ඔන්න ඕකයි. සම්මා සතිය හිතට පිහිටවගෙන සිත අනු ඇත්ත දකිනවා. මොකක්ද ඇත්ත? සතේ පුද්ගලයෙක් මමෙක් නැති බව ඇත්තයි. ලෝකයේ තුල තියෙන විඥාන නාම රූපයගේ පැවැත්මක් පමණයි. ඒකත් මේ ඇති දෙයක් නෙමෙයි පැවැත්මක් එතන තියෙන්නේ. හ්ම්. පැහැදිලි නේද? ඒත් විඥාන නාම රූප කියන්නේ මොනවද? වේගයක් විතරයි. එතකොට දැන් චිත්තානුපස්සනාවෙන් අපි සෑහෙන දුරකට ගිහින් තියෙනවා. දැන් බලන්න හිතක් කිව්වත් එකයි. ක්‍රියාවක් කිව්වත් එකයි. පංච උපාදානස්කන්ධය කිව්වත් එකයි විඥාන නාම රූප නාම රූප කිව්වත් එකයි හිතක් කිව්වත් එකයි දුකක් කිව්වත් එකයි. හිතක් කිව්වත් එකයි මුළු ලෝකෙම කිව්වත් එකයි නේද? දැන් බලන්නකො මේ මේ තියෙන ලෝකේ මේ ලෝකේ අතට අරගෙන මේ තියෙන්නේ. <laughs> දිගාරිනවා නමනවා දිගාරිනවා ඈ ඔය ලෝකේ ඇඟිල්ලට ගන්නත් පුළුවන් මේ මේ ඇඟිල්ල උස්සනවා. මෙතන හිතක් නේද? විඥාන නාම රූප තියෙනව නේද මෙතන? හරි මුළු ලෝකෙම තියෙනවා. ආන් ඒ විදිහට මුළු ලෝකෙම සංක්ෂිප්ත කරලා අරගෙන බලනවා මොකද ලෝකෙට වෙන්නේ කියලා. මොකද වෙන්නේ? ඇති වෙනවා නැති වෙනවා. ඇති වෙනවා නැති වෙනවා. ඇති වෙනවා නැති වෙනවා. අනිත්‍යයි. හරි. උස්සන්න හදනකොට ඇති වෙනවා මේ ක්‍රියාව. උස්සලා ඉවරනකොට නැති වෙනවා. පාත් කරන්න හදනකොට මේ ක්‍රියාවේ ආරම්භයේන ඇතිවීම. පාත් කරලා වෙනකොට නැතිවීම. ඔය ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව මොකද්ද? මේ ඇඟිල්ල උස්සන පාත් කරන ක්‍රියාව. ඕම් බලන්නකො ලෝකයේම ඇති වෙනව නැති වෙනව දකින්න බැයිද? මේ චිත්තානුපස්සනාවේ තියෙන වටිනාකම. ඒතකොට ලෝකය කියන්නේ මොකද්ද හිත කියන්නේ මොකද්ද අනිත්‍යයි දුකයි අනාත්මයි ඊළඟට පටිච්ච සමුප්පාදයට අනුව අපි තවත් බලන්න ඕනේ මොකද්ද මේ සිත සම්බන්ධ කරගෙන අපිට මොනවද ලැබෙන්නේ කියලා ඈ අපිට ලැබෙන ඵල මම දැන් කීපයක් පෙන්නවා පළවෙනි ඵලයේ තමයි මම පෙන්නේ දුක ඊට පස්සේ මම ඵල දෙකක් පෙන්නවා මොකද්ද පරිහානිය සහ දියුණුව ඒවා හේතුව තියෙන්නනේ පරිහානියට හේතුව මොකද්ද? පාප කර්මය. දියුණුවට හේතුව කුසල කර්මය. මේවා ඵල හේතුවක් තියෙන්න ඕනේ. හ්ම්. තවත් ඵල කීපයක් මම පෙන්වන්නම්. රූප ලබනවා. මේක ඵලයක්. රූපේ ලැබීම ඵලයක්. ශබ්දේ ලැබීම ඵලයක්. ගන්ධේ ලැබීම ඵලයක්. රසේ ලැබීම ඵලයක්. ගඳ සුවඳ ලැබීම ඵලයක්. මේ පොට්ටබ්බ ලැබීම ඵලයක්. ධම්ම රූප ලැබීම ඵලයක්. රෝම ඵල හයක් තියෙනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ධම්ම. මෙයා ඵල. ඒවා ඵල නෙමෙයි ලැබීම ඵල ඈ. රූපේ ලැබීම ඵලයක්. ශබ්දේ ලැබීම ඵලයක්. හරි? ඵල හයක් තියෙනව නේද? මේවා අපි අනුභව කරනවා. ඒකයි ඵල කියලා කියන්නේ. මේවා තියෙනවා ප්‍රිය අප්‍රිය කියලා කොටස් දෙකක්. මිහිරි අමිහිරි කියලාත් බෙදන්න පුළුවන්. මිහිරි ඵල සිනාසිතී අනුභව කරනවා. අමිහිරි ඵල අඬ අඬ අනුභව කරනවා. දැන් මෙයා ඵල බව පැහැදිලි නේද? ඔව්. මේවට හේතුවක් තියෙන්න ඕනේ. කිසිම දෙයක් හේතුවකින් තොරව හටගන්නේ නැහැ. හැම ඵලයකටම හේතුවක් තියෙන්න ඕනේ. දැන් ඊළඟට අපි හේතු හොයාගෙන යන්න ඕන. මේවා දෙවියන් වහන්සේ මිනිසු පිරිහෙලනවද? ඈ එහෙම නැත්නම් මේ රූප ලබා දෙන දෙවියන් වහන්සේද? ශබ්ද ලබා දෙන දෙවියන් වහන්සේද? ඈ නෑ මොකක් හරි හේතුවක් තියෙන්න ඕනේ. මේ හැම ඵලයක්ම ලැබෙන්නේ ක්‍රියාව කරහ නේද? බලන ක්‍රියාව හරහා ලැබෙන ඵලය මොකද්ද? රූපය. අහන ක්‍රියාව හරහා ලැබෙන ඵලය ශබ්දය. ආග්‍රහණය කරන ක්‍රියාව හරහා ලැබෙන ඵලය ගන්ධය. ඒතර මේ හැම ඵලයක්ම ලැබෙන්නේ ක්‍රියාවක් හරහා. ක්‍රියාවක් කියන්නේ හිතක්. එහෙනම් මේ හැම ඵලයකටම හේතුව මොකද්ද? හිත. මලමිණියකට කිසිම ඵලයක් නැහැ. අන්ධයාට රූපයෙන් ඵලයක් නැහැ. බිහිරට ශබ්දයෙන් ඵලයක් නැහැ. මොකද ඒගොල්ලන්ට බලන හිත, අහන හිත සකස් වෙන්නේ නැහැ. මල මිනිහට කොහොම හිතක් සකස් වෙන්නේ නැහැ නේ. එහෙමනම් මේ හැම ඵලයකටම හේතුව මොකද්ද? හිත. හිත අනිත්‍යයි දුකයි අනාත්මයි. එහෙනම් මේ හැම ඵලයක්ම අනිත්‍යයි දුකයි අනාත්මයි. ඔන්න පටිච්ච සමුප්පාදයට අනුව ත්‍රිලක්ෂණේ දකින්න ඇති. එතකොට අපි හැම මොහොතකම ජීවත් වෙන්නේ ඵලයක් තුල නේද? අනිත්‍යතාවයක් තුල නේද? දුකක් තුල නේද? අසාර ධර්මයක් තුල නේද? කොහෙන් ආවත් අපිට මොනවද මේ ලැබෙන්නේ? අනිත්‍යයි, දුකයි, අනාත්මයි. ඔන්න ත්‍රිලක්ෂණය. පටිච්ච සමුප්පාදයට අනුව ත්‍රිලක්ෂණය දකින්න ඔය විදිහට. පැහැදිලි? එතකොට මේකෙන්ම චතුරාර්ය සත්‍යය දායකරයක් යන්න පුළුවන්. අපි හැම මොහොතකම ජීවත් වෙන්නේ ඵලයක් තුල නේද? හිතත් තුල නේද? දුකක් තුල නේද? අන්න දුක්ඛේ ඥානං. රහතන් වහන්සේලා ඵල ලබන්නේ නැද්ද? ලබනවා. රහතන් වහන්සේලා දුකක් තියනවාද? නැහැ. ඇයි? තණ්හාව නැහැ. එහෙනම් මේ දුකට හේතුව මොකද්ද? තණ්හාව. ආන් දුක්ඛ සමුදය ඥාන. ඒතර මේ සිත තුළින් තණ්හාව ඉවත් කරගත්තොත් දුක නැති කරගන්න පුළුවන් නේද? ආන් දුක්ඛ නිරෝධේ ඥානය. මේ දුක නැති කරගන්න පුළුවන්. යන්න ඕනේ. දුක ඇති වුනේ අවිද්‍යාව හේවත් අනවබෝධය නිසා නම් විද්‍යාව හේවත් අවබෝධය ඇති කරගන්නකොට දුක නැති වෙනවා. යන්න ඕනේ කොයි පාරේද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඕන් දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ඥානං. බලන්නකෝ. පටිච්චසමුප්පාද න්‍යායට අනුව ත්‍රිලක්ෂණේ හා චතුරාර්ය සත්‍ය දකින්න විදිහට. ඉතින් දැන් මේකත් කමෙන්ට් අහනකට ගන්න පුළුවන්. කොහොමද හැම ක්‍රියාවක් ළඟදීම ඵලයක් ලැබෙනව නේද? හිත හේතුවයි කියලා හිතන්න එච්චරයි. හිත හේතුවයි. දැන් අපි ලබන ඵල කීපයක් තව බලමු ඈ. ලාභ, අලාභ, යස, අයස, කීර්ති, ප්‍රශංසා, සැප, දුක අෂ්ටලෝක ධර්මය මේ අපි අනුභව කරන ඵල මේ අෂ්ටලෝක ධර්මයටම හේතුව මොකද්ද හිත ලාභයක් ලැබෙනවා නම් ලාභයක් ලබන්නේ හිතෙන් නේද හිත අනිත්‍යයි දුකයි අනාත්මයි නම් ලාභයත් අනිත්‍යයි දුකයි අනාත්මයි ආ දැන් ඒතර ලාභයක් දුකක්ද දුකක් තමයි අලාභයක් ලබනවා ඒකත් ලබන්නේ හිතෙන් ඒකත් අනිත්‍යයි දුකයි අනාත්මයි ඒතර අලාභය අනිත්‍ය නම් අලාභයට ගැටෙන්න පුළුවන්ද? බෑ නේද? ලාභය කියන්නේ දුකක් නං. ලාභයට ඇලෙන්න පුළුවන්ද? බෑ. කීර්තියක් ලබනවා. ඒ කීර්තිය ලබන්නේ මොකෙන්ද? හිතෙන් ලබන්නේ. ඒකත් අනිත්‍ය දුක යනාත්මයි. අපකීර්තියක් ලබනවා. ඒකත් අනිත්‍ය දුක යනාත්මයි. ඈ නින්දාවක් ලබනවා ඒකත් අනිත්‍ය දුක යනාත්මයි ප්‍රසංසාවක් ලබනවා ඒකත් අනිත්‍ය දුක යනාත්මයි එහෙනම් කීර්තියට ඇලෙන්නත් බෑ අපකීර්තියට ගැටෙන්නත් බෑ. නින්දාවට ගැටෙන්නත් බෑ ප්‍රශංසාවට ඇලෙන්නත් බෑ. සැපක් ලබනවා. ඒක ලබන්නේ හිතෙන් නේද? ඒතර කියන්න හදන්නේ සැපත් දුකයි කියලාද? ඔව් සැපත් දුකයි. ඇයි ඒක ලබන්නේ හිතෙන් නේද? හිත අනිත්‍යයි දුකයි අනාත්මයි නම් මේ සැපත් අනිත්‍යයි දුකයි අනාත්මයි. දුකක් ලබනවා. ඒකත් ලබන්නේ හිතෙන්. එහෙනම් මේ දුකත් අනිත්‍යයි දුක යනවත්මයි. නේද? දුකත් අනිත්‍යයි නම් දුකට ගැටෙන්න පුළුවන්ද? සැප කියන්නේ දුකක් නම් සැපට ඇලෙන්න පුළුවන්ද? බෑ. මෙන්න මේ කමඨහන වඩනකොට අෂ්ට ලෝක ධර්මයට කම්පා වෙන්න නැතුව ජීවත් වෙන්න පුළුවන්. ඔන්න ක්‍රමේ පුළුවන් නම් වඩා ගන්න. යතින්ද කීලෝ පටවින් සිතෝසියා චතුබ්බි වාතේබි අසම්පකම්පියෝ තතෝපමං සත්පුරිසං වදාමි යෝ අරිය සත්‍යානි අවේච්ච පස්සති යම් කිසි කෙනෙක් චතුරාර්ය සත්‍ය දැක්කනම් ඈ චතුරාර්ය සත්‍ය දැකලා මේ ලෝකේත ලෝකේ ප්‍රතික්ෂේප කරගෙන නිර්වාණයට පැහැදීම ඇති වුණා නම් අවිච්ඡ පස්සති කියන්නේ ඒ පුද්ගලයා අෂ්ටලෝක ධර්මයේ හැමෙදී අකම්පිය ජීවත් වෙනවා ඉන්ද්‍රකීලයක් වගේ යතින්ද කීලෝ පටවින්සිතෝසියා පොළවේ හිටවන ලද මහා ගල් කණුමක් වගේ අඩි 9ක් යටට අඩි 9ක් මතුවට පේන්න හිටවල තියෙන ගල් කණුවක් තියෙනවා. ඕක මේ වේරම්බ වාතයවත් හොල්ලන්න පුළුවන් කමන්නේ. ආන් මේ විදිහට ඉන්ද්‍රකීලයක් වගේ ජීවත් වෙන්න පුළුවන් මෙන්න ක්‍රමය. පටිච්ච සමුප්පාද න්‍යායට අනුව යථාර්ථය දකින්න. හිත කියන්නේ ඵලයක්. අපි ලබලා තියෙන ඵලයක්. හේතුව මොකද්ද? අනිත්‍යයි. අනිත්‍ය නිසා මේ හිත ඇතිලා තියෙන්නේ. අනිත්‍ය කියන්නේ වේගය. වේගය නිසා ධාතු හටගත්ත ධාතු පහක සංකලනයේ හිත. එහෙනම් හිත අනිත්‍යයි නේද? දුකයි, අනාත්මයි. එහෙනම් මේ හිත හේතු කොටගෙන යම් ඵලයක් ලබනවා නම් ඒ ඵල එන්නේ කොහෙන්ද? එහෙන් කනෙන් දිවෙන් නාසයෙන් කයෙන් මනෙන්. එහෙන් ආවත් කනෙන් ආවත් දිවෙන් ආවත් නාසයෙන් ආවත් මනෙන් ආවත් කොහෙන් ආවත් මොනවද මේ එන්නේ? අනිත්‍යයි දුකයි අනාත්මයි. එහෙනම් ඇලෙන්නත් බෑ ගැටෙන්නත් බෑ. අනිත්‍ය නම් ගැටෙන්න බෑ නෑ නේද? දුක නම් ඇලෙන්න බෑ. දැන් ඊටාම පැහැදිලි නේද? මුළු ලෝකයේ මෂ්ට ලෝක ධර්මයේම අනිත්‍යයි දුකයි අනාත්මයි නේද? හිතෙන්න ලබන්නේ. මේ පින්නතුනි මේ මේ ප්‍රතිඵල බුදුහාමුදුරුවන්ගේ දහම තුලින් ලැබෙන ප්‍රතිඵල විසාකාවට කියලා 아무තු ප්‍රතිඵලයක් නැහැ සුජාතාවට කියලා එහෙම එකක් නැහැ මේ අඟුලිමාලට කියලා 아무තු එකක් නැහැ හැරියුත් හාමුදුරන්ට කියලා 아무තු එකක් නැහැ ධර්මය හැම දිනාට මේකම හැන්දෙන් බෙදන්නේ තේරුණා නේද රාහුල කුමාරයාට බෙදපු හැන්දෙන්මයි මේ දේවදත්තයටත් බෙදන්නේ. ඉතින් ගන්නෙ නැත්නම් මොනව කරන්නද? බුදුහාරංගේ වැරද්දක්වත්, ධර්මයේ වැරද්දක්වත් නෙමෙයි නේද? ධර්මයේ හැඳි දෙකක් නැහැ. බන්දුල මල්ලිකාවට පුළුවන් වුණා නම් මේ අෂ්ටලෝක ධර්මයට කම්පා වෙන්නේ නැතුව තමන්ගේ ස්වාමි පුත්‍රයයි දරුවෝ 30 දෙනෙක් එකතැනම මැරිලා ඉන්න වෙලාවේ ඒ හසුන්පත 70 ගහගෙන දාන බෙදන්න පුළුවන් වුණා නම් ඈ ඒ පුළුවන් උනේ මක් නිසාද මේ සත් ධර්මයේ නිසා සත්‍ය අවබෝධය නිසා මේන් ධර්මයෙන් ලැබෙන ඵල තේරුණේ ඔන්න ඕවයි අපි දකින්න ඕනේ අද හුඟ දෙනෙක් දකින්න හදන්නේ සෝවාන් ඵලය සකදාගාමි ඵලය අනාගාමි ඵලය ඒ ගැන තමයි හිතා ඉන්නේ මේ මේ ඵලයි දකින්න ඕනේ අෂ්ටලෝක ධර්මයට කම්පා වෙන්නේ නැතුව <coughs> යම් කිසි කෙනෙකුට ජීවත් වෙන්න පුළුවන් නම් <coughs> මේන් ඵල මෙන්න සිත පිළිබඳව අපි ගැඹුරින් දකින්න තැන්. ත්‍රිලක්ෂණය චතුරාරි සත්‍යය. චිත්තානුපස්සනාව. වේදනානුපස්සනාවත් මේ ක්‍රම පොඩ්ඩක් කියන්න ඕනේ. වේදනා අනුපස්සනාව. වේදනාවට අනුව දකින්න මොකද්ද? දුක දකින්නේ. අනිත්‍ය දකින්නේ. වේදනාව කියන්නේ චෛතසිකයක්. හිතවිල්ලක්. ඒ සිතවිල්ල ඇති වුණේ විඥාණය සමග. එහෙනම් විඥාණය ඇති වෙනකොට වේදනාව ඇති වෙනවා විඥාණය නැති වෙනකොට වේදනාව නැති වෙනවා. එහෙනම් වේදනාවත් අනිත්‍යයි නේද? ඒතර ඔකට ඇලිලා නම් හිටියේ ගැටිලා නම් හිටියේ දුකයි. අනාත්මයි. වේදනාවත් අනිත්‍යයි දුකයි අනාත්. ඔය හුඟ දෙනෙක් හිතා ඉන්නේ සැප වේදනාව තමයි ඉතින් මහ ලොකු දෙයක් කියලානේ. සැප වේදනාව කියන්නේ මොකන්ද? එතන තියෙන රාගය. දුක් වේදනාව ළඟ द्वේෂය. රාගය කියන්නේ පළවෙනි ගින්දර, द्वේෂය කියන්නේ දෙවෙනි ගින්දර. වඩා බලවත් පළවෙනි ගින්දර. දෙවෙනි ගින්දර බලයෙන් අඩුයි, දෙවෙනම අඩුයි. ඒතර මෙන්න වේදනානුපස්සනාට අනුව බලනකොට මේ ලෞකික දුක් වේදනාවට වඩා මහා දරුණු සැප වේදනාව කියන එක. එතන තියෙන්නේ පළවෙනි ගින්දර. අතන තියෙන්නේ දෙවෙනි ගින්දර. මේ විදිහට බලනකොට කියන්න හිතනවා ලෞකික සැපට වඩා ලෞකික දුක හොඳයි කියලා. එතන තියෙන දෙවෙනි ගින්දරනේ. මේෙන් වේදනානුපස්සනාව. වේදනාවට අනුව දුක දකිනවා. දුක් වේදනාව දුකයි කියලා නම් කවුරුත් දන්නවනේ. අපි දකින්න ඕන සුඛ වේදනාවේ தත්ත්වය මොකද්ද කියලා. සුඛ වේදනාව දුක් වේදනාවට වඩා දරුණුයි. ඔය විඳවනවා කියලා කියන්නේ විඳණය කියන්නේ ඇලීමයි ගැටීමයි. සැප විඳිනවා දුක් විඳිනවා. සැප විඳිනවා කියන තැන තියෙන්නේ මොකද්ද? රාගය. දුක් විඳිනවා කියන තැන තියෙන්නේ द्वේෂය. ඔය විඳවනවා කියන එකක් දැන් හුඟ දෙනෙක් දාලා තියෙන්නේ මේ දුක පැත්තට විතරයි. දැන් සමහරු කියන්නේ අනේ මේ මිනිස්සයා දැන් මාස 3ක විතර ඉඳන් විඳවනවා. පව් දෙයනේ. මේ කියන්නේ කාටද? ලෙඩෙක් දිහා බලලා, පිළිකා රෝගියෙක් දිහා බලලා. අර තෙමහල් ප්‍රාසාදයක උඩ තට්ටුවේ එයා කනිසන කරපු කාමරයක කුසන කරපු ඇඳක් උඩ කෙනෙක් සැතපීලා ඉන්නවා. එයා විඳින්නේ මොනවද? සැප නේද විඳින්නේ? එතන තියෙන්නේ මොනවද? රාගය නේද? එතකොට විනාඩි 10ක් ඔය කුසන කරපු මෙට්ටුවට බුදියන් හිටියා කියන්නකෝ. එයා කන්සන් කරපු කාමරේ. එතකොට මේ විනාඩි 10 ඇතුළත මේ පුද්ගලයා ඈ කී ලක්ෂ කී වාරයක් දුක් විඳිනව නැද්ද? දැන් බලන්න මේ පිළිකා රෝගියා. එයා ළඟ තියෙන දෙවෙනි ගින්දර නේද? අර එයා කන්ඩිෂන් කරපු කාමරේ කුෂන් කරපු ඇඳක් උඩ සුවඳ කපපු මෙට්ටයක් උඩ ඈ බුදු යන ඉන්න කෝටිපති ළඟ තියෙන්නේ රාගය නේද? මෙතන තියෙන දේශය නේද? ඉතින් අර ඒ මිනිහා දිහා බලාගෙන කියවන්නකෝ. අනේ මේ මිනිස්සයා දැන් අවුරුදු 50ක විතර ඉඳන් විඳවනවා පව් දෙයියනේ. දැන් කියන්න හිතෙනව නේද? වැඩියෙන් ගිනි අරන් තියෙන එතන නේද? මෙතන ගින්දර අඩුයි නේද? මේක දාලා තියෙන දුක පැත්තට විතරයි විඳවනවා කියන එක. විඳවනවා නම් එතන ඉතින් දුක තමයි ඉතින්. සැප කියන එක විඳවන්න බෑනේ. විඳුනවා කියන්නේ ඇලිලා එහෙම නැත්නම් ගැටිලා ඇලිලා කියන්නේ රාගය ගැටිලා කියන්නේ ද්වේෂය. සැප විඳින්න බෑ. විඳිනවා නම් දුකක් ඒ තියෙන්නේ. තේරුණේ? ඉතින් මේවා බොහෝම ගැඹුරින් අපිට හිතන්න තියෙන දේවල්. චිත්තානුපස්සනාව. ඕම් වේදනානුපස්සනාව. වේදනා අනුපස්සනා සතිපට්ඨාන වේදනා වේදනාවට සිහිය පිහිටවගෙන වේදනාව අනුම මොනවද දකින්නේ අනිත්‍යයි දුකයි අනාත්මයි එහෙනම් මේ වේදනාවේ ලෞකික වේදනාව තුල වින්දනය තුල ගත හැකි දෙයක් තියෙනවද ගත යුතු දෙයක් තියනවාද? අපි කියන දේ අහනවාද? වටිනාකමක් තියනවාද? අනිත්‍යයි, දුකයි, අනාත්මයි. සතිපට්ඨාන වේදනා අනුපස්සනා. වේදනාවට සතිය පිහිටවගෙන අනුපස්සනා කියන්නේ ඇත්ත දකිනවා. ආන් ඒකයි වේදනා අනුපස්සනාව කියන්නේ. ධම්මානුපස්සනාව කියන්නේ ධම්මානුපස්සනාව කියන්නේ මේ ස්වභාව ධර්මය ස්වභාව ධර්මයේ තුලින් මේ සිත සකස් වෙන ආකාරය දකින එක. මේ සිත සකස් වීම කියන එක ස්වභාව ධර්මයක්. කවුරුවක් කරපු දෙයක් නෙමෙයි. අන්න ඒක අපි දකින්න ඕනේ. මේක කාගේවත් නිර්මාණයක් නෙමෙයි. දැන් සිත කිව්වත් එකයි ලෝකය කිව්වත් එකයි මං කියලා කිව්වා නේද? සිත කිව්වත් එකයි ලෝකය කිව්වත් එකයි. මේ තියෙන්නේ. මෙතනත් පංච උපාදානස්කන්ධේ, උතනත් පංච උපාදානස්කන්ධේ ජීවිත පැවැත්ම නේද? එතකොට මේක කාගේවත් නිර්මාණයක් නෙමෙයි. ඉබේ හටගත් දෙයක්වත් නෙමෙයි මේක. මොකද්ද මේ? ස්වභාව ධර්මයාගේ පැවැත්මක් විතරයි මෙතන තියෙන්නේ. ආන් ඒක දකින්න එක තමයි ධම්මානුපස්සනාව කියලා කියන්නේ. මේ ධම්මානුපස්සනාව කරනකොට යාට පැහැදිලිව පේනවා මොකද්ද මෙතන තියෙන්නේ? ස්වභාව ධර්මයක් තියෙන්නේ. මොකද්ද මේ ස්වභාව ධර්මය කියලා කියන්නේ? ස්වභාවයෙන්ම ඇති දේ. ස්වභාවයෙන්ම ඇති දේ. මොකද්ද? අනිත්‍ය. අනිත්‍ය. අනිත්‍ය කියන්නේ වෙනස් වෙන සුළු බව. වෙනස් වෙන සුළු බව නිට්ටයයි. වෙනස් වෙන සුළු බව නිට්ටයයි නේද? යමක් නිට්ටය නම් ඒක සත්‍යයි. ඔන්න ස්වභාව ධර්මය උතන තමයි තියෙන්නේ. සුද්ධ ධම්ම කියන්නේත් ඕක තමයි. ඒතර සුද්ධ ධම්මා පවත්තන්ති. කම්මස්ස කාරකෝ නැත්ති. ක්‍රියාවක් ඇත කරන්නෙක් නැත, විඳීමක් ඇත විඳින්නෙක් නැත, මෙතන තියෙන්නේ මොකද්ද? සුද්ධ ධර්මයාගේ පැවැත්මක් පමණයි. මෙන්න මේක දකින්න එක තමයි ස්වභාව ධර්මය කියන්නේ. කම්මස්ස කාරකෝ නැත්තේ විපාකස්සච වේදකෝ සුද්ධ ධම්මා පවත්තන්ති ඒසේවන් සම්මදස්සනං. ක්‍රියාවක් ඇත කරන්නේක් නැත. විඳීමක් ඇත විඳින්නෙක් නැත. මොකද්ද මේ තියෙන්නේ? සුද්ධ ධර්මයාගේ පැවැත්මක් පමණයි. සුද්ධ ධර්ම කියලා කියන්නේ ධාතු. තවත් ගැඹුරට යනකොට සුද්ධ ධර්මයේ වශයෙන් හම්බ වෙන්නේ මොකද්ද? යමක් නිට්ටය නම් ආන් ඒක අසුද්ධ ධර්මය කියන්නේ. මොකක්ද නිට්ටය? නිට්ටය කියන්නේ අනිත්‍යය. අනිත්‍යය කියන්නේ වේගයක් පමණයි. ඔන්න තන. මෙන්න මේක තමයි ධම්මානුපස්සනා කියන්නේ. එතකොට මේ ධම්මානුපස්සනාවෙන් මොකක්ද වෙන්නේ අපිට? ස්වභාව ධර්මයේ පේන්න පටන් ගන්නවා. එතකොට කවුද කියන ඒවා හැම නෑ මොකවත්. කවුද කරන්නේ? <laughs> කවුද යහන්නේ? මොකවත් නැහැ. දැන් ගංගාතමෝ ගලාපසේ කවුද කියලා අහනවද? නෑ ඉතින් ටික දන්නවනේ ස්වභාව ධර්මයක් කියලා. වැසි වසි සුලං හමනවා. කිසි කෙනෙක් අහන්නේ කවුද කියලා. කර්තෘ කෙනෙක් අහන්නෙම නෑ. ඒවා ස්වභාව ධර්ම බව දන්නවා. කොරයි කියනකොට කවුද කරන්නේ කියලා අහනවා. බලයි, කොරයි, අහයි කවුද කවුද? දැන් මේ දර්ශනීය ඇති කරගත්ත පුද්ගලයාට කවුද කියලා අහන්න උවමනාවක් තියනවද? මේක මොකද්ද මේ කරනවා කියන්නේ? අහනවා කියන්නේ. ස්වභාව ධර්මයාගේ පැවැත්මක්. සිත සකස් වීම කියන එක ස්වභාව ධර්මයාගේ පැවැත්මක්. ඈ සිත සකස් වුණා නම් මේ ඉන්ද්‍රියන් ඉදරන් හයෙන් එකක් වැඩ කරන්න ඕනේ. කරන කෙනෙක් ඉන්නවද? කර්තෘ කෙනෙක් ඉන්නවද? නෑ නේද? ස්වභාව ධර්මයාගේ පැවැත්මක් නේද? ආන් එතන තමයි මමෙක් සතෙක් පුද්ගලයෙක් කර්තෘ කෙනෙක් නැත කියන தത്വයටපත් වෙන්නේ ඔන්න ඔතනේ. ඔතනින් තමයි මමත් ඒ කඩාගෙන වැටෙන්නේ. ආත්ම දිට්ඨිය. හ්ම්. මේ බලන්න මොනතරම් ගැඹුරක්ද කියලා නේද? සතිපට්ඨාන කාය අනුපස්සනා, සතිපට්ඨාන වේදනා අනුපස්සනා, සතිපට්ඨාන චිත්ත අනුපස්සනා, සතිපට්ඨාන ධම්මානුපස්සනා. මේ ජීවිත පැවැත්ම හැවත් ලෝකේ සාම්පල් හතරක් මේ අරන් තියෙන්නේ. කාය වේදනා චිත්ත ධම්ම. ඉස්සල්ලාම අපිට හම්බ වෙන්නේ කය දකින්න හම්බ වෙන්නේ අරමුණු වෙන්නේ. ඒක නිසා කය ගන්න කිව්වා ඉස්සල්ලා. ඊළඟට වේදනාව, ඊළඟට සිත, ඊළඟට ස්වභාව ධර්මය. මෙන්න සත්‍යයේ දකින්න සූත්‍රේ. චත්තාරෝ සතිපට්ඨානා ඒකායනෝ බික්ක ඒකායනෝ අයම් බික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා සත්වයාගේ විසුද්ධිය සඳහා ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්ථානං අත්තංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චිකිරියාය යද්දං චත්තාරෝ සතිපට්ඨාන කායානුපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා මෙන්න බෞද්ධ ආර්ථික විද්‍යාව බෞද්ධ ආර්ථිකය කියලා කියන්නේ ප්‍රඥාවන්තයන්ගේ ධනය සම්පත ප්‍රඥාවන්තයන් සොයාගෙන යන දෙය බෞද්ධ ආර්ථිකය කියන්නේ. විද්‍යාව කියන්නේ ඒ ප්‍රඥාවන්තයාගේ අභිමතාර්ථය ඉෂ්ට කරගන්නා වූ ක්‍රමවේදය. මොකක්ද? සතිපට්ඨානය. ඒතර බෞද්ධ ආර්ථික විද්‍යාව කියන්නේ මොකේද? සතර සතිපට්ඨානෙත් නේද? බෞද්ධ ආර්ථික විද්‍යාව කියන්නේ. අර අර සදහවත් කුලපුත්‍රයෙක් විසින් ස්ථාන හතරක් දැකිය යුතුයි කියලා තියෙනවා නේද? සංවේග ප්‍රසාදය සඳහා සංවේග ප්‍රසාදය. පැහැදීම වේගයේ දකින්න දකින්න නිර්වාණයට පහදිනවා. ඒ සඳහා ස්ථාන හතරක් දකින්න කිව්වා. මොකක්ද ස්ථාන හතර? කාය වේදනා චිත්ත ධම්ම මෙන්න මෙතන දකින්න කිව්වේ සදහැවත් කුල පුත්‍රයෙක් විසින් ඒ සදහැව ශ්‍රද්ධාව දිනු කරගන්න සංවේග ප්‍රසාදේ ඇති කරගන්න දකින්න කියපු ස්ථාන හතරක් තියෙනවා කාය වේදනා චිත්ත ධම්ම සතර සතිපට්ඨානය ඕකම තමයි බෞද්ධාර්ථික විද්‍යාව කියන්නේ බෞද්ධයාගේ අර්ථය බෞද්ධයාගෙන් ප්‍රඥාවන්තයානේ ප්‍රඥාවන්තයාගේ අර්ථය මොකද්ද? නিত্য සුන්දර, පරම මංගල, සදාකාලික සුවයක් වෙන්න ඕන නේද? එහෙම එකක් ලෝකයේ තුන නෑ නේද? එහෙනම් බෞද්ධයාගේ අර්ථය නිර්වාණය. ඒ නිර්වාණයට යන ක්‍රම සහ විදිය තමයි ක්‍රමේ සහ විදිය තමයි විද්‍යාව කියන්නේ. ඒක තමයි සතර සතිපට්ඨානය කියන්නේ. ඒතර බෞද්ධ ආර්ථික විද්‍යාව කියන්නේ මොකේද? සතර සතිපට්ඨානයට.